හොඳයි. සුවපත් වෙත්වා. සාදු අනුමෝදාමි. අනුමෝදිතබ්බං. ඕකාසුරං කට්ටුවේ ඔළුව වදිය. ඒක කමන්නේ දැනගත්තා. දැනගෙන හිටපුවාම හරි. නම් යන්න යන්න පාඩ වෙන පාඩ වලට බස්සත් පටන් ගන්නවා. තව ඉන්නේ කට්ටේ ඉඳ ඉන්නවද? හොඳයි අපි ඒක පටන් ගන්නවා. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරන අපි මේ බ්‍රහස්පතින්ද දවසේ හැමදාම මේ වගේ ධර්ම දේශනාවකට රැස් වෙනවා.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 නමින්ම සංයුත්තේ නමින්ම සඳහන් වෙන විදිහට ඒක වේදනා චෛතසිකය පිළිබඳව කතා කරන්නේ. ඒකෙදී මේ සල්ල සූත්‍රයේ විශේෂයෙන්ම දුක් වේදනාව පිළිබඳව අපි නොදන්න පැතිකඩ රාශියක් දුක් වේදනාව දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට කිටිමක් වෙන හැටි සර්වඥාන්සේ පෙන්ලා දෙනවා. ඊට ඉස්සර වෙලා වේදනා පිළිබඳව ඒ වේදනා සංයුත්තේ වර්ගයේම දත යුතු කරුණු විස්තර කරලා ඒ කියන්නේ වේදනා වර්ග වේදනා චෛතසිකයේ යටතේ තුනකට කඩලා පෙන්නන අවස්ථාවල් තියෙනවා. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා. තවත් සමහර විටක දුක්ඛ වේදනා, සුඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා, දෝමනස්ස වේදනා, සෝමනස්ස වේදනා කියලා පහකට කඩන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ඔය සරුවචනanse වැඩ ඉන්න කාලෙම සංඝයා අතර වාද ભેද තිබුණා. වේදනාව සැප දුක් වශයෙන් දෙකක්ද? සැප දුක් අදුක්කම සුඛ වශයෙන් තුනක්ද? නැත්නම් සැප දුක් අදුක්කම සුඛ දෝමනස්ස සෝමනස්ස වශයෙන් පහක්ද කියලා. එක එක බණ අහපු එකනා එක එකනත් එක්ක වාද කරා මම කෙටිම්ම සරුවචනාංශයෙන් ඇහුවේ එක් දෙකයි තියෙන්නේ කියලා. <clears throat> තව කෙනෙක් කියන තුනයි කියලා. තව කෙනෙක් කියන පහයි කියලා. ඉතින් මේ වාදේ පැන කරන පස්සේ සරුවචනාංශේ සංඝ සභාවක් ඇඳවලා කතා කරලා තියෙනවා මේ ධර්මයේ වාදේ සඳහා නෙවෙයි අවබෝධය සඳහායි. ඒ නිසා මට ඕනේ නම් ඕක එකට දේශනා කරන්නත් පුළුවන් මට දෙකට දේශනා කරන්නත් පුළුවන් තුනකට දේශනා කරන්නත් පුළුවන් පහකට දේශනා කරන්නත් පුළුවන් අනන්ත අප්‍රමාණ බෙදලා දක්වන්න පුළුවන් ඒ ඒ චරිතවල හැටියට අවස්ථානුකූලව පසුබිමට සාපේක්ෂව මේ දේශනා කරන්න ඒක පසුබිමට සාපේක්ෂව වටහා ගන්න උත්සාහ කරන්න කියන. එහෙම නැතුව මේ මම ඇහුවේ මෙහෙමයි කියලා තව කෙනෙක් එක්ක වාද කරන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ සල්ල සූත්‍රය වේදනා කොටස් තුනක් ගැන කතා කරනවා. ඒ කොටස් තුනේ පළවෙනි එක අරගෙන තියෙන්නේ දුක්ඛ වේදනාව. ඒකෙදී මේට ඉස්සල්ලා මේ සූත්‍රයට ඉස්සල්ලා මේ වේදනා වර්ගයේ සඳහන් කරලා තියෙන දට්ඨබ සූත්‍රයේදී දත යුතු ආකාරය දක්වන සූත්‍රයේදී සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නේ කියලා තියෙනවා. භාවනා කරන යෝගාවචරයා ඇති ඇටි දක් ගන්න කැමති කෙනා සුඛ වේදනා දුකක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. නැත්නම් ඒ ආකාරයෙන් බලන්නේ කියලා දුක්ඛ වේදනා උලක් වශයෙන් ඇඟේ ඇලිච්ච උලක් වශයෙන් සලකන්නේ කියලා අදුක්කම සුඛ වේදනාව අනිත්‍යතාවයක් වශයෙන් සලකන්නේ කියලා ඊට පස්සේ මේ සූත්‍රය සංග්‍රහ වෙනවා. ඊට පස්සේ මේ දුක් වේදනාවක් ආවට පස්සේ නෑසු විරු උපදේශ රහිත සූදානමක් නැති කෙනා ඒ වගේ දුක් වේදනාවක් ආවට පස්සේ ආ මේ දුක් වේදනාව අනුව සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති ආදි විදියට ඊටාම ශෝකයටපත් වෙනවා අඬ අඬනවා විලාප කියනවා පරිදේවති තැවෙනවා ඊට පස්සේ උරත් තාලින් කන්දති පපුවේ ලෙහිය අත්තලමින් හඬනවා ඊකට සමෝහං ආපජ්ජති කියලා. අන්න ඒ වගේ දුක් වේදනාවක් ඇවිල්ලා ඒකේ ඒ දරුණු දුකක් ආවට පස්සේ ඒකේ නහ ඒ දුක ගෙවන් කිරීම සඳහා කරන්නේ කාම සුඛයේ සේවනය කරන එක තමයි. ඒක තමයි ඔය අද දවසේ ධර්ම දේශනාවේ ඉදිරින් තියාගත්ත පාඨයේදී ਸਰවචනාංශේ සංග්‍රහ කරන්නේ න භික්ඛවේ පජානාති අසුතවතෝ පුතුජනෝ අඤ්ඤත්ත කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණ මහණි මේ නවසු නොවිරු නැත්තම් අන්දබාල පෘ탁ජනයා මේ කාමසුඛයාගේ නිස්සරණයක් නෑ නිස්සරණ දුකේ දුක් වේදනාවේ නිස්සරණයක් දුක් වේදනාවේ තුරන් කිරීමක් දන්නේ නෑ කාමසුඛයේ ඇසුරු කිරීමෙන් තොරව ඒ නිසා දුක වැඩි වෙන්න වැඩි වෙන්න එහා සමාන කාමයකට හිත යොදලා තමයි අර දුක ගෙවම් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ මිනිස්සයා අතින් අතට ගිනි අඟුරක් පාස් කරන්න වගේ දුක් වේදනා නැතිකරන්න සුඛ වේදනාව පාවිච්චි කරනවා. ඒයින් තොර වෙන බේතක් යතු දන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ මිනිස්සයාට දුක් වේදනාවේ මුලැමැදාග දක් ගන්න හම්බ වෙන්නේ නැහැ. සුඛ වේදනාවේ මුලැමැදාග දක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ එකින් එකට මාරු කිරීමෙන් ප්‍රශ්නෙම් පැන යාමක් විතරයි කරන්න කියලා. ඉතින් ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ වෙනුවට දුක් වේදනාවක් ආපුවාම අර විදිහට සෝචති පරිදේවති කිලමති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියන වෙනුවට ඒකට ශෝක කරන වෙනුවට ඒකට අඬා හොදටන වෙනුවට ඒකට උරය පපුවේ ලත් පැහැර හඬනවා වෙනුවට සම්මෝයක් ආපත් වෙනවා වෙනුවට මේ දුක් වේදනාවේ ශක්ති ප්‍රමාණයෙන් මුලැමැදාග බලන්න ඕන කියලා ඒක අවස්ථාවක් කරගන්නවා අස්පනා අපිට දුක් වේදනාවක් ඇවිල්ලා වද දෙන හැටි, පෙළන හැටි, තවන හැටි ඒ තැවීම් පෙළීම් වල මුලැමැදාග දැකීමට උත්සාහ කරනවා. එතකොට ඒ කෙනාට අග සීය බුද්ධියෙන් සම්මෝහයෙන් නෙවෙයි සීය බුද්ධියෙන් දුක් වේදනාවක් ගෙවම් කළොත් ඉබේම සුඛයක් පහළ වෙන බව තේරෙනවා කාම සුඛේ කාම වස්තු කාම අරමුණු පරිභෝග නොකර ඒ දුක් වේදනාවේ ස්වභාවය තමයි සැපත ඉඳ තියලා අයින් වෙන එක නමුත් ඒ තරමක් ඉවසන්න බැරි කෙනා මේ ධර්මයේ දන්නේ නැති කෙනා ලෑස්තිලා යන්නේ නැති කෙනා දුක් වේදනාවේ මැදට එනකොටම ඉක්මනටම ඒක දේශ බලා සිටීම මුලැමැදාග විපස්සනා කිරීම එහෙම නැත්නම් ඇති හැටිය බැලීම එහෙම නැත්නම් විනිවිද බැලීම වෙනුවට සුඛ වේදනාවක් අරගන්නවා. එතකොට මේ ගන්නා වූ සුඛ වේදනාව පිළිබඳව ආශාව අභිනන්දනීය නිසා ඒ සුඛ වේදනාව පිළිබඳ රාගානුසයක් මණ්ඩි මිදෙන්න පටන් ගන්නවා. ඒ රාගානුසය දිගටම ඔහුට නොදැනීම සංසාරය පවත්තන්න උදව් කරනවා. නමුත් ඒ වෙනුවට දුක් වේදනාවක් ඇවිල්ලා ඒ දුක් වේදනාවේ ස්වභාවය දැක ගන්න වෙලාවක් මට හම්බුනේ. ඒක නිසා මම සම්මෝහයටපත් වෙන්නේ නැතුව අසම්මෝහයේ සම්පජානව සතියෙන් ඒ දුක් වේදනා බලන්න ගන්න උත්සාහයට කියනවා සුතවත්තරිය ශාවකයාගේ වැඩපිළිවෙල කියලා. අසුතවත් පුතුජනයා තමයි අර විදිහට දුක නැතිකරන්න සුඛය ගෙනත් දාන්න හදනේ. නමුත් එතකොට ඊටත් ඊටත් වැඩිය නොදන්න කාරණාවක් පාවිච්චි කිරීම නිසා දුක් වේදනා සුඛ වේදනා දෙකේම ඇති හැටි දැක ගන්න අවස්ථාවක් නැතිවීම තමයි මෙතන සරුවචනසේ පෙන්වන්නේ මේ ක්‍රියාවලියේ තියෙන දුර්ලභම විදිහට. ඉතින් මේ දුර්ලභම නැති කරන්නම් දුක් වේදනා කාපුවාම එකෙන් පැනලා යන්න හදන්නේ නැතුව පුංචි දුකක් හරි කමන්නේ නැත්නම් මධ්‍යස්ථ එකක් දරුණු එකක් නම් කොහොමඩක්වත් දරන්න බෑනේ. ඒක අපි අතහැරලා අර පොඩි පොඩි වේදනාවට මුණ දෙන්න පටන් අරගත්තොත් යාට තේරෙනවා තේරුම් ගන්න වෙනවා මේ වේදනාව එන්නේ ඉති ඉසලා ස්පර්ශයක් ඇවිලා ඒ ස්පර්ශය මට්ටමින් එහාට ගිහිල්ලා ඒක විසඳන්න විමසන්න අපි වගේ බුද්ධ ශ්‍රාවකයන්ට පුළුවන්ද නැත්නම් නරපණුවෙකුට පුළුවන්ද? ඒක දෙවියන් වහන්සේ ආතේද තියෙන ਸਰබලධාරී දෙවියන් වහන්සේද? එහෙම නැත්නම් අපිට දෛවයට ඉඩ දීලා නිකන් ඉන්න වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ਸਰවචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඇත්තට මේක දෙවියන් වහන්සේට තමයි බාර දුන්නේ. අදත් ලෝකේ වැඩි දෙනෙක් ඒක දෙවියන් වහන්සේට බාර දෙනවා. ඒක මේ අපිට විශ්න ගන්න බෑ. අපිට විනිවිදින්න බෑ. ඒක තීරණය කරපු දෙයක්. ඒ දෛවෝපගත තියෙනවා නැත්නම් දිව්‍යනාශික බණ අපි කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම දෛවයේ නැතුවමත් නෙවෙයි. එහෙම නැත්නම් ඊට අමතරව කර්ණුකාරණා තමන්ගේ පාලනයෙන් තොර කර්ණුකාරණා නැතුවමත් නෙවෙයි. නමුත් ඒ කර්ණුකාරණා අවබෝධ කිරීමේ විචක්ෂණ ක්‍රමයක් සමීකරණයක් සරුවඥාන්ස අපිට උගන්වනවා. ඒ නිසා මේ සමීකරණේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඇවිල්ලා ගිය දුක් වේදනාවටත් නෙවෙයි. එන්න තියෙන දුක් වේදනාවටත් නෙවෙයි. සම්මෝහයටපත් වෙච්ච දුක් වේදනාවටත් නෙවෙයි. මූණ දී ගන්න පුළුවන් Tamanට විනිවිද බලන්න පුළුවන් දුක් වේදනාවකට බණ අහලා ලෑස්ති පිට ගියොත් මේ සරුවචනංශේ පෙන්වන විග්‍රහය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක සඳහා ගිය පාර දේශනාදී අපි ටිකක් වෙලා ගත්තා. ඒක තව දුරටත් නැවත නැවතත් වෙලා ගත්තට වැරද්දක් නැහැ. ඒ මොකද සරුවචනන්සේ සඳහන් කරනවා යම් වින්දනයක් එහෙම නැත්නම් ඒ වින්දනයකට හේතු වෙන ස්පර්ශයක් ගත්තොත් ඒ ස්පර්ශය සරුවචනන්සේට කලින් කිසි කෙනෙක් විග්‍රහ කරන්න උත්සාහ කරේ නැහැ. ඒක මනුස්ස මනසට බැස ගන්න බැරි වෙයි කියලා හිතලා. නමුත් සරුවචනන්සේ සරුවචන විග්‍රහයක් දෙනවා ස්පර්ශය පිළිබඳව. අන්නේ ස්පර්ශයේදී මේ ස්පර්ශ චෛතසිකයේ ඇතුළත දෙකට පළලා බලන්න පුළුවන් කියලා. මේ දෙකට පළන්නේ මේ ස්පර්ශයක් ඇතිවෙන්න පටික සම්පස්සය අධිවචන සම්පස්සය කියලා නාම වලට බර පැත්තක් තියෙනවා රූප වලට බර පැත්තක් තියෙනවා. පටික සම්පස්සය කියලා කියන්නේ උලක් ඇඟ කැණිච්ච පුද්ගලයෙක් ගත්තොත් ඒ උලේ තියෙන රූප ධර්ම ඒකේ වැදීම කෙටීම හැපීම පටික සම්පස්සය නමුත් ඒ හැපීම කෙටීම වැඩිම පිච්චීම ගතියට දෙන වට පටබඳින නම අදිවචන සම්පස්සේ කියලා කියනවා. ඒ නිසා වේදනාවල තියෙනවා විට පුච්චන වේදනා, කපන වේදනා, අනින වේදනා, එහෙම නැත්නම් සුඛ වේදනා, දුක් වේදනා, පැතිරෙන වේදනා, රැස් වෙන වේදනා, එකතු වෙන වේදනා, විසිරෙන වේදනා, වේදනාවලට විවිධාකාර අදිවචනයක් අපි දෙනවා. ඒ අධිවචන වල සම්මුතියකුත් තියෙනවා. අපි ගින්නට පිච්චිච්චාම එන වේදනාව, අධික සීතලට අහුවෙච්චාම එන වේදනාව, පිහකට කැපිච්චාම එන වේදනාව, තද්ද බල කම්පණයකට අහුවෙච්චාම එන වේදනාව වශයෙන් අපිට කියන්න පුළුවන්. නමුත් ඒ එක එකට දෙන නම වේදනාවට දෙන නම පොදු සම්මුතියට එහා ගිය Tamanටම ආවේනික ගතියකුත් තියෙනවා. තමන් තමන් සමහර වෙන කෙනෙක් දුක් වේදනා කියන දෙයට සැප වේදනා කියන නම පටපදින්නටත් ඉඩ තියෙනවා. තව කෙනෙක් සුඛ වේදනා කියන එකට මේ කියන පුද්ගලයා සුඛ වේදනා කියලා පටපදින්නට තියෙනවා. ඒ නිසා මේ අදිවචන සම්පස්සේ නම් වූ ඒ ඒ වේදනාවල් වෙන්කොට දැන ගැනීමට අපි යොදන පටබැඳි නම ඊ타ත්ම වාෂ්පශීලී දෙයක්, නিত্য සුඛ ඝන දෙයක් නෙවෙයි. ඒ වගේම එවැනි නමක් පටබඳින්න අපි කිති කැවෙන්න එපායි, ඉද්දෙන්න එපායි, කිපෙන්න එපායි, කිප්පීමට හේතු වෙන රූප ධර්මය සමහර විටක ඊටාම සුකුම එකක්, ඊටාට ගොරෝසු එකක්, එහෙම නැත්නම් මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්. ඒකත් ඒ කෙනාගේ මතිමතාන්තර වල හැටියට, ඒ කෙනාගේ සංවේදීතාවයේ හැටියට ඉද්දෙන ප්‍රමාණය ඉද්දීමට හේතු වෙන රූප ධර්මේ පටිඝ සම්පස්සයත් වෙනස් වෙනවා. ඒ නිසා යම් කෙනෙක් මේ වේදනාවක් ආපු පළියට මේකට බය දුවනවා වෙනුවට දුක් වේදනාවක ඒක මේ නම මේකට කුමන නමක් දෙන්න පුළුවන්ද මේ වේදනාව අනිනවා වගේ කපනවා වගේද පුච්චනවා වගේද එක තැනකද පැතිරෙනවද දුවනවද පනිනවද කියලා ඒ වේදනාවේ ස්වභාව ලක්ෂණ අපි කියන ගති කියලා තුනක් හිතේ භාව ලක්ෂණ කියලා එහෙම නැත්නම් කියන්න බලන්න පච්චත්ත ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ, එහෙම නැත්නම් නයිසાર્ගික ලක්ෂණ. ආන්නේ විදිහට මේ වේදනාව Tamanට සම්බන්ධ වෙන වේදනාව Tamanට sannivedanaya කරන මේ sannivedanaya වේදනාව හොඳට බලන්න නම් සම්මෝහය තිබිලා බෑ. ශෝක පරිදේව මේ මේ උරත්තාලින් කන්දති කියන විදිහට බාහිරේ දැඟලිලි තියෙන්න බෑ. අර වේදනාව දිහා බල්ලා කියන දරා ගන්න පුළුවන් වේදනාවක් ඒක අනිනවා වගේද කපනවා වගේද පුච්චනවා වගේද ඉවසන්න පුළුවන්ද බැරිද ආදි වශයෙන් ඒ වේදනාවට ඒ වේදනාව තමන්ට sannivedanaya කරන ඒ වේදනාව තමන්ට අඟවන ඒ වේදනය හොඳට බලන්න හිටියොත් ඒකට දෙන නම බලන්න ඉnde ඉnde ඉnde එක නමකට ගැලපෙන්නේ නැති බව තේරෙයි. එක වෙලාවක රත් වෙනවා, එක වෙලාවට කානිනවා, එක වෙලාවට පුච්චනවා වගේ, එලාට මිරිකනවා වගේ, එක වෙලාවට අඹ අඹරනවා වගේ, මේ වේදනාවට වේදනාවේ මුනත හැඩය ආකාරය එන්නේ එන්නේ එන්නේ වෙනස්. ඒකකොට තේරෙනවා යෝගාවචරයට Taman දීපු අදිවචනය. ඒකට පටබැඳි නම පොතක ලියන්න තරම් වෙලාවක් හිටින්නේ නැහැ. ඒක වේදනාව නිතර වෙනස් වෙන එකක්. ඒ වාගේම ඒ පටබැඳි නම දීමට උදව් කරන්නා වූ බාහිරින් ඇවිල්ලා කරදර කරන ඉද්දන කුප්පන රූප ධර්මෙදී බලන්න හිටියත් ඒ රූප ධර්මයේ ආකාරات සටහනුත් වෙනස් වෙනවා. ඒ නිසා මේ අදිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ පදණක් වෙලා තියෙන්නේ සරුවච්ච විග්‍රහය හැටියට යේන ආකාරයේ යේන ලිංගේ යේන නිමිත්තේ යේන ಉದ್ದೇಶේහි. ඒකට ඒ ඇනිච්ච උල අපි දර්ශනයක් වශයෙන් ගත්තොත් ඒකේ ආකාරය ඒකේ ලිංගය ඒකේ නිමිත්ත ඒක හඳුනා ගන්න නම. ඒ වගේම ඒ වේදනාව නම් කරන්න පටබැඳි නම දෙනකොට ඒ වේදනාවේ චෛත නාම කොටසේ පැත්තෙත් ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ වෙනස් වෙමින් යනවා. ඒ වෙනස් වෙමින් යන එක දිහා බලන හිටියොත් මේකට ස්ථිර නමක්. එහෙම ස්ථිර හැඩයක්, ස්ථිර ආකාරයක් නෑ මේක වෙනස් වෙන සුළු ගතිය දැක්කොත් වේදනාවට තියෙන බය අඩු වෙනවා. නිත්‍ය සුඛ ස්ථිරසාර එකක් නෙවෙයි මේක නිතර වෙනස් වෙන සුළු එකක්. ඒ නිසා වේදනාවක් කියලා නතර වෙන්නේ නැතුව ඒ වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය අරගෙන කනපියවරක් ඉස්සරහට ගිහිල්ලා ඒ ස්පර්ශයේ තියෙන රූප කොටස් පටික සම්පස්ස කියන අදිවචන සම්පස්ස කියන ඒකට අපි දෙන නම ඒකට අදාළ වෙන ඒ නමට නම ඇති කරන ඉද්දන දේ කුප්පන දේ දිහා බලනකොට ඒකේ තියෙන්නේ සටහන් ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතරයි. ඒක නිසා මේ ආකාරයන් වේදනාවේ ආකාරයන් කොහොමද? ලකුණු ලිංගේ මොකද්ද? ඒකෙන් ගන්න පුළුවන් නිමිත්ත කොහොමද? ඒකට දෙන ಉದ್ದೇಶය නිට්ටිය දෙයක්ද? ආකාරයේ මුළු වේදනාව තියෙන කම්ම එකම ආකාරයෙන් පවතිනවාද? එකම ලිංගයෙන් පවතිනවාද? එකම නිමිත්තෙන් පවතිනවාද? එකම නමම පාට බඳින්න මේකට පුළුවන් ද කියන අධිවචනයට සමාන වචනයක් තමයි මේ ಉದ್ದೇಶය කියන එකත් දිහා බලන්න හිටියොත් සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කිව්වොත් නම් ඒ අඬන්නේ මේ වේදනාව ස්ථිර නিত্য වද දෙන එකක් කියන හැඟීමෙන් තමයි. එතකොට වේදනාව ලොකු වෙනවා බලන හිත භාවනා කරන හිත දීන හීන තත්වයටපත් වෙනවා. නමුත් භාවනා හිත මේ වේදනාව විනිවිදනාසුලුව බලන්න හිටියොත් එයාට දැක් ගන්න පුළුවන් වෙනවා ඒ වේදනාව ඇති කරන රූපයේ ආකාරය නිතර ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනස් වෙනවා. ඒකේ යම් ලකුණක් ඇති කරනවා නම් ලිංගයක් ඒ ලකුණත් එක විදිහට පවතින නැති එකම පවතින නැති ගතිය ආස්වාස ප්‍රසවාසයට වඩා වේදනා චෛතසිකයේ බොහෝම ශීඝ්‍රයි. රූප ධර්මයක් වගේ නෙවෙයි සාමාන්‍ය අභිධර්මයේ අටුවා යුගයට එනකොට කියනවා රූප ධර්ම වගේ 17 ගුණයක් යොහුසුලුයි ඉක්මන් නාම ධර්ම. නිසා ඒකට ගත්ත ලිංගයත් වෙන ලිංගය බොහොම ශීක්‍ර වෙනස් වෙනවා. යම් නිමිත්තක් මත ඉඳලා නම් මේ ස්පර්ශය ඇති උනේ මේ නම්පට බැඳීම උනේ ඒ නිමිත්තත් ශීක්‍රෙන් වෙනස් වෙනවා. ඒ නිසා ඒකට අසවල් එක කියලා ಉದ್ದೇಶයක් නිත්‍ය සුඛ වශයෙන් නිත්‍ය වශයෙන් දෙන්න බෑ. ඒ නිසා බලනකොට මේ වේදනාව කියලා කියන්නේ බොහොම ශීක්‍රෙන් වෙනස් වෙන සුළු එකක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි වෙසක් වලට ගිහිල්ලා බුදු පිළිමේ බුදුරස් මාලාවේ තරු ලකුණු චක්‍ර විහිදෙන ගති දකිනවා. ඉතින් අපි මේ තරු ලකුණ දැන් බුදුරස් මාලාවේ තියෙන තරු ලකුණක් කියන්නේ ඉස්සලෝක චක්‍රයක් බාටපත් වෙනවා. චක්‍රේ කඩ කඩ වෙලා ඇවිදින ගතියටපත් වෙනවා බලනකොට එහෙම තරුවක ස්ථිර පැවැත්මක් හෝ චක්‍රයක ස්ථිර පැවැත්මක් හෝ ඒ විසිරී යන අංශුල ස්ථිර පැවැත්මක් නැහැ එතන තියෙන්නේ වහවහ නිවිනිවිපත් වෙන බල්බ් ටිකක් විතරයි ඇත්තටම තරුවක් නැහැ තරු සේයාව එන්නේ ඒක තරුවට අදාළ බල්බ් ටික එකපාරටපත් වෙලා නිමිලා යනකොටම තරුව කියනවා ඊට පස්සේ චක්‍රයක සේයාවට ආපු ගමන් චක්‍ර කියනවා ඊට පස්සේ විසිරී යන කුඩු කුඩු වෙලා යන දේවල් පේනවා නම් මොන දේ හරි සංඥාවක් දිහා බලන විට සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා කට අරගෙන බලා හිටියට මෙතන පවතින තරුවක් නැහැ නිවි නිවිපත් වෙන බල්බ් එකක් තියෙනවා. දැන් මේ මැජික් බලන මිනිහානේ තොරණ බලන මිනිහානේ මේ බුදුරැස් ඉදිරිය දකින්නේ. නමුත් ඔක හයි කරපු ඉලෙක්ට්‍රිෂියන්ට කතා කෙරුවොත් ඒ මනුස්සයා කියනවා තරුවපත් වෙන වෙලාවේ, රවුමපත් වෙන වෙලාවේ, කුඩු කුඩු විසින වෙලාවේ වෝල්ටේජ් එක සම කරන්න බැලන්ස් කරන්න ඕනේ. පිටිපස්සේ ෆ්ලෑෂර් කොටේ බැලන්ස් කරන්න ඕනේ. ඉතින් ඒක පාට බල්පත් වෙලා ගියොත් මේ මේන් කරන්ට් එකත් එක්ක උඩ පහත යනවා, ගැස් වෙනවා. ඒ නිසා එතන වෝල්ටේජ් එක බැලන්ස් කරනවා. බැලන්ස් කරනකොට ඒ සිරසතේ නැත්නම් අපි ගත්ත මුළු තොරණෙම එකවරක පත් වෙලා තියෙන බරට සීමිත බල්බ් ගණක් විතරයි. ඊගාව සැරේදී ඒ ඒ හා සමාන බල්බ් ටික වෙන තැනකපත් වෙනවා. යන බලනකොට විදුලි ධාරාවේ බුදුරස් කරකෙන්නේ නැහැ. විදුලි ධාරාව තියෙන ඒකාකාරී ධාරාවක්. දැන් ඉලෙක්ට්‍රීෂියන් ගෙන් එහෙම නතර කරලා ඇහුවොත් මේ ඉලෙක්ට්‍රොනික්ස් දන්න කෙනෙක්ගේ මේ ඉලෙක්ට්‍රෝන වල තප්පරයට 50 සැරයක් එහාට යන ඔසිලේෂන් එකක් තියෙනවා AC කරන්ට් එකේ නම් ඒ කරන්ට් එක මේ යන්නේ බුදුරස් මාලාවකටද මේක ෆෑන් එකකටද මේක ෆ්‍රිජ් එකකටද වුණක්වත් එයා දන්නේ නැහැ. ඒකට කිසි බලපෑමකුත් නැහැ. එයා දන්නෙත් නැහැ මේක මේ තරු ලකුණ දැකලා මේ බෞද්ධයාට සද්ධාව පහළ වෙයි. නැත්නම් චක්‍ර ලකුණ දැකපුවාම පහළ වෙයි. මුස්ලිම් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා පහළ වෙයි කියලා ඉලෙක්ට්‍රොනික්ස් අන්නෙත් නැහැ. ඒවේ ඒක ඒකේ කිසිම වෙනසකුත් නැහැ. තොරණකපත් වෙනවද නැත්නම් තම්බි කොල්ලිය පල්ලියකපත් වෙනවද කියලා. ඒ වගේ මේ වේදනාව එක එක සටහන් ආකාර දුන්නට ඒ සටහන් වලට කවදාකවත් ඒ ආකාරයෙන් ඉන්න බෑ. ඒක තද විදුලි වේගයක්. ඒ ආකාර වෙනස්ුනේ නැත්නම් රසවින්දනයකුත් නැහැ. ආන්නේ විදිහට මේ වේදනාවෙන් ස්පර්ශයට ගිහිලා ස්පර්ශයේත් මේකේ තියෙන පාටික සම්පස්ස කියන කුප්පන ඉද්දන ගතියත් ඒකට අදිවචන කියන මේ ඉද්දන කුප්පන ගතියට එක එක නම් පට බඳින ගතියත් දෙක පොඩ්ඩක් මෑත් කරුවොත් තේරෙන පටන් ගන්නවා මේ ශරීරයෙන් නිතරම මේ වගේ ඇතුලෙන් පිටතට යන සංඥා වගේකුත් වෙනවා පිටින් නිතරම ඍතුවත් එක්ක ආහාරත් එක්ක ගැටුමකුත් තියෙනවා මේ ගැටුමේදී සමහර දේවල් වේදනා කියලා කියනවා සමහර දේවල්ට සංඥා කියලා කියනවා සමහර දේවල්ට සංස්කාර කියලා කියනවා සමහරට විඥාන කියනවා සමහරට රූප කියනවා අපි මේ වෙලාවේදී මේ වේදනාවයි බලන්නේ ඒ නිසා මේ වේදනාවල් වල ඒ විස්තර කරලා බලනකොට ඒකේ තියෙන සටහන් වලට අඩු ආකාර වලට අඩු කරන්න පුළුවන් ලිංග වලට අඩු කරන්න පුළුවන් නම් නිමිත්තට අඩු කරන්න පුළුවන් නම් ඒවට දැන් අපි බල්බ් වල ලේබල් එකක් තියෙනවනේ හැම තැනම වෝල්ටේජ් එක ගහලා තියෙනවා මේ ඒවා ඔටෝමැටික් බල්බ්ද එහෙම නැත්නම් සාමාන්‍ය බල්බ්ද හැම එකම ලේබල් කරලා තියෙන එක එක බල්බ් එක. ඒ බල්බ් එකට හෝල්ඩර් එක වෙන වෙනම ලේබල් කරලා තිනවා. අන්න වගේ හැම මේ දෙයකටම අපේ මතක සටහන් වල ඒ සටහන් ආකාර වලට ಉದ್ದೇಶයක් තියෙනවා. ටැග් එකක් ගහලා තියෙනවා. ඒ ටැග් එකත් ගහලා තියන්න තරම්වත් මේකේ නතර වෙන ගතියක් නැහැ. ශීක්‍ර වෙනස් වෙනවා. ඒ නිසා මේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන දේවල් දිහා බලන්න පටන් අරගත්තොත් ඒ தත්ත්වයට බැස්සට පස්සේ යෝගාවචරයට තේරෙනවා ඒක කොච්චර ඉතා සූක්ෂම සියුම් අංශුද කියනවනම් ඔය එකක්වත් නොදරිය හැකි මට්ටමක නැහැ. ඒක නොදරියගේ මට්ටමට එන්නේ මේක ඝණයක් වෙලා ඒකකයක් වෙලා ඒ ඒකකයට බය වුණොත් තමයි. ඒක බුදුහාමුදුර උපමාන දෙන්නේ නලාගාරංව කුංජරෝ කියලා. මහා බටගාලක් බටපන්දුලක් කරන්න ගිය ඇතා ඒ වගේ හත් ගුණයක් අට ගුණයක් විතර ලොකුයි බටපන්දුල. ඒ ඇතා බය වුණොත් ඒ බටපන්දුලට යන්න බෑ කියලා හරහා යන්න බෑ කියලා ඇත්ත තමයි. නමුත් ඇතා හොරේ දාලා එක බට ගහක් ගැලෙව්වොත් ඇත් හොරේට බට ගහලා ගා බට ගහ ගානක් නැහැ. තව බට ගහක් ගලවනවා දෙක තුන ගලවලා බලනකොට ඒක හරහා ඇතිකුට බය වෙන්න දෙයක් නැහැ පොඩි කරගෙන යන්න පුළුවන්. ඒ වගේ ඒක අර gediy පුම්බල පෙන්නකොට විශාල වශයෙන් තිබුණාට මේ දුක් වේදනාව විනිවිදිනකොට නම් කැලල කැලල ගන්න ඕනේ. පුංචි පුංචි කොටස ගන්න ඕනේ. මේ වේදනාවේ තියෙන ආකාරය. හිමීර පටන් ගන්න සීකෙන් වැඩි වෙන එකක්ද? එහෙම නැත්නම් සී ගොඩාක් හයියෙන් පටන් ගන්න හිමීට ගෙවෙන එකක්ද? ඒකාකාරීව පවතින ආකාරයක්ද මේකේ තියෙන්නේ කියලා. ඒකේ ලකුණු තියෙනවා. මේ වේදනාව මං කලින් විඳලා තියෙනවා. දැන් මේක ටිකක් වැඩි වේගන යනවා තවත් වැඩි වේගන යනවා ඒක දැනෙන්නේ පිච්චිලක් විදිහටද තද සීතලක් විදිහටද කපනවා වගේද නැත්නම් අඹරනවා වගේද අනිනවා වගේද ආදි වශයෙන් ඒ ලිංග තියෙනවා ඒ එක එකක් වෙන් කරන්න පුළුවන් නිසා අපි කෑ ගහනකොට නම කියලා කෑ ගහන්නේ ඒ වගේම නිමිටි ගන්නවා අපි එකෙන් ආ මේක සුබයි මේක අසුබයි අපි ගත්තොත් චීන කටුවේදකම ගහන්න ගියාට පස්සේ ගේ රිදෙනවට වැඩිය මිනිස්සු පුදුමාකාර බයයි. නමුත් නිලයට වදිනෝ නම් හරියට රිදෙන්නේ නැහැ. ඒ වුණත් හිතේ බයක් තියෙනවා. නිමිත්තක් අරගන්නවා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ගහනකොට යාර ගාණක් නැහැ. එයා දන්නවා කලින් ගත්ත නිමිත්ත දැන් නැහැ. ඉස්ලාම් දවසේ ගියේ බය හුම්බස් බය දැන් ඇත්තේ නැහැ. පරණ අපේ සිංහල වෙති ක්‍රම තුන පිලිස්සුම් ක්‍රමය කියලා එකක්. රත් වෙච්චි මේ යා මේ රත්තරන් ඉදිකට්ටක් ගින්න දාලා මේ පාන් තිලක ප්‍රත් කරලා තියෙනවා. පිච්චෙනවා. ඇත්තටම දානවා. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්න නමුත් සුවය වහාම සිද්ධ වෙනවා. එතකොට එක සැරයක් දෙසරයක් මේක සුව කරගත්ත එකනත් ඉස්ලාම් සරේ මූණ දෙන එකනත් ඒකෙන් ගන්න නිමිත්ත වෙනස්. පිස්සු පිලිසුම් ක්‍රමයි. ඒක ඇත්තටම ඒ නිසා අද කාලේ මිනිසුන්ට කොන්දපණ නැති නිසා ඒ පිලිසුම් විදුම් ක්‍රම දැන් නැහැ. දැන් කොහොමද නිර්වින්දනයේ හරහා තමයි මේ සෙල්ලම් කරගෙන යන්නේ. ඒ තරම්ම කොන්ද පය නැහැ දැන්. ඔය මේ වික්‍රමාරච්චිවත මහත්තයා ඉන්න කාලේ ඇහි සුද කැපුවේ මේ පුටුවේ වාඩි කරලා තොට පෞරුෂත්වයක් තියෙනවා නම් ඉවසපිය කියලා උනලු එච්චරලු හැපලලා කපනවලු. කපලා සුද්ධ කළා එහෙම හරි ගසනවලු. නිර්වින්දනය කරන්නේ මේ ළඟදී කොළඹ හිටපු මහත්තයෙක් මට කියනවා මේ පොඩක් දුර බෑර පළාතක රහතන් වහන්සේ නමක් කියාගෙන කෙනෙක් හිටියලු. ඇවිල්ලා කිව්වලු මහත්තයෝ මට ඇත්ත අමාරුයි. මේ ඊට පස්සේ කිව්වලු ප්‍රශ්නයක් නැහැ මම අසවලට කියලා කරලා දෙන්න හැබැයි මහත්තයෝ මුළු ඇඟම නිර්වින්දනය කරන්න කිව්වලු මට බයයි කිව්වා ඉතින් මේ මහත්තයමයින් ඇවිල්ලා නෝ මෙහෙම කෙනෙක් රහත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා මහත්තයාමනේ යාට රහත් කියන නම දැම්මේ. මහත්තයාමනේ දැන් ওই අත්දැකීම දැක්කේ. දැන් මහත්තයන්නේ කුකුසක් ඇවිල්ලා තියෙන්නේ මම ওই මනුස්සයා දන්නෙත් නෑ මට ප්‍රශ්නේ ආවෙත් නෑ මට කුකුසකුත් නෑ. ඒ තරම්ම මේ ශරීරයට මැස්සෙක් වහනකොට බයයි. මේ වැදින මොන හරි වෙන්න ඉස්සර වෙලා ගන්න නිමිත්ත හැටියට ලිංග ඕ නිමිත්ත හැටියට ප්‍රශ්න එන්නේ ඉස්සලා බයයි. ලේ දකින්නකොට කලන්ත දාන්න. ඉතින් එහෙම කෙනෙකුට වේදනාවක් කියලා කියන්නේ කවදාකවත් භාවනා අරමුණක් නෙමෙයි බයේ පැල්ල යන දෙයක්. අද මුළු වෛද්‍ය විද්‍යාවම වගේ කියන්න ඕනේ මේකට මනුස්සයාට විඳීමේ ශක්තිය අඩු කරලා තියෙනවා. මුණ දෙන්න දෙන්නේ නැහැ. හැම දෙයකටම කියනවා බය වෙන්න එපා. අපි ඒක නිර්වින්දනය කරලා කරලා දෙන්නම්. නැත්නම් මේ දේ කරලා දෙන්නම්, අර දේ කරලා දෙන්නම් කියලා ඇත්තටම සිංහල වේදකමයි ඉංග්‍රීසි වේදකමයි අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ওই ජීවාණු හරණය සහ නිර්වින්දනය. නිර්වින්දනයේ තිබුණ නැතුව ඔය ඔපරේෂන් සිස්ටම් එක 100%ක්ම සිංහල වේදකමේ තිබුණා. නැත්නම් ආයුර්වේදේ. මුත් ඒක යන්නේ නැහැ. මිනිස්සු එන්න බයයි. ඒක නිසා නිර්වින්දනය කරලා කිරීමට විශාල ප්‍රගමනයක් දිනුවක් තිබුණා. ඇත්තටම කියනවා නම් මේ නිසා දැන් අවුරුදු 10කට ඉස්සලා බටහිර වෛද්‍ය විද්‍යාවත් ඕනන්ට වැඩි ශල්‍ය කර්ම කරා. ඒ ප්‍රතික්‍රියාවක් දැන් කියන ශල්‍ය කර්ම පුළුවන් තරම් අඩු කරන්නයි කියලා, පුළුවන් තරම් නොකිරන විදිහට කරන්නයි කියලා කියනවා. මොකද ශල්‍ය කර්මයේ දක්ෂ විදිහට නිර්වචනය කරලා කෙරුවට ශරීරයේ ප්‍රතික්‍රියා, පසු ප්‍රතික්‍රියා අන්තිම සංකීර්ණ හොයාගන්න බෑ. ඒ නිසා දැන් අඩුම ප්‍රමාණයක් ශල්‍ය කර්ම කරනවා. නිර්වින්දනයත් ප්‍රාදේශීය වශයෙන් කරනවා මිසක් කලාතුරකින් තමයි අංග සම්පූර්ණ නිර්වින්දනය කරන්නේ. ඒ මොකද මේ ඒකෙන් වෙන හානිය වැඩිකම නිසා. ඉතින් කෙසේ නමුත් ඒ යෝගාවචරයේ වේදනා චෛතසිකයේ නිමිත්ත බැලුවොත් ඒ පුද්ගලික පෞරුෂත්වය හොඳට ගන්න පුළුවන්. ඒ කරා පැමිණෙන දෙයට මුහුණ දෙන gati එකෙන් ගන්න නිමිත්ත භාවනා යෝගාවචරයක් නම් පටන් ගන්න ගොඩාක් සැලෙන සුළු චපල බියගුළු නිමිත්තක් බියගුළු ඉඳගෙන තද බල නිමිත්තක් ගත්තට එන්නේ එන්නේ එන්නේ අර දුක් වේදනාව කෙරෙහි මූණ දෙන ගතිය කොහොමද සාධාරණීකරණය කරන්නේ මම මේ අවබෝධ කරන දන්නේ දුක්ඛ සත්‍යයි ඒ දුක්ඛ සත්‍යයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි තවන ගතිය පෙළන ගතිය විපරිණාම ගතිය සංකත ගතිය ඒ නිසා මම දියුණු වෙනවා නම් මම වෙනදට වැඩිය ඒ තවන ගතිය දරන්න පුළුවන්. පෙළන ගතිය දවන්න දරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක සංකතයක් කියලා කියන්නේ විචල්්‍ය සාධක රාශියකින් එන එකක්. ඒ නිසා මේ විචල්්‍ය සාධකයන් පතුරු ගහලා බලන්න. විෂිතුරු කරලා බලන්න. බැලුවට පස්සේ මේකේ මහා ලොකු දෙයක් නැහැ. ඒ වගේම විපරිණාමයි මේ සංකර සාධක ගොඩක් තියෙන නිසා මේකේ මොනත කවදාකවත් චිත්තක්ෂණ දෙකක සම නැහැ. චිත්තක්ෂණ දෙකක ඒකාකාරව තියෙන නිමිත්තක් ගන්න දෙයක් නැහැ. මේක නිමිත්ත සීක්‍රෙන් වෙනස් වෙනවා. නිමිත්තක් ගන්න පුළුවන් නම් නිත්‍ය සංඥාව කියන පටලැවිලි තමයි. ඉතින් ඒක නිසා දුක් වේදනාවක් වෙන හැම වෙලාවෙදීම යෝගාවචරය තේරුම් ගන්නවා. මේක තමන්ගේ භාවනාවට අලුත් කර්මස්ථානයක් දැදිය හැකි ප්‍රදේශයේ <clears throat> ඒ දුක් වේදනා බලන්න හිටියොත් එයා දවසක දුක් වේදනාවේ මුල පටන් ගන්නකොටම සංවේදී වෙලා ආනාපානෙ තියෙද්දිම මේ තැනක <clears throat> වේදනාවක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනවශ්‍ය සද්දයක් ඇවිල්ලා ඒ සද්දේ නුරුස්නා ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නුරුස්නා ගතිය පවතිද්දිම නුහුරුණු පුරුදු මිහි අමිහිරි වේදනාව පවතිද්දිම බලන පුල්ලුවාන්තරම් ආනාපානෙ කඩා ගන්න තු යන. ඔන්නේ යම් කිසි තැනකදී ආනාපාන සංඥාවට වැඩිය අර වේදනාවේ දරුණු නපුර වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් යෝගාචරය නේද දැන් ආනපන කරන්න බෑ. ඒ නිසා ආනපන චුම්බතන හිත ගලවලා අර වේදනාව තියෙන තැනට හිත යෙදුවට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ වේදනාව මත් කරවන සුළුයි සම්මෝහ කරවන සුළුයි සත්‍යපාත්තන දෙන්නේ ප්‍රමාදයට වටනවා. ආනේ බව දැනගෙන මට මේිට වැඩි ශක්තියක් මට මේිට වැඩි ඊවසීමේ ශක්තියක් එළඹ සිටීමේ ශක්තියක් සතියක් ඕනේ. ඒකලියලා මේ වේදනාව කොහොමද මේකේ සටහන? ආකාරය ලිංගේ නිමිත්ත මම මේකට දෙන්න නම මම මේක කමඨාන් සුද්ධ කරන මම මොකක් කියලාද කියන්නේ මේකට දාන ලේබල් එක මොකද්ද කියලා ඒ දිහා හොඳට බලන්න හිටියොත් ලෑස්තිලා යෑමේ ආනිසංශයක් වශයෙන් චිත්තක්ෂණයක් අර පෙළෙන තවන වේදනාවට මුහුණ දීමේ හැකියාව එනවා ඊට පස්සේ ආය හිත වැටිලා අතල්ලා ගහලා දමලා ගහලා යන්න වෙනවා යනවා ප්‍රශ්නයක් නෑ. නමුත් එදා අඩු ගන්න ඩිංගිත්තක් මේ යකාගේ මූණ බැලුවා. අනිත් දවසේ අදිෂ්ඨාන කරනවා චිත්තක්ෂණ දෙකක් මූණ දිහා බලනවා, තුනක් මූණ දිහා බලනවා, හතරක් මූණ දිහා බලනවා. බැලුවට පස්සේ බුද්ධමාකාර විදිහට මේ යක්ෂයාගේ මූණ සුන්දර දේව රූපයක් බවට පත් වෙනවා. එනකොට නම් යක්ෂ මූණ තමයි තියෙන්නේ. බයවිලා දුවන්න ගත්තොත් එලෙවෙලව කනවා. නමුත් නතරලා පොඩ බැලුවොත් ඒකේ විපරිණාමය හිතා ගන්න බැරි තරම් ඒ විපරිණාමය දැක්කට පස්සේ යෝගාවචරයට වේදනාව ඉවසීම පිළිබඳ ප්‍රතිශක්තියකුත් එනවා. ජයග්‍රහී හැඟීම නිසා අදිෂ්ඨාන ශක්තියකුත් එනවා. චිත්ත ශක්තියකුත් එනවා. අන්නේ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය මේ සියල්ලම ප්‍රීතියක් ප්‍රමෝදයක් විදිහට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් මේ වේදනාව ගියා. නැත්නම් වේදනාවේ බරපතල හරි ගෙවුනා. මට දෙක දරන්න පුළුවන්. එතකොට යාට ඕනනම් ආය අනබණ්ඩ යන්න හොඳ විවරයක් තියෙනවා. ඒ වගේම මේ වේදනාව පැංගිරි කක්කිය ගෙවිලා මිහිරි පැත්තේ ඉන්න පටන් ගන්නවා. අපි දන්නවා නෙල්ලි ගෙඩියක් කටේ දාගත්ත ගමන් ඒක කටේ තියාගෙන බලන් සිතයි. කක කක ඉන්නකොට මොකද වෙන්නේ? ඒක පැණිලහක් වඩපත් වෙනවා. බුලත් ටිකක් කනකොටත් ඉස්සලම් බොහොම පැංගිරි. බුලත් කියලා ගහන්නේ ඒ වෙලාවේදී. ඊට පස්සේ කිරි රහටපත් වෙනවා. අරලු කඩක් කටේ දාගන්න හරිම කටහොරයි. ඔය ටික වෙලා ගියාම කට පැණිලහ කරනවා. ආන්නේ වගේ ඒක කාගෙන හිටපුවාම ඒ වේදනාවේ පසුපස දැක්කනම් එයාට මේ වේදනාව නැති කිරීමට කාම සුඛයක් සරණ යන්න ඕන කමක් නැහැ. මේ වේදනාවෙම අනිත් පැත්ත සුඛ වේදනාවක් බව තේරුම් ගන්නවා. එතකොට එයාට එන අදිෂ්ඨාන ශක්තිය ප්‍රතිශක්තිය ප්‍රගමණය සටහන් කරන්නේ කොහොමද මට හෙට මීට වැඩි ලොකු වේදනාවකුත් ඇවිල්ලා ඒ මැද්දෙත් ආනාපාන කරන්න බැරිද කියලා අනේ ඒ පැත්තට තල්ලුව තමයි වේදනාන පස්සනාවෙන් සරුවචනාංශය දෙන්නේ මේ වේදනා සංයුත්තෙමුත් දෙන්නේ ඒකයි අදිෂ්ඨාන ශක්තියක් දෙනවා දැන් පුංචි දෙයක් විඳලා තියෙනවා. ඊට ලොකු දෙයකට සැලසුම් කරපන් කියලා. ඇත්තටම කියන්නේ අවුරුදු 20 30 40 50 60 යනකොට හැම කෙනාගේම බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේකේ දැරීමේ ශක්තියක් වැඩෙනවා. පිස්සන්ගේ එහෙම වෙන්නේ නැහැ. අනවශ්‍ය විදියට මේ ස්නායු පද්ධතිය දුර්ලභ මිනිසුන් කරන්න බෑ. ඒ වගේ අසීමිත වේදනාවක් ඇවිල්ලා විඳ ගන්න බැරි නෝ නැත්නම් වේදනාවක් නැතුව යනවා. ඒ දෙකොල්ලට මේ වැඩේ කරන්න බෑ. සාමාන්‍ය වයසට යනකොට සිද්ධ වෙනවා. අන්න එතකොටත් පුංචි ධර්ම කාරණාවක් ඉස්මතු වෙනවා. අපි ගියේ පරත් මතක් කරගත්තා. ඉස්සර වේ දුක් වේදනාවයි කියපු දේවල් දැන් නොගිනිය හැකි මට්ටමට යනවා. දරාගෙන ඉන්න පුළුවන්. ඉස්සර පොඩි කුරුලාවක් ආපු ගමන්, කැස්සක් ආපු ගමන්, හිම්බිරිසාවක් ආපු ගමන්, අත පොඩ්ඩක් කැපිච්ච ගමන් මැරෙන්න කෑ ගහනවා. දැන් දන්නවා ඉතින් මේ මැරෙන්න කෑ ගන්න කියලා ඇති වෙන කරදරවලට වැඩි ලේසි මේක දරාගෙන ඉන්නේ කියලා ඒකට බලාගෙන ඇඟෙන් මේක තනියම කළා දාන්න. එතකොට සරුවචාන්සේ සඳහන් කරනවා යම් වේදනාවක ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶේ නැත්තම් ඇතර වේදනාව තියෙනවා. එයා ගණන් ගන්නෑ. මේක විශේෂයෙන් අතරලා වෙතකම් කළ යුතු ආකාරයක් කියලා ගන්න නැහැ. එහෙම ලිංගයක් විතර ගන්න නැහැ. එහෙම නිමිත්තක් විතර ගන්න. ඒකට නම් කරලා කාටවත් කියන්න යන්නෙත් නැහැ. මට කුරුලාවක් ආවා කියලා දන්න වැඩක් නැහැ කියලා. ආන්නෙම ගණන් ගත්තේ නැත්නම් ඒක ස්පර්ශ කරන්නෙත් නැහැ වාගේ කියලා කියනවා. ඒකේ කේස් එකක් නැහැ. ඒක නමක් නැහැ. ඊට පස්සේ ඒක සඳහා යෝගාවචරයට ඒක නිකන් ඇවිදගෙන යනකොට යටිපහ කරපු එළියටයක් වාගේ පය හැපෙන්නේ නැහැ. ගෙවන් වෙනවා. ඒ නිසා මේ ලිංග නිමිති ආකාර මතු වෙනකොට ඒකට අනවශ්‍ය බලයක් බව මේ බයක් හුවා දැකීම දැක්කොත් ඒ තරමටම යෝගාවචරය සැලෙනවා. යෝගාවචරය කියන්නේ මේ මනුස්සයාට එතකොට යෝගා ධර්මයට ආපු නැති කෙනෙක්. සැලිලා ලෝකයට කලබල කරලා මේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තියත් නැති කරනවා. ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් කාබාසිනිය කළා දානවා. සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. නමුත් බොහෝ වෙලාවට නොකල යුතු අවස්ථාවලත් එහෙම කරනවා. නමුත් යම් දවසක යෝගාචරයට නේද දැන් ඉස්සන්නම් මේක පුංචි දති එකක් වක් ආවම, ශිකක් වක් ආවම, කුරුලාවක් ආවම කෑ ගැහුවා. දැන් ඒව කෑ ගහන්න නැති වෙන්න ගියාම මේක ඇවිල්ලා ගිය බාට ලකුණකුත් නැහැ. ඒ නිසා තේහි ආකාරයේ තේලිංගේ තේනිමිතේ යේ උද්දේශේසි අසති නාමකායස්ස පටික සම්පස්සන්න හෝති කියලා බුදුහාමුදුර සඳහන් කරා. ඒ දේවල් ආවටව ගණන් ගත්තේ නැත්නම් ඒ නම දෙන්න වටින මේ ඉසිකක්කම කියන රෝගේ ඇවිල්ලා ඒ කුප්පණ ගතිය තමන්ට ගණන් නැහැ. ඒක දණියෙන් පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම ඒක මාතෘකා කරන වචනයක් කතා කරන්න හිතෙන්නේ වැඩක් නෑ ඒක පොඩි දේවල්. ඒ විදිහට වචන කතා කරන්නෙත් නෑ ඇඟට ඇල්ල වැදුනට ගණන් ගන්නෙත් නෑ. එතකොට යා මේ දේවල් වලට වැඩි වේදනාවලට සැලෙනවා. ඒට වැඩි හුඟක් ලොකු වේදනාවලට පීඩත් විඳිනවා. භාවනා කරන කරන්නේ යම් ප්‍රමාණයක් අපි මේ වේදනා නොගෙන නොසලකා ඉඳීමන ජීවිතේ පාත්තන්න පුළුවන් නම් ඊ ගාවට තියෙන ඉද්දෙන කුප්පන වේදනාවටත් භාවනාවෙන් බලලා නානාපානට වාංගු කරලා ඒ වෙලාවේ තානාපාන බල බල හිටියොත් අර දැරීමේ ශක්තිය සංවේදී භාවය එන්නේ එන්නේ එන්නේ තමන්ගේ වාසි පැත්තට හැරෙනවා. එතකොට ශරීරයේ ප්‍රතිශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය වැඩෙන අතර ඉබේම වේදනානුපසනාවක් වැඩෙනවා. වේදනානුපසනාව වැඩනකොට ඉබේම කායනුපසනාව කරන වැඩි වේලාවක් ආනපනින් ඉන්න පුළුවන් ශක්තියක් එනවා. එතකොට මේ යෝගාවචර කියනවා මට ඉස්සර විනාඩි 10 15 වාඩි වෙලා ඉන්න පුළුවන්. දැන් 20ක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා මට ඉස්සර ආනපානට විනාඩියයි දෙකයි ඉන්න පුළුවන්. දැන් වැඩි වෙලාවක් ආනපානෙ ඉන්න පුළුවන්. හැබැයි මේ ආනපානෙ ඉන්නේ සුද්ධ ආනපානෙ නෙවෙයි. බාධා නැති ආනාපාන නම් අරගානම තමයි. නමුත් වේදනාවත් එක්ක හෙට්ටු කර කර ඉන්න ආනාපානයක් දැන් ආනාපාන පැත්තට දාලා කතා කරන්නේ. ඉස්සර වේදනාවට පැත්තට දාලා ලකුණු කපා ගත්තා. දැන් වේදනාව තීති කරන ආනාපානේ සාමාන්‍ය ආනාපානට වැඩිය හොඳයි කියලා වැඩිය සෙල්ලක්කාරයි කියලා වැඩිය රැඩිකල් වාදී කියලා මේ පැත්තට යන්න ගියාම ආනපාන වෙලා වැඩි වෙනවා ඉඳගෙන ඉන්න පුළුවන් වෙලා වැඩි වෙනවා වැඩි වෙනකොට වැඩි වෙනකොට යාට ධෛර්ය දුන්නොත් කල්යනා මිත්‍ර ආශ්‍රයෙන් එයා ඊට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න ක්‍රමසාවිදි හොයනවා. වැඩි වෙලාවක් ආනපානින්ද ශබ්ද වේදනත් එක්ක විතරනේ හද්දත් එක්කත් මට ඉන්න බැරිද? හිතවිලෙක්වත් ඉන්න බැරිද? මට චෝදනා කරන එකද වැඩි? චෝදනා කරන වෙනුවට චෝදනත් නැහැ, ඉල්ලීමුනුත් නැහැ. ඉන්න පුළුවන් ශක්තිය වැඩි වෙනකොට අර ඒ ලිංග නිමිති ආකාර සහ ಉದ್ದೇಶ වල තියෙන ඉද්දන ගතිය, කුප්පන ගතිය, අවුස්සන ගතිය ගණන් ගන්න නැතුව යන්න පුළුවන් ගතියක් මේ හිතේ තියෙනවා. ආන්නේක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේක කියන්නේ කර්මන්නේ කරගත්තේ නැත්තම් මේ ශක්තිය මොබිලයිස් කරගත්තේ නැත්තම් කදාකත් ඒ ශක්තිය දොරට තට්ටු කළා කියන්නේ මයි ළඟ මෙහෙම හැකියාවක් තියෙනවා බලපං කියලා. ඒ ශක්තිය ලෝකායත විෂ කිසිම තැනක ආර්ධන කරන්නේ ඒ තරම්ම ලෝකායත විෂ කුප්පයි. ඒක කීයක් හරි කඩා ගන්නමයි හදන්නේ. සරුවචනාංශේ නිස්සද්දව කියනවා manussාත්ම ප්‍රතිලාභය කියලා කියන්නේ දුර්ලභ දෙයක් ප්‍රතිලාභයක් අන්නේ ප්‍රතිලාභේ පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා මේ දැරීමේ ශක්තිය ක්‍රියාවට නගන්න නැති වෙන්න නැති වෙන්න මලකඩ කරනවා ක්‍රියාවට නගන්න නගන්න බුදු වෙන තැන දක්වාම ਸਰුවච්ච වෙන තැන දක්වාම අෂ්ටලෝක ධර්මේ කම්පාන වෙන තැන දක්වාම දියුණු කරන්න පුළුවන් අන්නේ එවැනි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම වැනි තාදී ගුණයක් දිනු කිරීමේදී ආහනාපාන වැනි රූප කර්මස්ථානයකට වඩා මේ වේදනානුපස්සනාව බොහෝම සජීවී අත්දැකීම් රාශියක් ලබා දෙනවා. නමුත් වේදනානුපස්සනාවට යන්න බෑ ආනාපාන වැනි කාණපන්සලාවක් නැතුව. නිසා ඉඳගත්ත හැම වෙලාවෙදිම පරියන්කීටි අපි කරන්නේ පටන් ගන්නකොට ආධුනිකෙක් විදිහට ඒ කායනුපසනාව හරහා සතිය සමාධිය ටිකක් වඩා ගන්න. එතකොට අපි ගන්නේ බාධා නැති ආස්වාස ප්‍රසවාසය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේක්ෂා කරන මේ වඩාගත් සතියේ සමාධියට ටිකක් වේදනා තියේදී, ටිකක් සද්ද තියේදී, ටිකක් හිතවිලි තියේදී තානපානේ පවත්වාගෙන යනකොට අරක පන්නරේ හිටිනවා. ඒක තව තවත් සිද්ධ වෙන්න පටන් ගන්නවා. වශී වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාචර එන්නේ එන්නේ එන්නේ ඊට වඩා ලොකු වේදනා, ඊට වඩා ලොකු සද්ද, ලොකු බරපතල හිතවිලි ඇස්සෙත් මේ ආනාපාන කරගෙන කරගෙන යනකොට ආනාපාන සතිය වඩනකොට වඩනකොට අර තේරෙන පටන් ගන්නවා මේ වැඩෙන ප්‍රතිශක්තියේ සීමාවක් නැහැ. අනිරි අසීමිත ප්‍රතිශක්තියක් සහිත ප්‍රභාවයක් විභාවයක් මනුස්සාත්ම භාවිතිය. මේ ලෝකායත අපි ලබන මේ සැප සම්පත් හරහා වෙන්නේ මොකද්ද? ඒවා සේරම යටපත් කරලා විඥාව ඉතාම කුඩා සුඛ සීමාවක කම්ෆර්ට් සෝන් එක පෙන්කල කළ ඉන්නවා මේක පොඩ්ඩක් හෙල්ලිච්ච ගමන් වේලිලා බැල් ගැඩවිල්ල වගේ නැහිලා යනවා. ඉතින් එන්නෙවැනි පටුවීමක තියෙන දුර්ලභම දැකලා තමයි බේටන් පවල් සාමිතුමා කිව්වේ බාලදක්ෂ වෙයල්ලා බාල දක්ෂිනියෝ වෙයලා ඔය තියෙන සැප සම්පත් අතහැරලා කැලේකට ගිහලා කූඩාරමක් ගාලා ඉන්න පුරුදු වෙලා දාන ටිකක් එකතු කරලා ලී කාලකින් හැන්දක් හදාගෙන කෝටු කැලකින් කූඩාරමක් හදාගෙන බල බල කොච්චර ජොලියක් තියෙනවද කියලා. එතකොට මේ තියෙන සැප සම්පත් පැත්තක දාලා ගිහිල්ලා උත්සාහ කරලා බලනවා. මේ ස්වභාවයට මුහුණ දීලා වල් සතුන්ට මුහුණ දීලා කැලේ තනියම ඉන්නකොට ලයිට් නැතුව කොච්චර අලුත් නවමු අදහස් එනවද කියලා. ඒ ඇමරිකාවෙන් දැදී අම්මා කෙනෙක් කියනවා ඒ කතෝලික පල්ලියක ඒ ළමයි ඉගෙන ගන්න පල්ලි කියන්නේ පල්ලි ඉස්කෝලේ කොහොමද දෙවනේ තියෙන රටවල් වල අපේ ওই තියෙන මිෂනාරි ස්කෝල් වගේ. ඉතින් අවුරුද්දකට සැරයක් හොඳ තරුණ නෑම්බියෝ උන් ගිහිල්ලා වාහන ජිප් එක දාගෙන ඇතැම්ම 10ක් විතර ඈත තනි කැලේ ගිහිල්ලා දාලා ඉනවල විසිල් එකක් විතරක් අතට දීලා. ඒ විසිල් එකෙන් පිම්බහම ඇතැම්ම භාගයක් විතර ඇහෙනවා. ඊට පස්සේ කියනවලු මේකේ හොඳට මේ තනි කවුරක්වත් නැහැ පලාත කවුරක්වත් නැහැ කැලේ ඔස්ලේ වුණ තරම් කැල තියෙනවා. ඒ වගේම තමයි ඒක භයානක වෙන්න දෙයක් නෑ. ඒ සීතල බලත් වෙන සර්පියෝ නෑ. නැත්නම් වල දරුණු සර්පියෝත් ඉන්නවා. කියලා කියනොත් මෙතන ඉඳගෙන ලස්සන චිත්‍රයක් අතපන්. නැත්නම් කවියක් ලියපන්. නැත්නම් රචනයක් කරපන් කියලා නිර්මාණය කරන්න කියලා. ඉතින් අර පැංගිරි වයසේ කෙල්ලේ අර තනිකඩ ගියාට පස්සේ ඉතින් ඒකිට මොන නිර්මාණ ශිල්පයක්ද? ඊ බයේ ඉන්නේ දැන් හදිසියේ ටෙලිෆෝන් නෑ, ලයිට් නෑ, කිට්ටු කාල පාල ගෙදරක් නෑ, විසිල් එක විතරයි තියෙන්නේ. නමුත් මම එහෙම පුරුදු කළේ අන්තිමට ඒ කැම්ප් එකෙන් ට්‍රේනින්ග් එකෙන් පස්සේ ගෙදර යන්න යනකොට ඔය කෙල්ලෝ අඬනවලු. අපි දැන් ගිහලා ආය කාන්තාරයකට නේද වැටෙන්නේ කියලා. ඉන්නකම් ඒකේ කරන්නේ හරගුන්ගේ තනෙන් කිරි දෝන්න ඕනේ, තනකොළ කපන්න ඕනේ, දර එකතු කරලා ලිප්පත්තු කරන්න ඕනේ, ගලිය ගහලා රෙදි හොදන්න ඕනේ. ඒ උන්ට පුදුම ආසාවක් එනවලු ඒ ගති වලට. ඊට පස්සේ ආපහු ගෙදර වලට ගිහලා වොෂින් මැෂින් පාවිච්චි කරනකොට උන් අඬනවලු අනිහාර අර තිබුණ ක්‍රමය හොඳයි කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේව ඇත්තට බුදුරජාණන් වහන්සේගේ ක්‍රම. ඔය පැවිද්ද කියලා කියන්නේ ඕකට. ආපෞසරයක් අර ස්වභාවයට ගියාට පස්සේ අපි අර පිට වොෂින් මැෂින් ඕනේ මේ ඇඟේ තියෙන ඒ නිර්මාණශීලීත්වය එළියට එන්න නම් අපි ඒක යකෙක් කරගන්න නරකයි. අපි ඒක හුනියමක් කරගන්න අවාසනාවක් කරගන්න නරකයි මේ අවාසනාව තුල හැංගිච්ච සුභාශිංසනයක් තියෙන නිසා දුක් වේදනාවක් කෙනකොට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙදි නම් ඒක දිහා බලාගෙන ඒ මදිවට ඒක ASCII ආනාපාන දිහා බලලා ඒ මදිවට ඒ ආනාපානෙ මත සතිය පිහිටවලා ඒ මදිවට ඒ ආනාපානේ ආස්වාසිය මෙහිමයි ප්‍රසවාසය මෙහිමයි කියලා විස්තර බලන්න ගත්තොත් ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ. ආන්න එදාට වේදනාව පොඩ්ඩක් පැනපු දවසේ එහා පැත්තේ තියෙන දුක් වේදනාව පැනනට පස්සේ තියෙන සුඛ වේදනාව අර නෙල්ලි ගෙඩියක් කකා ඉනකොට පිටිපස්සේ නේ පැණි දහ වාගේ එකක් තමයි. බුලත් එකක් අකක් අකක් ඉන්නකොට එනකොට කිරි දහ වාගේ එකක් තමයි. අන්න ඒකට පුරුදු වුණා නම් එයාට තේරෙනවා මේ ශරීරයට ජැක් ගහන්න ජැක් ගහන්න මේක කොඳුයට පෙළ දුර්වල වෙනවා. මේකට හැප්පෙන්න දෙන්න ගිය ගමන් මේ පුදුමාකාර විද්‍ය මේකේ ශක්තිය ඇති වෙනවා. අජටවකාශ ගාමින්ගේ දැකලා තියෙනවා. ගුරුත්වාකර්ෂණය නැතුව එක මාසයක් අජටවකාශයේ හිටියොත් ශරීරයේ තියෙන අස්ථිපද්ධතියේ කැල්සියම් තැම්පත් වීම අඩු වෙලා 100ට 1ක් දැරීමේ ශක්තිය අඩු වෙනවා කියන්නේ. මාස කොච්චරද ගණන් ගියාට පස්සේ තමන්ගේ කය දරාගෙන ඉන්න බෑ මෙහි ආවොත් කඩා වැටි කියලා තියෙනවා. මේ ඇටවල කැල්සියම් තැම්පත් වෙන්නේ කම්පන ශක්තිය නැත්තම්. ඒක සුකෝපභෝගීව ඉන්න පටන් අරගත්තොත් ඉතින් මේක මහා බරක් නේ මොකද මෑට තියෙන වැඩ නැහැ නේ ඇටවලින් වැඩ ගන්නනේ. වැඩ ගන්න නම් ඇට හැමදාම අලුත් කරනවා. ඒ වගේ තමයි මේ වේදනා ශක්තිය වේදනාව හරහා මුණ දෙන්න යන්න යන්න යන්න සතිය සතිය කියන ආධ්‍යාත්මික විදේ කොඳුයට පෙළෙන්න දෙන්න ශක්තිමත් වෙනවා. මේක පැනලා යන්න ගියොත් එයා ඒ වෙනුවට කරන්නේ මොකද්ද? දුක් වේදනා ළඟට එනකොටම කාම ශක්තිය, කාම සුඛය ළඟට අර ගන්නවා. අරගෙන ඉවරලා අර දුක් වේදනාවේ වලිගේ හැටිය කාම සුඛයෙන් වහලා දානවා. එතකොට දරුවා chance සඳහන් කරනවා. ඒ මනසට මේ වේදනාවේ සමුදේ දක ගන්න වෙලාවකුත් නැහැ. හට ගන්න වෙලාව දකින්න වෙලාවක් නැහැ. මොකද කාම සුඛේ හට ගන්න වෙලාව තියෙන්නේ කෑදරකම. මේ දුක් වේදනා නැති කිරීමට කාමසුඛය උදුරනවා අපි. ඉල්ලනවා අපි. අයිතිවාසිකම් ඉල්ලනවා අපි. නැතිවෙච්චාම තැවෙනසයිකේ ස්වභාවික හටගන්මකුත් නැහැ. හටගන්ම දකින්නෙත් නැහැ. ඊට පස්සේ ඒකේ නිස්සරණය සමුදයංච ඒකේ බැස යාම කාමසුඛේ බැස යාම දකින්න හම්බෙන්නේ රාගානුසයෙන් තෙත් වෙනවා හිත. හිතපත් වෙච්චාම් පේන්නේ. රාගානුසය පටන් ගන්නවා පේන්නේත් නැහැ. කාමසුඛේ පටන් ගන්නවා පේන්නේත් නැහැ. ඉවරන පේන්නේත් නැහැ. ඒ වගේම දුක් වේදනා නිම වෙනකන් ඉන්නෙත් නැහැ. අස්තංගමේ පේන්නෙත් නැහැ. ඒ නිසා දුක දුකේ හටගන්ම දුකේ නිරෝධේ නිරෝධ මාර්ගේ මොකක්වත් දක්වන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම දුක් සුඛ වේදනාවක් ගෙවිලා යාමේදී දුක් පටන් ගැනීමේදී ආදීන වේ දුක් දෙන ගතිය කාලකන්‍යා කියලා හිතන ගතිය පෙළන ගතිය විඳින්නේ නැහැ යා. ඒකට වෛර කරනවා. ඊට පස්සේ ඒක ගෙවුනට පස්සේ තියෙන ආස්වාදේ ඉබේ පහළ වෙන සුඛය අත්දකින්නෙත් නැහැ. ඒ නිසා මේක මේ තරම් පෙළෙන දේ සුද්ධ වශයෙන් ගත්තොත් බිස්නස් එක පාඩුයි. මොන විදියෙන් ගත්තත් පාඩුයි. අර උදාහරණයක් ගත්තොත් මේ ලෝකෙ තියෙන මොනම යන්ත්‍රයක්වත් නැහැ 100% කාර්යක්ෂමතාවයේ තියෙන. කොයි යන්ත්‍රේ 100% අඩුයි. ඒ වගේ බෙදලා බුදුහාමර පෙන්නනවා. මුලක් දන්නවා නම් අගක් දන්නවා ආස්වාද දන්නවා අදිනවක් දන්නවා දුක් වේදනාවේ තියෙන සුද්ධ බලා පාඩුවක්. සුඛ වේදනාවේ තියෙන සුද්ධ පාඩුවක්. ඒ නිසා මේක නැති බැරිකමට විඳිනවා විනා සොයාගෙන යන්නේ නැහැ. ඒකට මේකෙන් නිස්සරණයක් වෙන්වීමක් හිතෙනවා. උපන්නාට මේ ලෝව වෙනෙනවා විනා අපි මේ ලෝකේ සැප පිණිස පාවිච්චි කරන්න හදනවනේ ඒ ලොකුම ලොකු තකතිරුකමක් තමයි. ඇත්තටම සැප හොයන්නේ දුකට බය නිසා. ඒ නිසා අපි හැම පහසුකමක් ගයක් ඇතුළකට දාගෙන ඉඳ හදන්නේ අපි එළියට ඇදුව වැල් ගඩවිල්ලෙකුට තරම්වත් කොන්ද බලන්නේ නැති නිසා. ශිල්පීය ඥානයක් නැති නිසා. ඉතින් සැපවල ප්‍රශ්නයක් නැහැ. සැපෙට ස්වාමිත්වය තියෙනවා. නමුත් ඒ සැපේ නැතුව ඉන්න බැරි නම් ඉන්න බැරි තත්ත්වපත් වෙනවා. ඒකට කියනවා සැපේට දාසකත්වයක් තියෙන කියලා. සැපේට දාසකත්වය ඇති වෙන්නේ මොකද්ද? දුකට බය නිසා. දුක ප්‍රමාණ කරලා නැති නිසා. දුකට හැකියාව අපි ළඟ මෙච්චර තියෙද්දි එක ක්‍රියාවත් කරලා නැති නිසා මේ නිසා සරුවචාන්සේ චතුරාර්ය සත්‍ය ඉස්ලාම් තිබ්බේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මේ දුක්ඛ කියන ධර්මයේ පෙර නොඇසු නොවිරු පැත්තකට දැක්ක දුකේ තියෙන වටිනාකම. මේක පිළිබඳව හාත්පසින්ම මම දැක්කන් සබ්බම් පරිඤ්ඤය. මේ දුක කියන එක විඳපු නැති හරියත් විඳින්න පුළුවන් හරිය හරහා විඳීමේ සාදර භාවය ඇති කරගත්තොත් අපේ මනුස්සකම සජීවී ගතිය, තාරුණ්‍ය පැතිර ඉතිර වැඩෙනවා. ඒක නිසා මේක පරිඤ්ඤය මම හාත්පසින් ඊට පස්සේ පරිඤ්ඤාතං බුදුසෙන්සේ දුෂ්කරක්‍රියා කරන වෙලාවදී මේ ශරීරයේ බඩාත ගන්න පිටාත ගෑවෙන තරමට යනකම් කෘෂ වුණා. හිත ගන්න බැරි විදිහට කලන්ත හැදෙන මට්ටියටම කෘෂ වුණා. ඒ නිසා උන්වහන්සේට කියන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ රම්මේසුරම් මේ සුබ කියන මාලිගාවල ඒ මල්මද බිසවුන්ගේ ආශිර්වාද ලැබී රාජභෝජන රම්භාජන වල කනකොට සැපේ අහන්න දෙයක්වත් නැහැ. නමුත් ඒ නිසා ඒකේ ආය දෙකොණ අන්තිම දුකත් අන්තිම සැපත් විඳලා තියෙන නිසා උන්වංශ කිව්වා මම දැන් දන්නවා. මම මෙතෙක් කල මේක අල්ලන්න බැරි නිසා මම කවදාකවත් කිව්වේ නෑ දන්නවා කියලා දැන් මම දන්නවා. ඒ නිසා මේ දුක මේ සාක් මේ වද දෙන දුක තණ්හාව නිසායි. වැඩෙන්නේ වැඩෙන්න පිළියමක් විදිහට තණ්හාව ගන්නේ. නැත්නම් දුක් වේදනා නැති කරන්න කාමයේ අපි අරගන්නේ. සාධාරණීකරණය අපි දැනගත්තත් නොදැනගත්තත් අන්තිමේ තණ්හාව වලට වැඩි දුකක් ඇති කරලා දෙනවා කරත්තර බැඳගත්තු ගුණෙක්සේ මේ දුකේම ගෙනියනවා. ඒ නිසා සැපට ඇති තණ්හාවත් දුක තණ්හාවෙන් යටපත් කරන්න හදන ගතියත් මේ දෙක දකින්නම් එක්ක දුකේ එක්ක සැපේ මුල මැද අග කියන තුන දකින්න. ඒ තුන දකින්න බෑ කායනුපස්සනා කියන තිරේ නැතුව. අහසේ චිත්‍ර අඳින්න බෑ. පින්සලේ කොච්චර සින්ත තිබ්බත් කොච්චර වනවැව්වත් අහසේ තින්ත තැර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ਸਰවඥයන් සඳහන් කරන වේදනානුපස්සනා කියන්නේ කායනුපස්සනා තිරේ. කායනුපස්සනා වේදනානුපස්සනාවේ අඳින චිත්‍රය හරහා කායනුපස්සනා තිරේ දැක ගන්න පුළුවන් නම් එයා චිත්තානුපස්සනාවට දක්ෂයි. අපි මේ චිත්‍ර විතරක් දැකලා තිරේ දැක්කේ නැත්නම් කැන්වස් එක දැක්කේ නැත්නම් එතකොට අපි එතන අර පිට පොත්තට රැවටුනා වෙනවා. කාර් එකේ පේන්ට් එකට රැවටුනා වෙනවා එන්ජින් එක බොඩි එක බලන්නේ නැතුව. මේ දෙකම බැලුවා නම් ඒ මනස චිත්තානුපස්සනාවට සුදුසුෙක් වෙනවා. ඒ නිසා කවදා හෝ මේ සංසිද්ධියේ මුලමදාග දකින්න අවස්ථාවක් කරගත්තොත් ඒකෙදී කායනුපස්සනාවේදී අපි ගන්න ආස්වාද ප්‍රසආස වගේ රූපාරමුණට වැඩිය මේ වේදනාව නැමැති නාම ධර්මයේ විශාල මාතෘකාවක් කරලා දෙනවා. ඒක අපි පෞරුෂත්වයේ සංගීවිච්ච විශාල රහස්තෝගයක් එළියට එන පටන් අර ගන්නවා. හැබැයි දවසක කෙනෙක් මේ වේදනානුපස්සනාදිකේ ඇතුළට යන්න යන්න අර තියෙනවා මේ වේදනානුව මේ වේදනාව මගේ වේදනාව නෙවෙයි මානවයාගේ තියෙන වේදනාව. මේ මනුස්සයා නිර්මාණ කරන හරියක් නිර්මාණ කරන්නේ වේදනාවට බය නිසා. මේ සෑම විද්‍යානුකූල නිෂ්පාදනයක්ම වේදනාවෙන් පැන යාමට කරපු දේවල් නිසා ඔක්කොම පටන් ගන්න තියෙන්නේ මිච්ඡා දිට්ඨියකින් මිච්ඡා සංකල්පෙකින්. ඒ අනිවාර්යයෙන්ම කරගිලා අන්තිමට දුකට හේතු වෙනවා. ඒ නිසා අද අවුරුදු 200කට පස්සේ විද්‍යාඥයෝ මේ සාමාන්‍ය සෙලෙක්ක විද්‍යාඥයෝ නෙවෙයි টොප් ක්ලාස් විද්‍යාඥයෝ කියනවා අපි අවුරුදු 200ක් සදාචාරයෙන් පස්සට ගියයි කියලා. මේ විද්‍යා දියුණුව කියලා කියන්නේ නව තාක්ෂණ දියුණුව කියලා කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි දියුණුව කියලා කියන්නේ යටිතල පහසු දියුණුව කියලා කියන්නේ මනුෂ්‍ය සදාචාරය අතින් බයලජ්ජාව අතින් අවුරුදු 200ක් පසර ගියා වන්දි ගෙවන්න ඕන. මේකට තනි කර වන්දි ගෙවන්න ඕන බටහිර. ආශය කරේ හැමදාම විද්‍යාව නොසලකා හිටියා නෙවෙයි. නමුත් පුළුවන් තරම් බැලුවා මේක බයලජ්ජා දෙක තියෙන පදනමේ ගෙනියන්න. ඒ නිසා ආශය කරේ අපට කිව්වා උඹලා මේ গুপ্ত ධර්ම ගැන කතා කරනවා, ගූඪ ධර්ම කතා කරනවා. ඕවා පැත්තකට දාපන් කවදාකවත් දිනුනෙන්න බෑ බයලජ්ජා දෙක තියෙනවා. නිසා ඒගොල්ලෝ බයලජ්ජ දෙක ගලවලා හෙළුවෙල්ලෙන් බොහෝම ශීඝ්‍රයෙන් ඉස්සරහට ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? අසහනයටපත් වෙලා තියෙනවා. පරිසරය දූෂණය කරගෙන තියෙනවා. ඕසෝන් ලේයර් එක නැති කරගෙන තියෙනවා. පෘථිවිය උෂ්ණත්වයටපත් වෙලා තියෙනවා. හිත දූෂණය වෙලා මානසික අසහනයටපත් වෙලා තියෙනවා. දැන් වටපිට බලනවා කොහින්ද මේ අපේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ මෙච්චර අනුකම්පා සහගත නම් ඇයි ਸਰබලදාරිය දෙවියන් වහන්සේට මේ ඕසෝන් ලේයර් එක හදලා දෙන්න බැරි? ඇයි මේ උණුවේ රත් වෙන ලෝකගෝලේ පුංචි කරන්න බැරි? දැන් පේනවා දෙයියන්ට වැඩිය මනුස්සගේ කෑදරකම ලොකුයි. ඒ කෑදරකමත් හම්බුනේ කඩුව අතර බාර දීලා තින්නේ රිලෙවෙකුට. රජු බුදිය ගත්තා වාසේ. රිලෙව ආදරයට කියලා කොටන්නේ මැසට උනාට වදින්නේ රජුරුවන්ගේ යකට. ඒ වගේ මුළු මානවයට බරපතල හානියක් කරනවා. මේ වේදනා චෛතසිකයේ දුක් වේදනා චෛතසිකයේ මගහැර යාමට මේ ලෝකයා දරන ප්‍රයත්නය හරහා මේ නිසාම ආශ්‍යා කරේ පහළට ශ්‍රේෂ්ඨ චර්චාවක් වෙන සරුවචනාංශයේ දුක්ඛ සත්‍ය ඉස්රාහිම තිබ්බා. ඒ නිසා කිසි කෙනෙක් බටහිරේ බුද්ධාගමට එයි කියලා හිතන්න එපා. ඒගොල්ල අද බුද්ධාගම පාවිච්චි කරන්නේ මොකටද? හීලින් වලට. තෙරපියට. මොකක්ද ඒ කියන්නේ? ලෙඩ සුව කරන්න. බුද්ධාගම හරි කරගන්නේ සංසාර ලෙඩ නැති කරන්න නෙමෙයි. මේ බ්ලඩ් ප්‍රෙෂර් එක බස්සන්නේ. ටෙන්ෂන් එක බස්සන්න. අසහනෙ දුරු කරන්න. උන්දලම තමයි උන්දලාගේ ක්‍රමයේ මේ අසහනයක් ඇති කරලා දුන්නේ. මේ ටෙන්ෂන් එකක් ඇති කෙරුවේ, බ්ලඩ් ප්‍රෙෂර් ඇති කෙරුවේ. ඇති කෙරුවට පස්සේ දැන් පේනවා මේ භාවනාවෙන් ඒක නැති කරන්න පුළුවන්. මොකද භාවනාවේ හිත gedera යවන්න පුළුවන්. ওই කියන අභිවෘද්ධිය පැත්තක දාලා gedera ගියාට පස්සේ මේක නැහැ. නමුත් මේ බුද්ධ ආගම මේ වගේ ධර්මයක් වමතින් අල්ලන්න එපා. හයි ටෙන්ෂන් වයර් එකක් දන්නවනම් අල්ලන්න වමතින් අල්ලන්න එපා. ඒ වගේ මේක හිස්සුව සේවාවල වලට පටන් අරගත්තොත් මේක ඒ බිස්නස් පටන් ගත්තොත් මේ වේදනාව හරහා වේදයට යන්නේ නැතුව වේදනා නාශකයක් විදිහට බුද්ධඝම පාවිච්චි කරන පටන් ගත්තොත් ඇනස්තීෂියා එකක් විදිහට ඒක නඩ පිස්සුවෙන් තමයි නතර වෙන්නේ. මානසික අසහනකින් තමයි නතර වෙන්නේ මානසික අසහන වෙච්ච පිස්සු කොටක තමයි නතර වෙන්නේ. ඒ නිසා මේක කවදාකවත් බුද්ධඝම එහෙම වෙදකමකට මේක උගන්ලා තියෙන්නේ වෙදකමට එහාගේ හෙදකමකට. වෙදකමට වැඩිය ලොකුයි හෙදකම. ආයේ ලෙඩ නොවන තැනටයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. එහෙම නැතු මේ ඇති වෙච්ච ලෙඩට සනීප කරන්න නෙවෙයි. පාටාචාර්ය වගේ රෙද්ද නැතුව, දරුව නැතුව, අඹුව නැතුව, මිනිහා නැතුව, අම්මා අප්පා නැති මිනිහට සුව කිරීමක් කරා. ඒ කෙරුවේ අපහිත ගණ්ඩයි. අඟුලිමාලෙමගෙත් ඒ නතරවැයන් කියලා ගත්තේ ලෙඩ සුව කරලා සභාවට ගණ්ඩයි. හැබැයි එතනින් නැත කරන්නේ. සරුවචනන්සේ පුරුෂ ධම්ම සාරතී. පුරුෂයන් দমনය කළ බිම හොබවුලලා නැත කරන්නේ. দমনය කළේ මනසට ආයෙලෙඩ නොවන තැනට යනවා. ඒ නිසා යෝගාවචරات ලෙඩ නොවන තැනට යන්නේ. මෙන්න මේ විදිහට වේදනා චෛතසිකයට මුහුණ දීම ආරා මේකටමයි පෞරුෂත්වය කියන්නේ. මේකට මේ පිස්තෝලයක් කිනේ ගහගෙන කඩු කිනිස යතේ තියාගෙන ශිල්පී ගැන ගන්න එක නේ බුදුරජාණන් වහන්සේ යථා ළඟට ගියාට පස්සේ නාලගිරිය යථා ගාට අත දිගැල්ල පෙන්නවා අභේ මුද්‍රාවෙන් මගේ අතේ මුකුත් නැහැ. කිසියම් තැනක ඕනම තැනක බුදුරජාණන් ඕන කෙනෙක් දපණය කරන්න මොකටද පිස්තෝලේ පෙන්නලාවත් කඩු හරම කරලාවත් සන්නද්ධයක් පෙන්නලා නෙවෙයි අතේ මුකුත් නැහැ අපි මේකට અભිමුද්‍රාව කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා මේ සතා මේ එන්න හදන්නේ වේදනාවට බයි. මම වේදනාචෛසිකෙ ඉක්මවල තියෙන්නේ. නාලගිරිය තරගෙන උඹත් තතා මාත් තතා උඹ කරන් හදන වෙලෙන් අපාය යන පොඩ්ඩක් කල්පනා කරලා බලපෙච්චා. 716 ගේ හැකියාව බුදුහාමරණ තියෙනවා. කවදාත් දල දෙකෙන් අල්ල හොම්බ බිම අනින්න ගියේ නෑ අත පෙන්ලා කිව්වා මෙහෙම අතේ මොකුත් නෑ කියලා උන්වහන්සේ දන්නවා ඒ ඇතාවේ මට දෙන්න හදන වේදනාවට වැඩි වේදනාවක් මම විඳලා තියෙනවා මියාකා මේ සම්මෝහයේ මේ වැඩේ කරන්නේ රාබීලා උට සූර්යක බහිනවා බුදුහාමරගේ අත දකින්නකොට ඒ නිසා වේදනා චෛසිකේ අපිට ඕනම වෙලාවක වැඩ කරන්න පුළුවන් තෝග ගණන් තියෙන එකක් නොමිලේ සැපෙන දෙයක් මෙන්න මේකේ තියෙන මේ අමුද්‍රව්‍යයේ තියෙන ස්ථානීය වටිනාකම ප්‍රයෝජනේ සල උපයෝගීතාවයේ සලකලා ආනාපානය හරහා එන්නේ එන්නේ එන්නේ ලොකු වේදනාවකට දැරීමේ ශක්තිය වැඩි වෙනවනම් අය අහන්න ඕනේ මේ භාවනා ඉස්සරහට යනකොට පස්සට යනවා මම යන්නේ සාමතෙන්ද විපස්සනාද මොන විපස්සනා ඥානෙද මං ඉන්නේ මොන ධ්‍යානෙද මම ඉන්නේ නෙවෙයි වැදගත් වෙන්නේ මේ වේදනා චෛසිකට මුණ දෙනකොට වේදනා චෛසික වශයෙන් දුක් වේදනාට මුණ දුන්නත් සුඛ වේදනාට මුණ දුන්නත් සර්වචනංශ වේදනා චෛසිකේ වේදනාවත් වේදනාවට හේතුවත් වේදනාව නැති කිරීමත් වේදනාව නැති කිරීමේ මාර්ගයත් ඒ වේදනාවේ ආස්වාදයත් ආදීනවයත් නිසරණත් කතා කරනවා. අද වේදනාව මකහැරීමක් කතා කරන්නේ. ඒ නිසා වේදනාවක් ආවට පස්සේ යම් කිසි කෙනෙක් වේදනයි වේදනයි වේදනයි වේදනයි කියලා මෙනෙහි කරනකොට ද්වේෂය පහළ වෙලා නම් මෙනෙහි කරන්නේ එයා තව ටිකක් බනහලා ඉන්න ඕනේ භාවනා කරන්න ඉස්සර වෙලා. වේදනාව මෙනෙහි කරන්න ඕනේ ද්වේෂය නෙවෙයි වේදනාව පහළ වෙනත් එකම ද්වේෂින බව දැනගණ්ඩයි. ඒ වෙනුවට අපි කරන්නේ ඉරියව් මාරු කරලා සැක වේදනාවක් ගෙනත් දෙන්න හදන එකයි. ඒකත් දැනගෙන කරනවා නම් මේ බුදුහාමුදුරු කියප එක තමයි තියෙන්නේ වේදනාව වැඩි වෙච්චාම අපි කරන්නේ ඒක සුඛ වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරන්න හදනවා. එතකොට දුක් වේදනාවේ ස්වභාවික මරණය දක් ගන්න හම්බ වෙන්නේ. ඒක අකාල මරණයකට ලක් වෙනවා. අකාල මරණයකට ලක් වෙන්නේ නැති පුංචි සුඛ දුක වේදනාවේ ස්වභාවික මරණය දැක්කොත් ඒක සුඛ වේදනාවක උප්පත්තිය බවටපත් වෙනවා. ආනේ දෙකේ නොසලෙන ගතිය ආවට පස්සේ මේ දෙක ගෙවන් කිරීම හරහා තමයි අදුක්කම සුඛ වේදනාව නොදුක් නොසුව වේදනාව උපේක්ඛා වේදනාව අත්දැක ගන්න පුළුවන්. එන්න මේ සල සූත්‍රයේ දුක් වේදනාව පිළිබඳ උලක් වශයෙන් කරන උපමාවෙන් පටන් අරගත්තත් විකාශ වෙලා යනකොට ඉස්සරහට මේ ගැට ලියාගෙන ලියාගෙන යනකොට අන්තිමට ඒ විදිහේ උපේක්ඛා වේදනාවට අදුක්කම සුඛ වේදනාවට යොමු කරලා මේ දුක පෙළෙන මේ දුක හරහා ආර්ය දුක්ඛ සත්‍යයක් මතු කරගන්න හැටි. චතුරාර්ය සත්‍ය මතු කරගන්න හැටි. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය මතු කරගන්න හැටි ਸਰවඥාන්ති බොහෝම ලස්සනට පෙන්නනවා. ඒ නිසා මේ දුකට මුහුණ දෙන ගතියෙන් මිනිහ නොමිනිහා තේරෙනවා. ඊශ්වර පරණ සිංහල කවිය කියලා තියෙනවා ගසක කැපුම ගස මූල පෑදුමෙන් දැනි හානාහි යපානාඬ හැරෙන් දැනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනී අතක අමුතුපත් දීම අත ඇල්ලුමෙන් දැනී කියලා. ඉස්සර මිනිස්සෙක් පාරේ යනකොට කේල්ගිත් පොත්තක් අඹලෙල්ලක් අඹයටයක් තිබ්බොත් නොකොච්චර හදිසි ගමනක් පුළුවන් නතර වෙලා අයින් කරලා දාලා යන්නේ. මොකද ඊගාවින මනුස්සයත් හදිසි ගිහිල්ලා පෑගුණොත් තල්ල කඩා ගන්න නිසා දැන් නැහැ. දැන් එතනින් වෙට්ටුවක් දාලා පැත්තෙන් දාලා යනවා පුළුවන් තරම් ඉක්මනට මේ පාරේ මේක දාපේකට බැන බැන. ඒ මිනිහා නොමිනියාගේ හැටි එහෙම තමයි ඉස්සර මිනිහා බැලුවේ. ඒ මනුස්සයා යන්නේ පාරට ගරු කරලා. මේක මගියෝ මට නම් මේ අන්තං හරි අධිශරි මේක දැක්ක මේක අයින් කරලා යන්න ඕනෑ කියලා ඒ දුකට ක්‍රියා කරනවා මග හරින්න යන්නේ ඒකෙන් කියනවා මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි මිනිහා කඩිසරකම ඉක්මන් කරන මේ පාරේ තියෙන දේවල් මග ඇරලා යනවනම් ඒ කියන්නේ විශාල පිටිපස්සෙන් එන පිරිසකට අර මනුස්සය ඉක්මනට ගිය නිසා පිටිපස්සෙන් මනුස්සය දුවගෙන යනවා ඉතින් ගිහිල්ලා අන්තිමට වැටෙනවා නමුත් මේ මනුස්සය මෙතන නතරලා අඹ පොත් අරන් දානකොට පිටිපස්සෙන් එන මනුස්සය දානවා මෙතන ටික පරිස්සම් වෙන්න ඕනේ ආහා නියගති තමයි සිංහල කරන්නේ. ඒ ක්‍රමේදී අපි සිංහලයා මේක කොච්චර දි รา ගන තියනවද කියනවනම් මේ මේ වේදනාන උපස්සනාව සිංහලගේ වචනයක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. ඒ පැමිණි දුක් පැණි රහයි කියලා කියන්නේ කට කහනවට කියපු කතාවක් නෙවෙයි. Taman කරා මේ දුක පැමිණියේ නිවනට දොර ඇරලා දෙන්නයි. ඒක මගාරලා සුඛ කිය මේක වහන්න යනවායි කියලා කියන්නේ අනවශ්‍ය විදියට හම්බෙච්ච වටිනා මේ රුවන් දොරටුව ගොම්බෙට්ටකින් වහලා දාලා යනවා වගේ වැඩක්. ඒ නිසා අපි දවසින් දවස බලන්න ඕනේ වේදනාව උලක් වශයෙන් සලකලා දුක් වේදනාව ඒකේ මුලැමැදාක දක ගන්න පුළුවන් නේද? බරපතලයි වගේ නෙවෙයි. ඊයේ දරා ගන්න බැරි එකක අද එවන යෝගාචර වෙන කෙනෙක් චරිත සාධක ලියන්න ඕනේ. දියුණු වෙනවද නැද්ද කියලා Tamanටම මේ දැරීමේ ශක්තිය හරහා ප්‍රතිශක්තිය හරහා ඉන්න පුළුවන්. එන එතකොට විශාල තමන්ගේ කම්ෆර්ට් සෝන් එක තමන්ගේ සුඛ සීමාව පළල් වෙන්න පටන් ගන්නවා. සෑහෙන පරාසයක් ඇතුළත gedara ගියා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මම හිතනයිද බුද්ධ කාලටත් වඩා අපේ අත්තම්මලා මුත්තලා කාටත් වඩා අද ඉතාමත්ම අවශ්‍යයි. මොකද මේ මේ අපේ ඒ සුව ප්‍රදාසය ඉතාම පටු වීම නිසා තමයි අසහනෙ වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ මානසික කායික දර්ථය වැඩි වෙලා තියෙන්නේ. දලදඬු වෙන ගතිය. පදාසේ වැඩි වෙන්න වැඩි වෙන්න අපි ඒක ඇතුලේ සුවසේ හැසිරෙනකොට ඒ ටෙන්ෂන් එක එහෙම නැත්නම් ඒ අසහනේ එහෙම නැත්නම් ඒ දරත ගතිය අඩු වෙනකොට මේ කය සිත දෙක සෙල්ලක්කාර වෙනවා. ඉන්ටර්ම සුවසේ මේ එළම සිටීමේ ගත කරන්න පටන් ගන්නවා. ඒ මනුස්සයාට කියන්න පුළුවන් ජීවත් වෙනවා කියලා. අනිත් ඔක්කොමලා නිකන් දණු කඳේ ගහපු වුන් වගේ එහෙම නැත්නම් කටු බෙරේ පෙරලන වුන් වගේ පුදුමාකාර වෙහෙසක ඉන්නේ මොකද මේ යකාට බය වෙලා කය කළු පාටට බය වෙලා නමුත් බලනකොට යකාවේ තරම් කළු පාට නැහැ. නැත්තම් ওই පැමිණි දුක පුදුමාකාර පැණිදහක් තියෙනවා. ඒ හරහා අපිට ලොකු පරිණාමයක් විපරිණාමයක් වෙනසක් වෙනසකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් වැඩි වෙනවා. ඒ වැඩිවීම මරණ චිත්තක්ෂණේ අත්දකින්නත් බෑ අත්හදා බලන්නත් බෑ. ලෙඩ වුණාට පස්සේ අත්දකින්නත් බෑ අත්හදා බලන්න. වයසට ගියාට පස්සේ අත්විඳින්නත් බෑ අත්දක අත්ලා බලන. එතකොට හිත පරාජිතයි. එනිසා සරුවචන්ද්‍ර කියනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කස කලු කෙස්ටි බේදී භද්‍ර යවුණේදී මේක තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට ඒ යවුණය දිගටම අප්‍රමාදයේ එලඹ සිටි ගතිය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාව එනකොට පුළුවන් තරම් ඒක විශ්සලාගත් ආශිංසනයක් වශයෙන් සලකන එක විපස්සනා වෙහැටි. ඒ නිසා මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ පොත ලියනකොට කියලා තිබුණා විපස්සනා යෝගාවචරයට වේදනාව වෙනවයි කියලා කියන්නේ සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න. මගේ ඇරියොත් ආය සංසාරයක් ඉන්න වෙයි. ඒ වේදනාව නැවත එනකම්. ඒ නිසා ආපු වෙලාවේදී ඒක තීරුම් අරගෙන දිරවගත්තොත් යෝගාවචරයට තීරමික අම්මා අප්පා කාලෙවත් උන්දලාවත් කරපු නැති වැඩක්. අපි කියවු පොතකව කවදාකවත් සටහන් වෙච්ච නැති එකක්. ඒ ඔක්කොම තියෙන වේදනාව පන්නලා යන එක. නමුත් මේ බුදුහාමරට අහුම්කන් දුන්න නිසා බණ අහලා ඒක තීරුම් ගත්ත නිසා දුකට මූණ දුන්න නිසා බලන්න ගියාම ලুকু පණරයක් ඉන්නවා. අනිවාර්ය පණරයක් වෙනස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නැත කරනවා ආශිර්වාද දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. අපි මේ ධර්ම දේශනාවට පස්සේ වෙලාවක් කරන පොඩ්ඩක් ධර්ම සාකච්ඡාවක් කරන විශේෂයෙන් මේ දේශනාව සම්බන්ධ දේවල් එහෙම නැත්නම් අපි අපි භාවනා කරනකොට අපි ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ දේවල් කියන්නේ කාට හරි කියන කරන දෙයක් තියෙනවා අපි ඒකට වෙලාවක් ගන්න. එහෙම නැත්නම් අපි ආයතවතක ආදී වාතා සජ්ජහනා කිරීමේ ඒ අපි දේශනාව තවන සතිවාරේ සමාප්ත කරන්න බලමු. කරන දෙයක් පිළිබඳවදී මේ මට පුළුවන් නම් සිත කියලා හරියාගෙන දැනට අප්පා වෙන ගතිය දැනලා සිටි ගතිය ඔය ගතිය දෙන්න කියන්නේ ඩොක්ටර්ස් ඉන්න අන් ලේඩි ඈ අන් ලේඩි අන් කිව්වා ගේන්න එපා කියලා මම හොස්පිටල් එහෙම අත්විඳ ඉන්නේ නැත මට ඒක ආවෝ දැන් කරගන්න ඒක මම උසම ගන්නකොට දැන් සහලෙන් නිරායසෙන් හිත එකඟ කරගෙන පළවෙනි වටේ මෙන් ගන්නවා දෙවෙනි වටේ දෙනකොට නිකන් පර්පස්ලි එනවා මේ ඇඟින් ගන්නවා යනකොට ආයාසයෙන් ආයාසයෙන් අන්න ඒක නැති කරන්න බැරුව මේ ඒක නැති කරන්න එපා කමන්නේ කියලා යන්නේ මේ එහෙම දැන් මගේ අර හරි විතර මේ ඒක ඒක Taman හිතලා ගත් එකක් නෙවෙයි නිසා ඒක අනාරාජිත අමුත්තෙක් ගණන් ගන්න නැතුව Taman හොස්පිටල් පේනවනේ මේ ආශ්වාස වාගේ මේ ප්‍රශ්වාස වාගේ කියලා. ඒ අතරමැද පේනවනේ මේ ආයාස කරගතියක් කියලා. ආයාස කරගතිය පිළිබඳ නොසලකිලා දාන්න. ගණන් ගන්න එපා. ආශ්‍රව ප්‍රසාර දෙන්න. ගත්තට පස්සේ හොඳට කරගෙන යන්න පුළුවන්. ආරයට වෙහෙස කරන එයාට විශේෂයක් මත. මස්පිටු තද වෙන්න ගන්න. පපුව තද වෙනවා. කමන්නේ. යාර කියන්නේ ඔබ ඉල්ලන කන පරිපූර්ණ කරපම ප්‍රශ්නේ. දැන් පොඩිගේ කක්ක කරලා ඔගේ කක්ක ටික අත ගෑවට දෙඩ වෙලා තියෙනවා කියලා කවදාත් අහලා දෙනවා. මූත්‍රා අත ගෑවයි කියලා ඔයගොල්ලෝ බය වුණාද? කවදාකවත් ලෙගමයි කියලා ඉතිහාසයවත් අහලා තියෙනවා. ටිකක් ලොකු වුණාට පස්සේ කන්නේ නැහැ. ඊට කීයද ඔය බුලත්තර ගාවව කටල තියෙන පොඩි කාලේට ඇහෙන කක්ක කාලා තියෙනවා කියලා කීයේ. එන්න ඒ ඉල්ලකට කඩේනේ. ඇත්තටම අම්මලා ටිකක් වෙලා තියෙනවා කක්ක ගොඩේ පොඩි කාලේ කනවා මිසක ලොකුනට කන්න බෑ. ඒ කන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. මුත්‍රාත් එක්ක ඇඟේ ගෑවෙන උඩ පොඩි කාලේ ලෙඩ නැත්තු ඉන්නේ මුත්‍රාවල ගැබේ ඉන්නකොට එන්නේ තනිකර මුත්‍රා බෑගේ. කිසිම ලෙඩක් එන්නේ නැහැ. වයසට ගිහලා මැරෙන්න ගියාම තමයි ආයෙ වැටෙන මුත්‍රා එකක් අයියක ඔය දැනෙනවා. නාස්කට ගන්නකුත් නැහැ. තිබුණා බබාට ගන්න. අර තරුණ අම්මට තමයි මේ කක්කා. අපේ අම්මලාට ඔය පරණ අම්මලාට ඒ දාන්නේ බබා කක්කා කරලා කියලා තියෙනවා. කක්කා කියන්නේ කක්කා තමයි. ඌ ඊළඟට කනවා නම් ආය මොකක්ද කියන්නේ. ලෙඩ වෙන්නෙත් නැහැ ෂුවර් නැහැ. ඔගොල්ලෝ ලෙඩට වෙදී විසි බීජයක් ඔය කක්කා වල නැහැ. විවිධ විවිධ එකපාරට නෙවුණාම අර ඒක ගන්න ස්ථාවරණ විදිහ තමයි මේ පින්නේ කරගාවේ. නෑ ඇත්තටම මේ කියන්නේ ස්වභාවික ආනපාන නැතිවීම ස්වභාවික දෙයක් කියලා හිත පිළිගන්නේ නැහැ. නැති වෙච්චාම ආයාස කරනවා. ආයත කරපු ගමන් හරියට මේ මේ ඒ කියන්නේ මේ පල්ලමක ඇදලා යන වාහනේ ඒ කියන්නේ වාහනේ වේගයට හරින ගියරේට කහඹුනේ නැත්තම් ආංගිරි ගන්න. ගියරේක නැතුව බස්සන්නත් බෑ. අන්න ඒ වගේ ඒකට අදාළ ගියරේක ඉන්නේ ඉතින් අපි ගොඩාක් වැඩ කළා තමයි තේරුම් ගන්නේ ආනපාන එන්නේ ගෙවෙනවා. ගෙවෙන එක පිළිගන්න එක දින තෑග්ග බාර ගන්නවා හා සමාන වෙලා. දින තෑග්ග බාරගත්තේ නැත්නම් මේ ශිෂ්ට සමාජයක් නෙවෙයි. තෑග්ග තෑග්ග බව දන්නේ නැහැ. දුන්නට බාර ගන්න. ඒ නිසා අපි හරියට සැක කරනවා අපේ භාවනාවේ දියුණුව. වැරද්ද ඕන තරම් විහිං සලකනවා. භාවනා දිනක් ආවම අපි දැන් අපි පව් කර අපිට කොහෙද ඉච්චර වාසනාව. ඕක වෙන්න බැරි වැඩක් කියලා ඒ දිනුවට කෙලෙක කෙලෙක කෙලසන නැත්නම් දිකොට උනතරක් ගන්න. ඉතින් ඒක ගොඩාක් කල් යනවා. දිනුවට සාදර වෙන එකට ඒකයි බුදුන් කියන්නේ තදා තදායතනේ පසීදති කියලා. හිත ප්‍රසාද වෙන්නේ කල් පරිප්පු කෑවට පස්සේ. කර්ම ගෙවිච්ච දවසේ තමයි බාරගන්නේ. එතකන් හැමදාම මිනිහ ඇවිල්ලා දොඩ තට්ටු කරලා තිනවා. අපි බාර ගන්න කැමති. අනේ වගේ මේ අපේ දුකට කැමැති ගතිය මේ විමුක්තියට වෛර කරන ගතිය ඒ ස්වභාවික වර්ණේ අනිවාර්යම ඥානයක්. දුකට කැමැත්තක් තියෙන එක ඥානගතයි. ඒකට කියන්නේ දුක පිළිබඳ ඇති තණ්හාව, දුක පිළිබඳ ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. ඒ කියන්නේ සෑහෙන දුක් ප්‍රදේශයක් නැත්නම් අපිට අපි මිනිහෙක් කියලා පෙන්වන්න බෑ ලෝකෙට. වීරත්වයක් අපිට ලැබෙන්නේ, පදක්කම් ලැබෙන්නේ ඔක්කොම තියෙන්නේ අපි විඳපු ගානේ නිසා අපි වැඩියෙන් දුක් විඳින කැමති හැබැයි ප්‍රසිද්ධ වෙන දුක්. දුක් විඳලා ප්‍රසිද්ධ වෙන්නේ නැත්නම් ඒ කාලකම්. ප්‍රසිද්ධ වෙනම නම් ඕන කක්කාවක් කරයි. ඔය මෙතන පදක්කම් ඊළඟට ඉන්නේ මේ දෙල්ල වැඩි ගාණක් මරමු මේ. තව බර ගානට දුක දීපේක හතුරට. ඒ නිසා මේ ළඟදී කියලා තිබුණා හතුරු පක්ෂයේ දක්ෂ 10000 ග්‍රෑම් මරුවා උඩ පදක්කම් හම්බ වෙනවා. නමුත් සෝජාතික එකෙක් මරුවොත් මරණ දඬුවම් වෙනවා. ඒ උසාවි තීන්දි කරන්නේ සෝජාතිකයි කියලා උඩ මරණ දඬුවම්. සෝජාතික එකෙක් මු හතුරු හතුරු 1000ක් මරුවොත් පදක්කමක් හම්බ මම ඒ තරම් පාහරයි ඒ තරම තුච්චයි වාසියල තමයි පදක් ගන්න තියෙන්නේ. මානවැති ඉඳගොත් මේ සෝජාතිකය මැරුවේ කියලා ප්‍රසිද්ධිය එළලම. අතුරු මැරුවයි කිව්වොත් පදක් ගන්න දෙනවා පවුලට සලකනවා. සික් සිකෙන්. ඒ විදිහට අපේ හිතත් කවදාකවත් භාවනාවේ සුද්ධ මේ අත්දැකීම කුඩල කොට්ට උඩ සිප්පා වගේ හැම වෙලාවෙම සැකක බුදුහාමුදුරු ඉන්නේ ඒකට තමයි නෑ බබා ගණන් ගන්න. ඔය වැරදුනත් කමන්නේ ඔබ යන් කොහොම කියලා අන්න ගහනවා. යාටම පේන්න පුළුවන්. බුදුහාමුදුරු මේක හරි කිව්වට හරියන්නේ නෑ. මොකද අපි පිළිගැනීමනේ ඔක්කොම අවසාන තීන්දුවලා තියෙන පිළිගන්න එක හැප්පිලාම වද්දලාම අත්දැකීම හරහාම මේ තේරුම් ගන්න එකයි කරන්නේ. ඒ නිසා ඒකදී මේ මේ සාමාන්‍ය කියන්නේ මේක going against the grain. කමිටු ඉහළට යන ගතියක්. එහෙම නැත්නම් ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් කියනවා. අපි ළඟ තියෙන ඥානගතව තියෙන දුක බදා ගන්න ගතිය. දුකට සාදර වෙන ගතිය ඥානගතයි. කර්මානුරූපයි. මුලින් කියන්නේ නෑ ඒක තිබුණට කමන්නේ එහෙම නැති විවේකයක් තියෙනවා යන්න පුළුවන්. උඹට තියෙන අර කුප්පහි ගතිය නැතර ටික. දෙන තෑග්ග බාර ගන්න එක. මොන යකාවක් බාර ගන්න. මොන යකා වුණත් බාර ගන්න කැමති නෑ. ඌ කියන්නේ නෑ මට මට මේ සැප මට වෙන්න බෑ. මොකද මම පව කරපු කෙනෙක්. මෙහෙම මෙහෙම පිසිල් නැති කෙනෙකුට මෙහෙම වෙන්න බෑ. මම තාම වැඩි භාවනා කරපු නැති කෙනෙක් මෙහෙම වෙන්න බෑ කියලා ඉතින් ඌට එපා ඉනා ඉතින් මොනව කරන්නේ? අර අද්දගේම ඇවිල්ලා ඉතින් මොනවද මට එන්නේ කියලා කිව්වා ආවා දැන් ඉතින් එපයි කියනවා මම යනවා කියලා නෑ. කවදා හරි කර්මයේ වෙච්ච දවසේ නිවන් දැක්කා වගේ තමයි. ඒක හොඳට පේනවා මේ හුස්ම ගන්නවත් බෑ භාවනා යෝගාවචරය. අනිකට টොප් එකට හුස්ම ගන්න. භාවනා කරන්න ඉස්සෙල්ලා හොඳට හුස්ම ගන්න. ඒ නිසා බය දන්නේ යන්න බෑ පඬිතයාට එළුව බල්ලු යනවා. උණ්ඩ ගානක්වත් නෑ. පඬිතයාට යන්න බෑ වැටි වැටි කියලා කල්පනා කරගෙන ඉන්නවා. ඒක නිසා සක්මන් කරන්න ගියොත් පොළොවේ ඉදින් බැරි යනවා. ආනාපාන සති වාඩකව හුස්ම ගන්න බැරුව යනවා. මොන්න වගුලක් හරි මේක දිහා බලපන් කියපු ගමන් ඒක බදාගන්න. ඊනායනවා. ගියාට පටන් ගන්න කවුරුත් ඔය ඔකක් හරි කාලා තමයි එන්නේ. කාලා මම ඒ නිල්ල පින්න කාලේ මට එහෙම බෙල්ල කඩ වැටුණා නින්දා. ඉතින් මට හරි ලැජ්ජයි. ඊ කියන්න දන්නේ නැහැ නේ. අනපානේ තමයි ඉන්නේ මොනවා වෙනවද දන්නේ නැහැ. ඉතින් එදා පැවිදි වෙච්ච ජර්මන් හාමුදුර කෙනෙක් ඇවිල්ලා ඇහුවා මේ මයි ළඟට දනගාරේ වගේ ඇවිල්ලා හාමුදුරු වන් ගියා. මොකද්ද කරන්න බානකම මොහරප කතා කරන්න බෑ මොනවත්ක්වත් දන්නේ නැහැ. මම නෑ නෑ මම නිකන් ආන්නේ අපි ජර්මනිය අපි කොහොමඩක්වත් දන්නේ නැහැ. මෙතන උගන්වන්නෙත් නැහැ. මොකද කරන්නේ? බේරන්න බැද්දන්න මං කිව්වා මේ ආනාපාන දිහා බලන්න. ආනාපානේ හුස්ම දිහා බලන්න කියලා. ලොකු දෙයක් අනේ අනේ මොකද වෙන්නේ කියලා පිස්සු කතාන ගියෙන් ජය බැවෙන හැටේට මේ මෙහෙමයි මෙහෙමයි මොනව වෙනවද දන්නේ නැහැ කියලා. අරුගේ මොන රැසීදෙන පටන් ගත්තා. කොහෙද හරින වැඩි. මොක මොකද හරි කියන්නේ? මේ ආනාපානේ එනකොට එනකොට පේන්නේ නැතුව යනවනේ ඒකළු දිනුනෝ කියලා. මම ඔය ඔයාට වැරදි කරා නැත්තම් මේක කෙලලා ඔක්කොම ඉන්නේ කොහොමද? ඊට පස්සේ මූ අඬ ගන්න ගිහිල්ලා සාකච්ඡා කරලා කිව්වා නෑ නෑ මම පොත කියවලා තියෙනවා. ආනපන එන්නේ එන්නේ මෙහෙම තුනියන එක හොඳයි කියලා මම කියනවා ඔයා ඒකත් බලලා කරගෙන යන්න මට නම් පේන්නේ මේක වැරදිලා වෙන්න බෑ මේක මම නින්දට වැටෙන්නේ නෑ මට එතනින් තමයිලු යන්නේ කියලා මීයක්ෂයා කොහෙන්ද පොතක කියවලා ඊට අවුරුදු 3කට පස්සේ ලොකු සාන්තික පොත මම කියුවේ සත්‍ය විසුද්ධා විදර්ශනා ඥාන. ඒකේ කියලා තියෙනවා ඉන්දින් දානමනේ සූක්ෂම වෙනවා. ඒ නොදන්න தත්වයට තියෙන්නේ මොනවා හරි දෙකේ එල්ලෙනවා. හරික බාහිර ගන්න. සූක්ෂම தත්ත්වේ බාර ගන්නෙත් නැහැ. ඒක ක්‍රමික බැස්ම තේරෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ මොකක් හරි පටලවිල්ලක් වෙලා. ඒ නැත්තම් මේ මට සංඥා නැතුව ගිහිල්ලා. ඉතින් ඒකට එයා કૃතිම සංඥාවක් 16 හුස්ම ගන්න. එතකොට වෙන්නේ ඒකක් කොමෙන්නවා මේ ධරතේන කාය චිත්ත ධරතේ සාරද්ද සාරද්ද කියන ගතියනවා. ඒ ධර්ත ගතිය ආවට පස්සේ ඒ මොනසම මොකුත් නැහැ මේ කඩුවක් ගිල්ලා. මෝල් ගහක් ගිල්ලා වගේ හැරෙන්න පෙරලෙන්න බරුව තද වෙන්න පටන් ගන්නවා. අපි වැඩි টොප් එකට යනවා අර්ථකථන විතරයි වැරදි. ඒක බේරලා නියම අර්ථකථන දෙනවා කියන එක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඒ පරිප්පුවම කාලා නින්දාවටපත් වෙලා නමුත් ඒක සත්‍ය කියලා තේරුම් අරගත්ත මිනිස්සයා ඒක ඍජු කරන වෙලාවේදී අනිත් කෙනාගේ දෘෂ්ටිය ඒක විතර අමාරු දෙයක් ලෝකේ නෑ. ඒක ඩීලර්නින් ප්‍රොසෙස් එකක්. මේව නැත්තම් ඩිකන්ස්ට්‍රක්ෂන් කියලා කියනවා. පටලවාගත්ත එක ආපහු මොන ගෙදෙට්ට ගෙනියන්න. පටන් ගන්න දැන කියාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. හුස්ම නතර වෙන එක වෙනවා. ඒක වෙන්න පුළුවන් එකක් කියලා පිළිගන්න එක තියෙනවා. ඒ නිසා හරි හරි ලස්සනයි, හරි සුන්දරයි. මොකද කවදාද ගොඩ ආපු දවසේ කාපු කක්ක ප්‍රමාණය තේරෙනවා. කොච්චරක් මේ සත්‍යයට බයද, නිදහසට බයද, කොච්චර සංකීර්ණ සමීකරණ අපි කැමතිද, කොච්චර දුකට කැමතිද ඒක කියන්නත් බැරිද සමාජය කිව්වොත් එහෙම නිකන් අව탁සීරුවටපත් වෙන නිසා කියන්නත් වෙන්නේ මම භාවනා කරලා හැදෙන්න හදන පිරිසක. මේ නිසා ලොකු සාන්ති කිව්වා වෙන මොකක්වත් ඕනේ වැඩ කරන පිරිසක් මැද හිටියත් ඇති කිව්වා. අඩු ගානේ ඇහෙනවා මේක. භාවනා නොකරත් ඇහෙනවා එදාට යාට දොර ඇරෙනවා. ඒක නැතුව කොච්චර භාවනා කරත් ඒ වලිගය අල්ල ගන්න බල්ලා කරකෙන්නා වගේ එක තැන තමයි කරන්නේ. ගණන් නොගෙන සිටීමෙන් තමයි අපිට මේ මානසික ආතතිය මේ එහෙම කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලැජ්ජාවටපත් වෙන්න බෑ. මගේ දුකක් කියලා හිතන්න බෑ. මගේ වැරද්දක් කියන්න බෑ. නොකරපු කෙනෙක් නෑ. හරහා යන්නමයි තියෙන්නේ. කවදා හරි මේක ප්‍රශ්නයක් වශයෙන් නගන්න ලැජ්ජ නැති වෙන්න. ඒක ලැබෙ නීම විග්‍රහයක් ලැබෙන්නත් ඕන. එත්ත කම්ම අර අලිබබා සවුරු 40 ගල්ලෙන ගාන කියලා මන්ත්‍ර වචන කියන්න එපා දොර ඇරෙන්නේ. මොකද්ද හොඳ වචනයක් තියෙනවා ඈ ඉලක් මොකක්ද කියන්නේ ඉලක් ඕපන් සෙෂන් ඉලක් කියලා ඔව් මොකද්ද ඒ ඕපන් සෙෂන් ගැන ඉංග්‍රීසියෙන් දැම්මට පස්සේ ඒ මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා කියනවා අරු හැංගිලා ගහක් කොටලා බලන ඉන්නවා යතුරක් නැහැ දොර අරින්න හදිත මන්ත්‍රය කියන්නේ දැන් අපේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් එක තියෙන පාස්වර්ඩ් එකේ කැපිටල් එක සිම්පල් ගැහුවොත් ඇරෙන්නේ නැහැ නේ ආනන්දට ආනන්ද කියලා ගැහුවට ඇරෙන්නේ නැහැ නේ හරියට පාස්වර්ඩ් එක ගහපුවා ඉතින් පාස්වර්ඩ් එක කියන්නේ පෙරපිනක්වත් ශිල්පික ඉගෙන ගන්න දෙයක්වත් මොකද නිකන් යතුරක් වගේ එකක් යතුර දැම්මොත් ඇන්නේ නැත්තම් නෑ ඉතින් තමන්ගේම වස්තු ඇතුලේදී තමන්ගේම වස්තුවට යන්න බෑ ඔළුව වන්දි බජල්ලුනොත් ජපමන්ත්‍රේ වැරදුනොත් යන්න බෑ මන්ත්‍රවලත් ඔය සෙල්ලම්මයි තියෙන එක 108 වාරයක් කියවලින් තියෙනවා බුදුරජාණන්සත් කියන්නේ ආනාපානෙ 108 වාරයව 108 වාරයක් කරපන් කරනකොට උඹට හිල අහුවේ අහුවෙච්ච ඉලයි ඵලයන් වටවිට බලන්න බෑ බැලුවොත් ආයෙත් දොර ඇහැ. ආයෙත් 108 වේ 108ක් කරනකොට ආයෙත් දොර ඇරෙනවා. ඊගාතර ගියොත් කිසි කෙනෙක් නැහැ ප්‍රශ්න කරන්න. තුඹ කිව්වොත් එහා පැත්තේ කවුරු ඉන්නවද දන්නේ යම දෙවියෝ ඉන්නවද දන්නේ සක්සදියෝ ඉන්නවද දන්නේ ඒත් පෙරබා මම මේකට තමයි. හරිම අහඹයක් තියෙනවා. ඒක කියන්නේ ඉලෙක්ට්‍රික් කියලා. දෙල්ලක්කාරය පයින්. දෙල්ලක්කාර නැති මනුස්සය හැම වෙලාවෙම තෙපරයි. ඒ තිතර බාහනකම් ලෞකික ක්‍රම විදි අපි ඉල්ල ඉල්ල දඟලනවා තමන්ගෙම තියෙන යතුරු පාවිච්චි කරන්න ගන්න. මාත් එන්න කියන්නේ මේ කටියේ. ඔව්. සෝයන්ස මේ දැන් බාහනගාදී නින්ද ගියා කියන්නේ නැහැ අපි දැන් නැගිටින් පස්සේ මතක් වෙන මේ හීන හීනයක් දැක්කා. ඒ වගේම මේ දැන් මේලායි හිත නිකන් අර කෙලෙසලා වගේ ඉතින් ඒ කියන්නේ නින්ද කියන්නේ කෙලස්. ඒක කෙලස් කියන්නේ මොකක් ප්‍රශ්නේ ඉතින්. එහෙම වෙලා තියෙනවා. නිදාගන්න නෙවෙයි ගියේ. නිින්ද ගියා. නැගිටට පස්සේ පේනවා අරමුණෙත් නැහැ. ඒ මොකක් හරි දිගේ හීන ලෝකයක දවල් හීන කියලා කියනකොට රැය හීන වගේම තමයි. ගිහිලා ඉඳින දැන් දන්නවා. එතකොට පේනවනේ මගේ හිත මට පාලනය කරන්න බෑ කියන එක. එතකොට පේනවනේ මගේ කය මට පාලනය කරන්නත් බෑ කියන එක ලැජ්ජ වෙනවනම් අසත්පුරුෂයි. ඒක ලැජ්ජ වෙනවනම් අසත්පුරුෂයි. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඕනේ. ඕක පේන්නේ කඩුව අරගෙන එන්නු සටනට කඩු ගන්නු කටෝ දිනකොට ඉන්නේ අවු. ඒ කෙලස් වැගිරෙන වෙලාවට කෙලස් සප්‍රෙස් කරපුවා කිරු වදන ගත්තක් කියලා. කෙලත් හැරිලා. නින්දට ගිහලා ඔය ඉන්න මොකද්ද කොබා. අවදි වුණාට පස්සේ නොචක්කේ වාතේ විලෙන්ජායි උනේ මේ සෙනගේ ඉස්සරහා ප්‍රසිද්ධියේ පබ්ලික් එකෙන් එකට අහුණා වගේ. ඒකට පේනවනේ ඔබට හෙට වුණත් ඔබ නැතර කරන්න බෑ. උඹට කනගාට වුණොත් ඔය මතින් තැවෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් චිත්‍රේ ඔය දුෂ්කර අත්‍යා චිත්‍රේ බලනකොට රජකුමාරයෙක්ගේ සිටියාව නැහැනේ. ඔබ වටිනාකම මොකද්ද තියෙන්නේ? අපිස්කතියක් තියෙනවා. මේක හරහා යන්නේ නැතුව දුක අවබෝධ කරගන්න බෑ. ඒක ප්‍රසිද්ධිය වුණත් තනියම වුණත් විය යුත්ත ප්‍රසිද්ධිය වෙනකොට පංග දෙවෙනි. මම දැන් ඔයගොල්ලෝ පිළිගන්නේ නැද්ද කියලා තනියම කරනවට වැඩිය ප්‍රසිද්ධිය වෙනකොට පංග දෙවෙනි. අනිත් එක ඒ එතකොට හරියටම තේරුම් ගන්න පුළුවන් මේක දිහා සෞඛ්‍ය සම්පන්නව බලන කල්යාණ මිත්‍රෝද ඉන්නේ මේකේ. එහෙම නැති අයද ඉන්නේ. ඉතින් එහෙම ඉන්න කට්ටියත් එක්ක යනවා මිසක මේවායේ තංගලන කරප්පන් යන කට්ටියත් එක්ක යන්න බෑ කොහෙවත් යන්න බෑ. අපි කවුරුත් නීතියක් කඩලා නැහැ. අපි සදාචාරය විනාශ කරගන්නේ නැහැ. ඒ වගේ තැනකට යන්න නම් ඒ වගේ කල්යාණ මිත්‍රෝ වට වෙන. ඉතින් මේක පෙන පෙරහනක්. ෆිල්ටර් එකක්. ෆිල්ටර් එක මෙහා පැත්තට එන්නේ පුළුවන් කට්ටිය තමයි. ඒ කට්ටිය මේ සමාජයේ නම් රෝදීන කට්ටිය, ලස්සන කට්ටිය, සෞඛ්‍ය සම්පන්න කට්ටිය නෙවෙයි. ධර්මයේ තේරුම් ගන්න කට්ටිය. එන්න ඇතුළට එන්න. ඒක මම දන්නේ ඒක හරියම අමාරුයි. පෙර නොයසු කියන්නේ ඕක. ඔව් පෙර නොයසු කියන්නේ. එන්න. පෙර නොයසු කියන්නේ ඇත්තටම අපි මේක කරලා තියෙනවා. ඒක ධර්මයක් බව දන්නේ. අපි ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න දන්නේ. ඉතින් බලන්න දන්නේ නැති නිසා අපිට මේ දේ වාසනාවක් වෙන්නේ නැහැ. එන්න මෙහෙට. වාසනාවක් වෙන්නේ. ඉතින් ඒක නිසා <clears throat> අපි හරියට අසීමිත විදියට අසහනයක් දිගින් දිගට පවත්නවා. මානසික දරතේ දිගින් දිගට පවත්නවා. අපි දන්නේ මේක මේ ස්වභාවික දෙයක් කියලා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේක දුක්ඛ සත්‍ය බව තේරුම් දුක්ඛ සත්‍ය වශයෙන් වර්ණගලා තියෙන බව දන්නේ නැහැ. එතකොට ඉතින් මෙන්න තියෙන ගමන් කාලපන්නේක් බව පෞකාරයක් වශයෙන් මගේ තේරෙනවා. නමුත් බුදු කෙනෙක් දකිනවා. නිසා කාදාර මේකදී ආරිපැත්තට බලපුව ගමන් ඒ නිසාම වාසනාවන්තෙක් වෙනවා. ඒ නිසාම පන්තියක් ඉස්සරහට යනවා. ඉතින් මේ පැයක විතර බණක් ඉවරලා බණට අදාළව ධර්ම සාකච්ඡාවක ඉඳලා ඉන්න වෙලාවක් ඉතින් ඒක නිසා තමයි විතර අර සිංහප කට්ටියට අපි කොතනද ඉන්නේ කියලා දන්නේ නැති එකේ ප්‍රශ්න මතුවෙන නිසා මම කිව්වේ අපි සල්ල සූත්‍රය කියලා සංයුතනිකා කියන එකක අද තිබුණේ අපේ තුන්වෙනි බණ. ඉවර වෙලා ඉතින් අපි අපිට පුළුවන් විදිහට මතුවෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඔපිරිස සාදරයෙන් බාර ගන්නවා. මේ මෙතන ඉන්නවා චුට්ටිතකට ආපු පිළිමි උපාසක මහත්මයා ඉන්නවා නිවාසික සංඝයා ඉන්නවා එහෙම පිරිසක් තමයි මෙතන ඉන්නේ අපි ඉතින් හැමදාම බ්‍රහස්පතින්ද මේ වගේ පැයක බණක් කියලා කෙටි ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා අවුනේ අවුනේ සක්මලියත් හොඳට තේරුණා ඊට පස්සේ මට කන්ට්‍රෝල් එක නැතුණා. ඒ කියන්නේ මට ඔලේ සිද්ධ ප්‍රශ්න තිබුණා. සතිය තිබුණාට මම යන දිහාවට නෙවෙයි යන්න ඕනේ. කියන්නේ අපමයි සක්මනේ ආපහු පස්සට යනවා. මම භාවනා වලට ගොල් ඇතුලේ කරේ. ඒක කණුවල වදිනවා. සමහරවිට ඒ වෙලාවට මොකද කරන්නේ? ගොඩක් තාම පැය කාලක් කියලා තියෙනවා. නෑ ඒ වෙලාවට තමයි පාන්නේ කරගන්න බැන්න නිකන් හිටගෙන බලහින්ද කියනවා. එහෙම නැත්නම් සක්මන කෙලවර තියෙන ආසනේ පොඩ්ඩක් වාඩි වෙලා ඉඳී කියලා කියනවා. ඒ කියන්නේ අර මේ මේ එන්ජින් එකේ ඉග්නිෂන් ගන්නවා. කන්දකට හේතු කරලා තියෙන්නේ ලෝ ගියර් එක අදින්න හදන. අදින්න හදපුවා ඉග්නිෂන් ගන්නවා. එතකොට එයා නැත කරන්නේ නැත්නම් හයි ගියර් එකට දාගන්නවා. ඒ දාගන්න ඉස්සලා ටිකක් වෙලා දැනගන්න එපා මම මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා සක්මනේ වම දකුණ ඔසවනවා දකුණ ඔසවන යවනවා දකුණා ඒ වගේ මේ දහස් මනස්කාර වගේ ක්ෂීම් ධර්ම වලට යන්න පටන් අරගත්තට පස්සේ ඉක්මනට ගියොත් තමයි ඒක වෙන්නේ. අදාළ සත්‍ය සමාධිය නැතු යන්න ගියොත් මේක හරියට මේ මඩ ගොඩ කැවිදින්න වගේ එහෙම නැත්නම් මේ තනියේ දණ්ඩ ගන්නවා වගේ අත් බින්දේ පය බුරුලින් තබා වරෙන් කියන කතාව වගේ තේරෙන්න පටන් පොළොව හෙල්ලෙන්න ගන්න. මේක වෙන වෙන්න පටන්. ඒක ගන්න ඊට පස්සේ ලෝකියට කර දාගන්න. ඒක නිසා එක්කෝ හිතගෙන ඉන්නවා. නැත්නම් ඉඳගෙන වාඩි වෙලා ටිකක් කරනකොට කොහොමඩක්ක බහනා ජීවුණක් වෙනවා. ඒ ජීවුණට ගැළපෙන විදිහට අනුග්‍රහ කරන්න බැරිකම තියෙනවා. ඒ නිසා මේ හිතට පොඩ්ඩක් මේක සලකා බලන් ඉඳ දීලා නැවත සක්මන් කරන්න එක කරන්න. පරියන්කට යන්නත් එපයි. භාවනා කඩලා දාලා යන්නත් එපා. පොඩ්ඩි විරාමයක් දීලා ආයෙ සක්මන් කරන්න කියනවා. ඒ නිසා ඇත්තටම ඔය උංගාකෝ කාර්යබහුල ජීවිත ගත කරන අයට මේ භාවනාවට උංගාක් හොඳ ප්‍රවිෂ්ටියක් තියෙනවා සක්මන්. කිසි තේරුම නැහැ නිකන් එහාට මට ඇවිදින එකනේ තියෙන්නේ. ඇවිදින ගමන් බලනවා කොච්චරක් දුරට අපිට පුළුවන්ද මේ පොළවේ পায় වදින එක මේ නිර්වත් পায় පොළොව මහීකාන්තාවත් එක්ක සම්බන්ධ වෙනකොට අපි කොච්චර කුතුම ජීවිත දර කරන කවදාත් පොළොව පාගන්නේ නැහැ අපච්ච සිරප දාන ඇවිදිනකම් අපි කවදාකවත් පොළවේ නැහැ. මොනවත් නැහැ. ඒ වගේම අපි හදිස්සියෙන් දුවන්නේ හවල් වලට හවල් වලට දුවන්න ඕන කියලා. ඒත් ටෙන්ෂන් නැහැ. මේක මොකද එහෙම වෙන්නේ ටෙන්ෂන් නැහැ නිකන්. විනාඩි 10ක් විතර පොළවේ හැඩ පෙඩයි ඇවිදින්න ගියාම නැවතත් අපි අර පොඩි කාලේ ළමා කාලේ හිටපු අර සැහැල්ලුවට භාවනාවක් වශයෙන් නම් කෙරුවට මොකද සැහැල්ලුවට යන්නේ. නිසා සක්මන පුදුමාකාර විදිහේ ආත්‍යතිගත ජීවිතයක් නැවතත් මහ පොළොවට අපි සම්බන්ධ කිරීමක් කරන නිසා භාවනාවට පූර්ව කෘත්‍යයක් වෙනවා. එහෙම නැතුව ඉඳ ගන්න ගියාට හරියන්නේ. ඉඳගත්ත ගමන් හරීම ටිකක් තාක්ෂණික වැඩි වැඩි. සක්මන තමයි ගොඩක් වෙලාට හරියන්නේ. ඒ නිසා මේ ඒක පුරුදු කරගත්තොත් තමයි තේරෙනවා ඔය සෑම විද්‍යාඥයෙක්ම ඔක්කොම නව නිෂ්පාදන හොයාලා තියෙන සක්මන් කරනවා. නිකන් සක්මන් කර කර ඉන්න ගම කාල් මාක්ස් තුමා ලියලා තියනවලු දුවට ලියපු ලියුමක මම අද ඉන්නේ කැලයක් මැද. මම එහාට මෙහාට විවේකීව සක්මන් කරනකොට මට ආරණ්‍යක භාවනා කරන ස්වාමීන් වහන්සේනම සිව්පත් වෙනයි කියලා ලියලා තියෙනවා. ඒකට ඊමණට පැහැදිලිව ස්වාමීන් වහන්සේලා බව දැනගෙන තිබිලා තියෙනවා. සක්මන් භාවනා කරන දැනගෙන තිබිලා තියෙනවා. එයා කියලා තියෙනවා මම අද කොච්චර විවේකීව කැලේ තනිකර සක්මන් කරනවද කියනවනම් දුවේ මට කැලේක ඉන්න ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේනා යෝගාවචර සිව්පත් වෙනවා. ඒ තරම්ම මේ සක්මනේ පුදුම විදිහට අපි නැවත ගෙරලා මනුස්සකමෙන් තැප්පත් කරනවා. ඒක තේරෙනවා අපිට ඕන දේවල් වෙන්නේ නැහැ. හැරෙමට අවිජින ගතියක් යනවා. ඒකට අර ඊට ඉස්සෙල්ලා හිටපු ඉරියව්වට ඊට වැඩිය ගුරුස් ඉරියව්වට හිත දාලා හිත සින්ක්‍රොනයිස් වෙන්න ඉඩ සිංහලසාරවච අලවනේ. මොනද පරයන්කට ගියොත් යන්නේ තෝන්තුවකින්. සම්මෝහයකින් යන්නේ. ඒක එච්චර සුබ පටන් ගන්නවා. ඒ වුණාට මේක ඇත්තටම හොඳ ඔය කියන්නේ රිලේ රේස් එකේ බැට් එක මාරු කරන තැන දෙන්නේ කැළඹිච්ච හිතකින් ඊගාවේ කරන්නට ලීඩ් එක ගෙනියන්න බෑ. ඒ නිසා හොඳට කරන්න තියෙන්නේ සක්මනේ වගේ මොනවාට අවුලක් වුණොත් සක්මනේම නිදාස් වෙන්න ඇති කියන්නේ. සක්මනේම නිදා ඒක සංසිඳෙන්න ඇරලා ඊට පස්සේ හොඳ කියන්නේ පාලනයක් යටතේ ප්‍රසන්න මනසකින් පරියන්කයට ගියොත් අරිටත් වැඩි ප්‍රතිඵල හොඳයි. හැම වෙලාවෙදීම හැබැයි පරියන්කයකට යන්න ඉස්සර වෙලා සක්මන් භාවනා කරන එක ඒක හරියට ස්පෝර්ට්ස් කරන්න ඉස්සෙල්ලා නිකන් වෝම් අප් කරන්නේ. පිටිනේ වටේ දුවලා ඇඟ වෝම් අප් කරාට පස්සේ ඊවෙන්ට් එකට කර්මන්නේ අයින් ඇඟ බුදුජානනාංශය විතරයි යො ක්‍රම හිව්වේ. මෙන්න කිය හැම ආගමකම භාවනා ක්‍රම තියෙනවා කිසිම ආගමක සක්මන නැහැ. ලංකාවේ බුද්ධ ආගම විනාශ වීමයි සක්මණ නැතිවීමයි එකට සිද්ධ වුණා. දැන් පන්සල කදා සක්මණ තියෙනවා. අපි මේ ගැලේ කට්ටියට සක්මක් හදන කියලා කැලේ කපනකොට සැපරේ නඩු දැම්මා. මොකද්ද කරන්න කියලා. අපි ගියා සක්මන් හදනවා කියලා. මොනවා සක්මන් කියන්නේ? කැලේ දෙපාර්තමේන්තුව විතර භාවනා ගැන නොදන්න වෙන එකම දෙපාර්තමේන්තුවක් ලංකාවේ. ඒගොල්ලෝ හදලා තියෙන අලුත් ව්‍යාපාරය මොකද්ද? සෙනසුනද මොකද්ද? හිටපු ඇමතිවරයාගේ වැඩසටහන තියෙනවා මොකද්ද කියලා අලුත් ඈ අසපු මොකක්ද දෙකක් දාලා වැඩකුත් යනවා. දැන් සක්මන අඳුරන්නේ. ඉතින් සාධාරණ ආමුද්‍රොත් අඳුරන්නේ නැති කෝද කරේ එකක් යනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ විතරයි. උත්තරේ තියෙන්නේ විතරයි. ලංකා ඉතිහාසයේ තියෙන්නේ විතරයි. අපි නැවතත් සාමාන්‍ය පොළවේ සක්මන් කරන්න පටන් අරගත්තොත් අපේ ජීඳා තියෙන ප්‍රශ්න නිකන් බොරුවට සෝබනේට ගත්ත ටෙන්ෂන් එකක් තියෙනවා. ඒක සක්මනේ පස්සේ ඉඳගන්න ඉබේම හිතෙනවා. සක්මනේ හොඳට පදන් වුණා පස්සේ අනේ මේ විවේකී පොඩ්ඩක් ඉල්ල වාඩි වෙලා ඉන්න නැත්නම් මොන භාවනාවක් නැති වුණත් ඉඳගෙන ඉන්න විස්රාමේ විවේකේ ගන්න පුළුවන්. ඒකෙනුත් අපි හරි සන්තෝෂ වෙනවා මේ මෑත යුගයේ ලංකාවට ලෝක සාසනයටයි සක්මන අඳුරලා දුන්නේ නිසන්වන. මෙහි තමයි ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඒක ලියලා ලියලා ලියලා ඔය මේ එනකොට ඔය පේන්න තියෙන සක්මන් මල් හදලා තියෙන හැම කුටියටම ඇතුලේ සක්මනයි පිට සක්මනයි හැදුවා. ඇතුලේ දක්වන්නට ඇත්තට කුටි හදනවා වගේ තුන් ගුණයක් හතර ගුණයක් විතර කරා. පිටසක්මන දියාගල තියලා උපචාරය තියලා හදලා ඔය අචන් බ්‍රම් හදලා තිනවා අරණ්‍ය පර්ත්වල ලෝකෙ හුන්තම එකක් ඒක. ඒකෙදි ගියර කියලා තියෙනවා නිසන් වනේ තමයි මේ ගත්තේ කියලා මේ වගේ වෙනම සක්මන් නැහැ. විශාල භාවනා ශාලාවයි දාන ශාලාවයි හදලා කොරිඩෝස් අත්ල තියෙනවා මේ කාමරයට වැඩිය ලොකුයි සමහර ඒවා එයා කන්ඩිෂන් කරලා සමහර නිකන් ඕපන් යා ඕන වෙලාවක ඒක සක්මන් කරන්න පුළුවන් ඒක ලෙවල් එක දොරක් කරගත්තාම භාගශාලාවට යන්න පුළුවන් බාහනසලට යන්න වෙන්නේ ඒව හරහා ඒ නිසා පිට සද්ද කවුරක්වත් එන්නේ නැත්නම් මිනිස්සු එන්නේ නැහැ ඒක මේ වගේ තුන්ගුණක් විතර උස්සෙන් හදලා තියෙනවා මුළු එකම එයා කන්ඩිෂන් කරලා ඉතින් කියලා දෙනවා නිසරණවලින් තමයි ගත්තේ කියලා මේ ඇවිල්ලා කියලා තියෙනවා අපි දන්නේ කාලේ එනිසා අද ඇත්තටම ওই භාවනා පිළිබඳ තියෙන හුඹස් බය එනනම් භාවනාවට අපි බැරි වෙයි කියන හිතන නොහැකි සංඥා ගොඩාක් වෙලාට එන්නේ සක්මන පිළිබඳව මනා හඳුන්වා දීමක් නැතිකම මේක දන්නා දන්න මේ හිටිය මේ දැන් ඉන්න වතුපිට හොස්පිටල් එකේ අපේ මේ කවුද බේකින්දන් දතුනේ ඈ මොකද පතිර ගොඩ යන වෙන නම පතිර මාත්‍ය දන්නවනේ පතිර මාත්‍ය හිටිය දැන් වතුපිට වෙල එකේ OPD එකේ ඈ හෙට්ටි පතිර මනසේ අපේ දායකයා දවසක් ඇවිල්ලා දාන ඉවරලා මයිත් එක්ක කතා කරගෙන ඉඳිවා මම කොඹලා කොම් දොස්තරකම් කරපළා දොස්තරකම් කරනවා නම් තමන්ගේ වැඩක් බලාගන්න ඉල්ල කියලා හොඳට බෑ වෙනට පස්සේ මේක ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ මම පැච් ස්ටොප් කරන කාලේ පාඩම් කරන්න ඉස්සලා ආනාපාන සතිය දාපුවාම මට සාමාන්‍යයෙන් ආලෝකයක් යන තරමට ආනාපාන ඉනවා ඊට පස්සේ ෆොටෝස්ටැට් මෙමරි එකක් එනවා පොත පාඩම් කරුවා මට පේජ් එක පිටින් හිටිනවා මෙමරි එකේ දොස්තරකම ගත්ත දවසින් අද වෙනකන් දිගටම පවතින ඉසේකක්කමක් විතරයි තියෙන්නේ හැමදාම ඉසේකක්කම තියෙන්නේ කිව්වා හැබැයි අවුරුද්දක සැරයක් ඔබ වහන්සේට මම ගෞරවයෙන් දාන දෙනවා කියලා මම කිව්වා ඔබ පිළිහිලා තියෙන්නේ මොකවත් නිසා නෙවෙයි සල්ලි නිසා. ඒ සමාජයෙන් ගැලවෙන විදියකුත් නැහැ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙහෙම ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ මම කිව්වා මම ඔබට ආනාපානි කරන්න කියන්නේ සක්මන් කරපන් කියලා. කොහෙද සෝංශ සක්මන් කරන්නේ අපිට ඉව කරන්න වෙලාවක් නැහැ නේ කියලා. දවස් දෙකකට පස්සේ ආපහු ආවා. ඇවිල්ලා කිව්ව කාරණා තුනම හරිනේ. මම ඇයි කියලා. සෝංශ මම ඉස්සල්ලාම නිවාඩු ගන්නයි නිවාඩු ගත්ත ගමන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ඕනේ දාලා ළඟින් ඉන්න කෙනෙක් ගාන නයිට් ෂිෆ්ට් එක කරපන් කියලා මම ගෙදර යනවා. ඔබ වහන්සේ කියමු තමයි නයිට් ෂිෆ්ට් එක අරගෙන කොරිඩෝ එකේ සක්මන් කරා. රෑ. අපත්තු දාගෙන දැන් දොස්තර මහත්තයා. සක්මන් කරලා කරලා කරලා ටිකක් වෙලා ගියාට පස්සේ යාට තියෙන සීට් එකේ වාඩි වුණා. ඒකට කවුරක්වත් නැතිලු වාට්ටු වැඩ නැතිලු රෑ වෙලා. ඇවිල්ලා අත් එක්ක ඇම්බුලන්ස් යන ඊට පස්සේ අර යුනිවර්සිටි එකේ පොත් ඉරකේ ඉන්නා වගේ ආනාපාන වැඩ කරාලු අවුරුදු ගානකට පස්සේ. හොඳටම දැනනවලු ඉහගක්කම නැහැ කියලා. ඉදාම හිතාගත්තොත් මම හෙට එනවා ස්වාමීන් වහන්සේ හම්බෙන්න කියලා මේ අදාවේ නිවන් දාලා. ඊට පස්සේ මම කව වෙන මොනවක්වත් කරන්න එපා. භාවනා කරන්න බෑ ධක්මං කරපන්. ඊට පස්සේ දිගට ඇවිල්ලා පස්සේ තමයි අතට රතු පිට වෙලාව ඉස්සර හිටියේ මේ ගම්පහ නේ. ඈ? දොම්පේ මේ ඒ මොකද මොකද මෙඩිකල් මෙඩිකල් මේ හොටු බාර් ඊට පස්සේ දිගටම භාවනා කරලා ඒ මනුස්සයා කියනවා මම මම දැන් කිව්වා එකක් කරපන්. භාවනා කරනවායි කියලා ගෑනින්ටවත් දරුවන්ටවත් ඇඟෙන් දරින්න එපා කියලා. හැබැයි මම සතේ කරගන්න බැරි වුණා. බා ගෑනින්ට දරුවන්ට බයින්ඩ පටන් අරගත්තා. මේ මිනිස්සු මං ගෙදර ආවම ටෙලිවිෂන් එක දානවා කතා කරනවා. මොකෝ උඹට බීස්තු තියෙන්නේ. දරුවන්ට එහෙම නෙවෙයි. දරුවෝ එදත් ওই දරුවමයි ওই ගෑනිමයි. උඹ භාවනා කරනකොට මේ ඉවසීම ශක්තිය අඩු වෙලා තියෙන්නේ. නිසා ගෑනුන්ගේ දරුවන්ගේ දෝෂයක් නැහැ. නොකිය කරපන් කියලා. ඒ අන්තිමට මට හම්බෙච්ච ලාවේදී ඊට පස්සේ මම කරන්නේ පොතක් හම්බෙච්චාම දීලා පිටක් කරනවා. ඉතින් දිගට කරගෙන යනවා. එයා කියනවා ඔය වෘත්තියට බැසලා පස්සේ අපිට එන ටෙන්ෂන් එක කොච්චරද කියනවනම් දිගටෝ මෙන්න තද ආසානික තද ඉසේකක්ම දොස්තරට බෙහෙත් දෙන්න කිසි දොස්තර කෙනෙක් නැහැනේ. ඉතින් විදෝන. ඉතින් මයි ළඟට ආවම තමයි ඉන්ජෙක්ෂන් දෙනවා, තමයි ඔපරේෂන් උත් කරනවා, කරලා සූද්ධ කරලා පිටත් කරනවා. මේ තමන්ගේ වැඩක් බලා ගන්න අර වැඩෙත් කරනවා. පුළුවන් කරන්න පුළුවන්. ඒක ඒක පිළිබඳව උඹස් බය තියෙන්නේ සක්වන පිළිබඳ නොදැනීම නිසා. සක්වන පිළිබඳව නොසලකීම නිසා. ඒ වගේම සක්මන් කරනකොටදී සුදු වැඳ ගන්න අට සිල් අරගෙන බාපණ දාන්න ඕනේ නෑනේ. ඔය ඉන්න දැනක පොඩ්ඩක් එහාට මෙහාට නිකන් සක්මන් කරනකොට තමයි තමන් දන්නවා මේක භාවනාවක් කියලා ලෝකයා දන්නේ ලෝකයා හිතන මේ ලව් ඔෆර් එකක් අප්සෙට් ගිහලා නැත්නම් බිස්නස් අප්සෙට් ගිහලා කියලා හිතන. ඔය තමයි ටික දක්වන්න වෙන වැඩි ඉවරයි. ඒ නිසා නිසන්වලට ආවට පස්සේ අපි ගොඩාක් අවධානය කරන්නේ ඉඳගෙන ඉන්න භාවනාවට හෝ ටෙක්නිකල් පැත්තට නෙවෙයි ජීවිතේ නැවතත් සරල කරලා පොලොක නිකන් සාමාන්‍ය වේගෙන් සක්මන් කරන දැන ගියාම පුදුම මේ නිකන් ඕගනික් කනෙක්ෂන් එකක් එනවා පොලොවත් එක්ක කාබනික බන්ධනයක් එනවා අපි පොඩි කාලේ හිටපු අර සහැල්ලු ගතිය වැලි පොලොක සෙල්ලම් කරනකොට ඒකේ පුදුම ඉෆෙක්ට් එකක් තියෙන වැලි පොලොක එහෙම නැත්නම් මේ ළඟ පැදුරු තමයි හොඳ. සිමෙන්තිය වස සවද්ද සිරුප දැම්මොත් කොච්චමයි. ඒ වගේම කඳු හෙල් හිතට වෙහෙසයි. නිසා තනි තලාවේ තුන සක්මනක් තියෙනවා. ලොක්සාන්නසේ කියනවා සෝමේන්ද්‍ර තාපසයෝ ඒ ඒ දීපංකර පාදමූලයේ විවරණ ගන්න ඉස්සර වෙලා ඒ වස්තු ඔක්කොම තැරලා ගී ගිය තැරලා ගිහිලා ගඟක් අයිනේ ලස්සන කුටියක් හදාගත්තා. කුටියක් නිර්මාණය කරුවයි කියලා කියන්නේ ඒකට කියන්නේ මේ විශ්වකර්ම දේවපුත්‍රය හදා දුන්නා කියලා. කියන්නේ නිර්මාණ කියන වචනේ පාලියේ තියෙන නිර්මාණය කරනවා කියලා නවවුවත් හැදුවත් එකම තමයි. ඊට පස්සේ සක්මන ගැන හිතුවා. ඊට පස්සේ ඒ සක්මන රියන් තුනක් පළලයි. රියන් 30ක් දිගයි. වටේට දියාගල දියාගල වටේ රියනක උපචාරයක් තියන්න ඕනේ කියන එක බුදු වුණාට පස්සේ මතක් වුණා. මම එදා හදපු සක්මනේ දිගපල්ල මෙච්චරයි. ඒක මට රජසප අතහැරලා ආපහු තපස්ස පැත් කරන්න උදව් කරුවයි කියලා මේ බුදු වුණාට පස්සෙත් කියලා තියෙනවා මම අච්චර කාලෙකට ඉස්සෙල්ලා කුටිය හදුවට පස්සේ මම හදුවේ සක්මන සක්මන තමයි මට ඒ එදාට අවශ්‍ය කරන ඒ සමත ක්‍රමය හිතේ සමතය ඇති කරන්න උදව් කරන්නේ කියලා. ඒ නිසා බුදු විලා සක්මන් කරන්නේ දවස් 7ක් ඊට පස්සේ ඊට පස්සේ සර්වඥාන්සේට මොනම සර්වඥාන්සේට ප්‍රශ්න නැතුව තිබිලා නැහැ. අනන්තවත් ප්‍රශ්න තිබිලා තියෙනවා ශාසනික ප්‍රශ්න. ඒ කටයුතු කරනකොට උන්වහන්සේ කරන සක්මන්ට අනේක තමයි. එදා සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා කාපු ගමන් බුදිය ගත්තොත් බඩෙයි. කාපු ගමන් ගස් නැග්ගොත් නගින වේගෙට මාරයා පිටිපස්සේ එළවයි. කාපු ගමන් සක්මන් කෙරුවොත් ආවුස වැඩි කියලා. කාලපෑ භාවිතද සක්මන් කරනවා නම් ආවුස වැඩි නැත්නම් ඒ පිළිපදින තාලෙට තමන් තමන්ගේ ශරීරයේ තමන්ගේ මානසිකත්වය කාබාසිනිය කරගන්නවා. ඒ සක්මන් ඊට නොදීම නිසා ඒ ඡාබ්බේ ලොකු සාන්ති ඉන්න කාලේ දාහනේ වළඳපු ගම. ආසනේ නැගිට්ට තිලකරත්තන්ට බරුසික බාර දුන්නා ධක්මයි කරා. නවලෝකෙට ගිහිල්ලා දැම්මා මේ ගැස්ට්‍රික් අමාරුවක් ඇවිල්ලා ටික දවසක් ගියාලු සම උපස්ථාන හිටියේ. මොනවත් හරියන්නේ නැහැ ධක්මම් කරන්නේ නැතුව කියලා. ඊට පස්සේ ලීලාරත්න ගිහුවා කොරිඩෝරේ කවුරක්වත් නැත්තම් පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ නැති වෙලාවක් නැහැ නවලෝකෙ හැම වෙලාවෙම විසිටර්ස්ලානේ. ඊට පස්සේ නැති වෙලා බලලා පොඩ්ඩක් හරි මට ඇවිදින්න තියෙනවා වෙන මොන දෙයක්වත් ඕනේ නැහැ කිව්වා. නමුත් අර සෙනඟ පිටලා ඉන්න වෙලාව ලොකු සංස කරගන්නත් බෑ. කොහොම නැති වෙලාවේ තමයි අවුරුදු 92ක් විතර වස්තියම වයසතියෙදී සක්මනේ හිටියනම් දා. සංගේ හිටියනම් දා. ඒකට මේ දෙයක් කෑන කායික ශක්තියකුත් ඕනේ. යදවම අවශ්‍යයි මේ භාවනාවක් ලොකු භාවනාවක් ඕපිත සක්ම භාවනාවෙන් පටන් ගන්න. කරගන්නට මේ හරියන්ගෙදී මම දැන් එකහමාරක් වගේ ආනපනසී ඉඳලා වෙලා සති පිටෝ වෙන්න ආනපනසී සිවුම් වෙලා හෝ දැනීමක් නැතුව ගිහිල්ලා කයේ වේදනාවක් කියන කෙනෙක් ඉපස ගන්න බැරි. එතකොට වන් දැන් එයා අතන මල tempatකමත් එක්ක මේක දිහා බලන්නේ කලබල වෙන්නේ. එතකොට වන් එයා වේදනාව බලාගෙන ඉන්නකොට එයාට ස්වයංවන්දර හේතුඵල ධර්මයේ වැටහිලා එයාට මේ මේ හේතුව ඇති වෙනකොට මේ වේදනාව ඇති වෙනවා මේ හේතු ටික නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියන දැනීමක් යාට එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ උදේට ප්‍රතිසම්පදයන් හේතුව කියන්න බෑ මේ වේදනාව ශරීරේ පැහැර ගන්න ජීවිතේ පැහැර ගන්න අමාරු එකක් නම් එන්නේ බය එනවා ඊටාම පුංචි වේදනාවක් නම් කේස් එකක් නයි මතුවෙන්නේ හරියට භාවනාවේ සති සමාධියට ගැළපෙන වේදනාවක් ආවොත් ඒකට පුළුවන් විනිවිදිත ඒ කියන්නේ මේ භාවනා මට්ටමේ හැටියට මතුවෙන වේදනාව හරියට සමසම වුණොත් තමයි ඒක ප්‍රතිසම්පාදයට අහු වෙන්නේ. ලොකු එකක් ආවොත් තරම් නැහැ. පොඩි එකක් ආවොත් කේස් එකක් ඔලුවට එන්නේ. ඉතින් ඒක නිසා Taman අර පුංචි වේදනාවල හොයන්න යන්නත් තරකයි. ප්‍රතිසම්පාද ඉස්සරහට කරන්න ගිය ගමන් චින්තාමය ඥාන ඉස්සර වෙලා බාධා කරනවා. බල දරා ගන්න බැරි වේදනාවේ පොරකන්න ගියොත් එහෙම අත්කිලමතන් යෝගිට කරනවා. හරියට දැනගෙන උනොත් තමයි තේරෙන පටන් ගන්නවා මේ වේදනාව කාදාකත් අහේතුක වෙන්නේ නැහැ. මේක මකැව්වට වේදනානාශකීම මොනවාදීගේ සංසාරේ කවදාද ගෙවන්නත් වෙනවා. අනිතික වේදනාව අවබෝධ කරගන්නත් බෑ වේදනාව එන්න තියෙන වේදනාව. ගිය වේදනාවම ඇවිල්ලා තියෙන එක තමයි ස්වර්ණමය අවස්ථාව. මට බැරිද මේ වේදනාවට ද්වේෂෙන් තොරව බලන්න. සාමාන්‍ය වේදනාවෙන් නුරුස්නාගතියෙන් තොරව බැලුවොත් එතකොට පේන්නේ වේදනාවේ ආකාර ලිංග නිමිත්ත ಉದ್ದೇಶ තමයි. මොන ආකාරද මොන ලිංගයක්ද මොන නිමිත්තක්ද මොන ಉದ್ದೇಶයක්ද මේකේ තියෙන්නේ කියලා එතකොට වේදනාවේ ස්වභාවික ලක්ෂණ පෙර නොඇසුණු විරු විදිහට ඉතින් නොදකින් නොපතන් කියපු වේදනාවේ පිළිපද ගරු අධ්‍යයනයක් සිද්ධ වෙනවා. හරි අමාරුයි. ඒතකොට තකට තකනේ මේ වේදනාව මෙහෙන් වදිනවා මෙහෙන් ආනපාන තියෙනවා. ඒක තමයි සජීවීව සිද්ධ ඒක වෙන කෙනෙකුට මොන විදිහින්වත් කොමියුනිකේට් කරන්න බෑ. මොකද එයාට ඒ සතියක් නැහැ, ඒ වේදනාව මට්ටමක් නැහැ, එයාට වෙන භාෂාවක් තියෙන්නේ. නමුත් Tamanට තේරෙනවා අද ගැටයක් කියලාගත්තා. හැබැයි යෝගේ ගැට රාශියක් ඉස්සරහට තියෙනවා. නමුත් එකක් කිල්වට පස්සේ ක්‍රමසාවිදි වගේක් එනවා. අනිදාසර වේදනාවට එතර පැංගිලි ගුණේ බලන්නේ. හැම වේදනාවක් අල්ලන්න යන්නත් එක. අඬුවට අහුවෙන දැන් කටරඬුවට අහුවෙන නට්ටක විතරයි අල්ලන්න පුළුවන්. ඒකට වතුර ගහලා ඒකට අහුවෙන්නේ. ඒ අඬුවට තියෙනවා. අන්න වගේ ඒ ඒ තේරෙන්නේ පුදුම දෛව යෝගී. හිතාන ගිල්ල කරන්නත් බෑ. ආවට පස්සේ අවස්ථාව ගන්න එක තමයි අපි භාවනා විදි කරන්නේ. වේදනානුපස්සනාව හරි පුදුම ලොකු රේන්ජ් එකකට තුල වැඩ කරා. ඒක නිසා ඒක හරහා ඇත්තම ගෝයන්ක සිස්ටම් එක තනි කර වේදනානුපස්සනාව විතරම කරා. ඒකත් එච්චර හොඳ නෑ. මොකද කායනුපස්සනාවකින් පටල කරලා තමයි තියන්නේ යන්නේ. ඒ නිසා මේ වේදනාව පිළිබඳ දැනගත්තා නම් වේදනාව පිළිබඳ දිනුනේ මාස කවදාකවත් චෝදනා කරන එකක් නෑ කාටවත් කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්න එකක් නෑ. අයිතිවාසිකම් ඉල්ලීම සහ චෝදනාවේ දීන ගතිය අපිට මතුවෙන්නේ පැමිණිච්ච වේදනාව දරන්න බැරි වෙනවා. පැමිණි දුක් පැනිදායි කියන එක දන්නේ නැති වෙනකොට අපි අයිතිවාසිකම් ඉල්ලනවා. අපි ඒ වගේම මේ චෝදනා කරනවා. ඊළඟට කියනවා වේදන අර දරුණු විඳ ගන්න බැරි වේදනාව එනකොට අපි අර අතර සෑහෙන තරමක් අපේ චෝදනා නැතුව විඳවීමක් කරලා තියෙනවා. අර විඳ ගන්න බැරි එකනවා චෝදනාව කරා. ඔය ඔය කියන එක වේදනාවක් අපි නොවිඳපු එකක්වත් නැහැ සංසාරේ. ඒ වේදනාවයි අපි ලැජ්ජාවටපත් කරන තියෙනවා. අනේ මවන්නේකොට මේ වේදනාව ගැලපෙන්නේ මේ වේදනාව මොකද? කජු කන්නා වගේනේ. කියලා මේ වේදනාව වර්ගීකරණයක් කරනවා. ඒක තනි කර කරන්නේ තමන්ගේ රුචි අරුචිකම් වල මට්ටමේ හිටින්. නැත්තම් තමන්ගේ මෝඩකමේ මට්ටමට. වේදනාව විශ්වගත ධර්මයක් හැම මනුස්ස මනසකම තියෙන එකක් කියලා වේදනාව વિશે නියුරොලොජිකලි එහෙම නැත්නම් ස්නායු පද්ධතිය කොහොමද වැඩ කරන්නේ ආචාර පද්ධතිය කොහොමද අපි වැඩ කරන්නේ? ඒ වගේම ධාර්මිකව මේක කොහොමද බලන්නේ කියලා හැම පැත්තටම ඉදේන විදියට පරිශීලනය කෙරුවොත් මම කියනවා පරිශීලනය කරන්න නිවන් දැකලා ඉන්න ඕනේ කියලා. පුදුමාකාර ලකලාස්තියක් තියුණේ විතරයි පරිශීලනයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපි විශ්ීම එක නුසුදුසෙක් බාටපත් කරගන්නවා. එහෙම නැත්නම් අපි හිතනවා මේ වේදනාව විදිහට මම කාලකන්ණියෙක් නෙවෙයි කියලා. කවදාකවත් අපි යම් ප්‍රොප් කරන්න පාවිච්චි කරන්නේ නැහැ. අපි කියන්නේ ඇතුළත තියෙන අපේ මේ ක්‍රමසහවිදි පාවිච්චි කරන්න දන්නේ ඒක යොදලා යොදලා පුරුදුච්ච කරන්න විතරයි. නිසා ලොකු සංසි කියලා තිබුණා යුද්ධේ එනකන් ඉන්න එපා කඩු ගන්න ඕන වෙලාවක යුද්ධේ ඉන්න පුළුවන් නිසා තියෙන ආයුධ ගාලා තියාගන්න කියලා. එනේන වේදනාවෙන් පන්නරේ තියලා තියාගන්න අනිවාර්ය වේදනාවක් වෙනවා. ඒ නිසා මලකට ගන්න දෙන්න එපා ආයුධ ටික. මලකට කෑවොත් යුද්ධදී කඩු ගන්න වෙලාවක් නැහැ. නිසා එනේන වේදනාවට මුහුණ දෙන්න ගියාම මේ වේදනාව පැන යන ගතිය නිර්වින්දන හොයන්න යන්නේ නැහැ. මුණ දෙන්නේ එතකොට මේ ක්‍රමිකව ඒක බුදුරජාණන්සේ කියනවා එතකොට අපේ ක්‍රමිකව වැඩෙන ප්‍රතිශක්තිය කවදාකවත් භාවනා කරන එකකට වේදනා විඳින එකට ප්‍රමාණ කරන්න බෑ. හැබැයි නොදන්න දිනුවක් එනවා. තමන්ම දන්නේ තමන් කොච්චරක් ඉස්සර කිඳිරි ගානේ වල දැන් දරාගෙන ඉන්න පුළුවන්ද කියන එක තමන්ට වැටෙනවා. තින්න අයට වැටෙනවා. ඒක හැබැයි බුදු වෙනකම්ම නැග්ගන. බුදු වෙනකම්ම නැග්ගලා අපේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න ඉන්න ලොකු වෙනවා. චෝදනා කරන ප්‍රදේශ පැත්තකට යනවා. එන වේදනාවට පැනිරහ කරගන්න. පැමිණ දුක්. ඉතින් ඊට පස්සේ මේ මනසට මායයටත් කොක්ක ගන්න බෑ. කාටවත් රිමෝට් කන්ට්‍රෝල් එකේ උන්නියට තද කරන්න බෑ. මෙයා බලන්නේ මේක දරා සිටීමේ හැකියාව. ඒක හරිම මේ කියන්නේ ගහන්න බයින්ද එන මනුස්සයා උපහාසයට ලක් කරන්න පුළුවන්. ගහපන් ඔබ බැනපන් කවුද ගන්නද? අපි ඩයිනකොලත් මම දැක පාරක් ඉඳගෙන මනුස්සයට ගහනවා 10 තියෙන ඉලන්දාරිය. ඇහැට ගැහුවා ඇහැ ඉජිමිලා ආවා පස්සට ගියා තාම පැනලා එකක් ගැහුවා ඊට පප්පා මුදලාලි කියනවා ගහද්දි ගහද්දි ඉවසනයට ගහන එක මහා තිරිසංකමක් ස්වාමීන් වහන්සේ කියනවා අර මට බල්ගන්ඩියක් වගේ වැරද්දක් කරලා වෙන්න ඇති හයිය ත්‍රිවිල් කාර්යයකට හම්බුණා පාරමැදිතුම දුන්න එකක් ඒවට වැටුණා නැගිට පස්සේ ආය එකක් ගැහුවා ආය ගහනවා එසුවා එහෙම වටින්නේ මිනිස්සු වුණා දෙක ගුටියක් කෑවට පස්සේ කරවන ඉන්නවනේ කරවන ඉන්න දෙන්න ඕන ඉතින් කාලානේ ඉන්නේ කියලා නෝ ධර්මචර එලවෙලව ගහනවා. ඉතින් මේ මනුස්සයාට තියෙන හොඳ වේදනානුපසනාවක් විදිහට. මන්දර මට හිතුණා ලැජ්ජකමට වෙන්නේ නැති බයට වෙන්නේ නැතු කාගෙන ඉන්නවා. කාගෙන ඉන්නට මූණ දෙනවා. අරමස තව එකක් ගහනවා. මම හිතනවා මුත් කර්මස්ථානයක් තියෙනවා බලාගෙන ඉන්නවනම් මේ ලෝකේ දකින්නේ ගුටි කන මිනිහා නෝන්ජලයා ගහන මිනිහා වීරයා කියලා. නමුත් ඇත්තටම බලනකොට එහෙම ඉක්මන් වෙන්න නරකයි ඒ වගේ දෙයක් දැකලා කවුද නෝන්ජලයා කවුද වීරයා කියලා වගේ. මට හිතෙනවා අර ගුටි කණේක වෙන්නේ නැත්නම් එතන ඉඳගෙන ඒ වීදියේදී මොනතරම් හොඳ ගැඹුරු පරීක්ෂණයක්ද අපි සිද්ධ කරගන්නේ. ඒ මනුස්සයා මයති වැරද්ද දෙන්න පුළුවන් ගහනවා බයිනවා නිඳා කරනවා ඒ චේතිය මිනිහ පාර කාගෙන කාගෙන නැවත ඉන්නවා ඒක. අනේ මේ වගේ ගතියක් එන්නේ ආවේ නැත්නම් ওই නාලාගිරි দমনයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම දන්නේ අපි මේගොල්ලෝ අලුත් ආපු කට්ටියට නොසලකා කතා කරනවා වගේ වෙන්නේ. ඉතින් අලුත් ආපු කට්ටියත් මේක පිළිබඳව මේ අපි ඕගොල්ලෝ පෙරදින පැත්තේ ඉන්නේ අපි දින පැත්තේ ඉන්නේ මොකද අපි පැත්තේ ජනගහන වැඩි. අපිට කොහොමද ඡන්ද දිනවා ඔයගොල්ලෝ ෆයිට් එකක් දෙන්න කැමති නැහැ මේ පරදින සටනකට එළඹෙන්න පුළුවන්. ද එහෙම නැත්නම් එහෙම එහෙම සටනකට එළඹෙන්න නිකන් ඉන්න. දැන් පොඩි ගැටලුවක් තියෙනවා සක්මන් මඬුවක විහාරයක පිටින් තියෙන තීරුව මොකක්ද ඒක හදන්නේ පොළවේ මට්ටමින් අඟල් 4ක් උසල ඒ තීරුව හදනවා ඊට පස්සේ දියාවල ඊට පස්සේ අඟල් 4ක් උස් කරලා සක්මන හදනවා ඒකට හර්පේ කාවට එයාට බැරියර් දෙකක් හරහා යනවා මොන සතාවත් මොන්ට බෑනේ සත්තු යන්නේ නිකන් විජු පිටේ තමයි සතා යන්නේ එහෙම අර අඟල් හතරක් නැගලා ආවිලා අපම වේදිකාවට එනවා වේදිකාවට පස්සේ ගියාගල දෙන වියාවෙත් අඟල් හතරක් නැගලා එන්න ඕනේ සක්මනට එන්නේ. ඉතින් උන්කාක් කර සක්මන් කරන යනකොට වටපිට බලන ගතියක් නැහැ. ඒකට භූමික වශයෙන් අරසාවක් තියෙනවා. ඒක කූඹියෙක්, සර්පෙක් කවුරක්වත් එන්නේ. අන්තිකේ මේ උපචාරය සුද්ධ කරලා තියෙනවා නම් සක්මන වල් වදින්න ගොඩක් කල් යනවා. උපචාරය සුද්ධ කරලා අතු ගාලා තියන්නේ ඒක නිකන් දේවාලෙ මිදුල වගේ. අන්තිකේ හරි තෙදයි. එහෙම සක්මනක් බලනවා නිකම්ම සක්මන්ට වැඩිය වටේ දියා කළා දැම්මට පස්සේ හරි තෙදයි. ඔය ජේතවනාරාමේ ගුවන්විදුලියේ වටේ චෛත්‍ය හතරක් තියෙනවා දැකලා තියෙනවා. හතර කොනේ. ඒ හතර නිසා බුදුම තෙදක්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ තාජ් මහල් එක වටේ වගේ හතරක් තියෙනවා. බුද්ධ ගයාවේ මැද කුළුණ වටේ කුළුණු හතරක් තියෙනවා. මේවා පරිවාර කුළුණු කියලා කියන්නේ. ඒකෙන් තමයි තෙද ගෙනන්නේ. දැන් සරුවෙතනන්සේ යනකොට සෙනගක් එක්ක යනවනම් හොඳයි තරුවි වගේ වගේ උපචාර තියෙනවා නිකන් මේ වාස්තු විද්‍යාත්මකව තෙදකුත් තියෙනවා. සර්පෙක් වගේ රින්ගන්නේත් නෑ. වල්වදින්නත් කල් යනවා. ඒ අනිත් එකේ සාමාන්‍ය සල්ලියක් තියෙන මිනිහෙකුට මිනිහා කරන්නේ සක්මන් හදන එක විතරයි. හොඳ කැක්කමක් හොඳ සල්ලියක් තියෙන්න ඕනේ උපචාරය හදන්න. ඒක පේන්නේ අලංකාරයක් වගේ. නමුත් මෑත ඉතිහාසයේ ආයුර් මේකෙදී මේ කියලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යම් තැනක පරණ සක්මනක් තිබිලා හම්බුණා නම් අරණියක හොඳටම සුදුසු සහතිකයක් තමයි ඒතර රහතන් වහන්සේලා වැඩි හිටියේ. අනික් සක්ම අනික් ආරණ්‍ය තව මෝරලා නැහැ. මොරගොඩ පස්සේ තමයි සක්මනක් හදන්නේ. සක්මන හදලා උපචාරය හැදුවයි කියලා කියන්නේ ඒකෙදී කාලය සිද්ධ වෙච්ච තැන. ඒකම තැනකත් තෙත් කලාපිට. දැන් අපි භාවනා මධ්‍යස්ථාන ඔක්කොම තියෙන තෙත් කලාපේ පොඩි වැරදිල්ලක් අපිට වෙලා තියෙනවා. ඉස්සර තිබිලා හරියට තිබිලා තියෙන රජ රටේ වියලි කලාපේ වියලි කලාපේ හරි ෂෝක් එකකට. නමුත් දැන් ඔක්කොම භාවනා මධ්‍යස්ථාන වැඩි ප්‍රදේශයක් තියෙන්නේ තෙත් කලාපේ. තෙත් කලාපේ ඉච්චරම මේ නිවර්තන වැසිවනාන්තර වල එච්චර සුදුසු නෑ මේ භාවනා කායක සෞඛ්‍යය. ඒකට සක්මන අත්‍යවශ්‍යයි. සක්මනක් නැතුව හොඳට සුවේදී පිටුනේ නැත්තම් ඔය ගැස්ට්‍රයිටිස් එනවා, රුමැටික් පේන්ස් එනවා. ඉඳගෙන ඉන්නකොට මේ මේ ඇඟ හරි කරදර කරනවා. සක්මණෙන් තමයි ඒක යම් ප්‍රමාණයකට බැලන්ස් කරන්නේ. ඒ වියලි කලාපේ ඉන්නවනම් මෙතෙන් අතෙන් ගියත් ඇති. දුවට ඒක රත් වෙලා දාඩි දාලා ඇඟ يعني තෙල් තැම්පත් කීමක් කරන හැමදෙට දිය කරලා යන ගතියක් තියෙනවා. මෙහි මෙහි ගැළපෙලා තියෙන අවුරුදු අපි 47ක් විතර වෙනවා. ගැළපෙලා තියෙන සක්මනින්මයි. ගොඩනෙක් දන්නේ මේකට ආවම හරි ආසයි කට්ටිය. හරි සීතලයි හොඳයි කියනවා. සුමාන දෙක ඉඳපු ගමන් නිින්ද නැතු වෙනවා. රොමැටික් පේන් එනවා, ටෙස්ටයිටිස් එනවා. හියුමිඩිටි වැඩි, හරිම හියුමිඩිටි වැඩි. ඉතින් ඊට පස්සේ අර කම්ෆර්ට් එක නැහැ. දැන් මේ යෝගාවචර දවස් 10ක් කරලා ගියාට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක. ආවට පස්සේ අර සීලාරේ අලුත් ගති ඔක්කොම තියෙනවා. දිගට ඉන්නවා කියන්නේ ගියාම මේ තරමටම හොඳට දාලි දානවා. ව්‍යාපාර මේ ඉරියව් සමබර වෙන්න ඕනේ. ව්‍යායාම තියෙන්න ඕනේ. ඒක තමයි මේ සම්බර භාවය ගෙනියන්න පුළුවන්. ඒකට හරිය වැඩගත් සක්ම. හරිම වැඩගත්. අසරයි ස්වාමීනි. අපි ආනාපාන සතියේ ඉඳලා රූප ධර්මයන්ගේ ස්වාමීන් වහන්සේගේ ළඟ දැක්වීම දිහා බලන් ඉන්නවා කියන්නේ වේදනා විපස්සනාව. පස්සේ යනකොට තේරෙනවා මේක අරූප පැත්තෙන් පටවිය ආපු තේජෝ භාෂාවෙන් කතා කරන්නත් පුළුවන්. කුණුසුම් ධාතු විඳින්නේ බෑ. සීතල විඳින්නේ වේදනා විපස්සනාව කතා කරන්න පුළුවන්. ඊට පස්සේ උණුසුම සුභ සංඥාවද අසුභ සංඥාවද සංඥාවෙන් කතා කරන්න පුළුවන්. උණුසුම එන්න ෆෑන් කරනවා අනම්මනේ සංස්කාර පැත්තෙන් කතා කරන්න පුළුවන්. එක එක ලැන්ග්වේජස් තියෙනවා. එකම දේ විස්තර කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක වෙනස්. එයාට අනිත් එකනට හේතු ගන්න පුළුවන් ක්‍රමයේ වෙනස්. ඒක නිසා එක එක භාෂාවල ඉුවටි වේදනා සංඥා සංකාර ඕන පැත්තකින් කරතයි. අර විදිහට පටු කරන්න හදන්නේ අත්දැකීම් මත නිසා. මේක මේකමද කියලා නිත්‍ය වශයෙන් කියන්නේ. පටන් ගන්නකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඉස්සරහ යනකොට ගොඩාක් පෙත් මාවත් යුත් වෙන්න පටන් ගන්න විස්තර කරනවා. අවසර සම්බන්ධව ඉන්නේ ආකින්චායතන කියන සමයන්නේ ආකින්චායතන ආකින්චායතන කියන තැනට එන්න ස්වාමීන් මේ කායන වසනාව, වේදන වසනාව ඉවර කරලා තමයි මේ චිත්තන් වසනාව පැත්තට තමයි ඒක තියෙන්නේ. මට ඒක ගහන්න මේ කියන්නේ කෙනෙක් වේදනාව වසනාව තියේදී ඒක නොසලකනවා කියලත් එතන ඒක අත්දැකීම් පුළුවන් නේද? ඒක මම එකපාරක් එකපාරක් වෙන්නකොට කෙනාට පුළුවන්. ඔව් දැන් මාත් නැගිටිනකොට උඩ බලාගෙන මේ වේදනාවට පස්සනාව වරක් විඳට පස්සේ වේදනාව තියෙද්දි හිත විස්රාම වෙන්න පුළුවන්. වේදනාවෙන් මේ කියන්නේ විඳිනවා. වේදනාව කියන්නේ දුක් වේදනාව නෙවෙයි. විඳීම දන්නවා. මම ජීවත් වෙනවා. මම මැරිලා නැහැ. මට සිහිය තියෙන බව දන්නවා. ස්පර්ශ තියෙන. ඒ කියන්නේ තේරෙනවා විස්රාමයට බාධා වෙන්නේ නැහැ. හිත හුදකලාවට බාධාවක් නැහැ. අපේ ඇඟ අපේ හිත සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධි බහුල දේ තමයි අල්ලන්නේ සිද්ධි බහුල නැති දේ නොසලකා හැරීමෙන් තමයි අපි මේ ටෙන්ෂන් එක ගන්න. වේදනාව සිද්ධි බහුලයි. හරි ඩ්‍රමැටික් ඒක අල්ලනවා. අර විවේකය අර විස්රාමය අර හුදේකලාව ඒක පැනලා දෙන්නේ නැහැ. එතන තමයි අපේ හැබෑ නිවහන. මොකද අපේ හිත පුරුදුලා තියෙන්නේ ඇති දේවල්. ඇති දේ හැම වෙලාවෙම පීලි ගන්නවා. විඳීමක් කරදරයක්. නමුත් එයා දන්නේ සබ්ජෙක්ට් එක එච්චරයි. අපේ හිත අපේ ඉඳුරන් දන්නේ කුප්පණ ගතියට විතරයි. විස්්‍රාම වීම ඉඳුරන් දකින්නේ පැන්සන් නැතිවීමක්, නොසලක හැරීමක්, අවලංගු වීමක් කියලා. ඉතින් භාවනාවේදී භාවනා කරලා විතරක් බෑ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ මේ විස්්‍රාමයේ ඕනම ඕනම වෙලාවක තියෙනවා. ඒ වේදනාවෙන් කිපෙන්නේ නැහැ. නමුත් අපේ හිත අපිට ක්ලික් වෙන්නේ වේදනාව විතරයි. මේ දෙක දුන්නොත් වේදනාවේ තියෙන සිද්ධ බවල ගමට හිතාදී. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන විස්්‍රාමේ නැහැ කියලා. භාවිත මනසක් ඇති කරන විදිහට වේදනාව නොසල ගහලා විස්වාමයේ හිත දාන්න. ඒකට මේ සුබයින මොඩ කැක්කමක් නැහැ. ඇති ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා. උග ගණන් ගන්න උගියක වෙනවා කියලා. මට මතකයි මම ওই නිල්ලමට යන වෙලාවේදී ඒකට ගිහියා. මම මෙච්චර ඉතර රැවුලවල තිබ්බා. කොණ්ඩෙ මෙච්චර ඉතර දාලා මම ඊට පස්සේ බයික් එක. හෙල්මට් එක දැම්මට පස්සේ ගලා පොලිසියේ මද මග දුනා මේ මුරපුණා. බයිසිකලේ ගිය ගමන් පැන්න පහලක් විතර පහට නතර කිව්වම ආවා හරියට තස්තවගේ කැඩුවා. පස්සේ මම හිමීර උදේ හෙල්මට් එක ගලවලා තියලා ලයිසන් එක ගිහලා දුන්නාට පස්සේ ඉතින් එකේ කුඩේ ලබල්ලාට බලනවා එකේ දෙමළෙන් කතා කරනවා එකේ සිංහලෙන් කතා කරනවා මට දෙමළත් පුළුවන් ටිකක්. තමයි කොහෙද? උඩ බාහමක් දැත්තනක් තියෙන දන්නවා කියලා. වන්දනා කියන කොටින් මහත්තයනේ අද නැහැ කොහෙද යන්නේ? මම කොටින් මහත්තලගේ දිනට යන්නේ. අද බදාද හේතු මහත්තයා එනවා. මම හිතනවා මොකටද යන්නේ? ටිකක් ටිකක් මට විවේක වෙන්න ඕනේ භාවනා කරන්න දෙනවා. ඉතින් හැම පැත්තෙම වැඩ ලයිසන් ඔක්කොම හරි මේ රට ගිනියරන් කියලා තමුසලාට ඇති භාවනාවක්. කිව්වා. ඊට මම කරලා නම් අපි ප්‍රාර්ථනා කරන කවදාද ආලම් නරක භාවනා කරන්න කියලා දේවා යන්න නෑ. ඊට පස්සේ මම මෙහි ආවා. ආවට පස්සේ ගොඩින හත මට පයින්ද කියලා දෙනවා මොකක්ද ඒක නිල වෙන්නේ කියලා. ඊට පස්සේ කියලා මම මහන්තයට හේින්න අරින්න මොකද එළියට බැස්සෝ පොලිසියෙන් අරින්න. අර රවුලයි ගොඩේ දැකපු ගමන් මම අදින්නේ තනි සුදු බාච්චුවක් කියලා. ඒක නිසා ඉන්ද කියන්නේ මම පොලිසියෙන් ඇලුනොත් මට කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට අහුවෙන්නේ කරදරකාරය විතරනේ. භාවනා කරන්නත් ඇඟිලි අසෙන් පරිණ. අහුවෙන්නේ නැහැ පොලිසියට. අහුවෙන්නේ පොලිසිය භාවනා කරන අය ගැන නීති පොතේ නැහැ. භාවනා කරන්න කියලා අඳුනගත්තොත් එයා බලන්නේ භාවනා කරන වායේ හොරෙක් යනවා. ඉතින් මම පෙන්නන්නේ. කිසි බය නැහැ. ඊට පස්සේ අර දාපු තදේ හැටියට කටේ තියෙන අරියන්ද රෙද්ද බල්ලෙන් බහිනකන් ටිකක් කතා කරගෙන ඉඳලා සාරපිට කියන්නේ කවදා හරි ඕගොල්ලන්ට භාවනා කරන්න දෙනවා කියලා එනකයි. කවදාකවත් ලෝකේ බලන්න නිශ්චල වෙන්න හදන නිස්සද්ද වෙන මිනිස්සයාට බාධා වෙන මොනම දෙයක් නීති පොතෙත් නැහැ කොහෙවත් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි සිද්ධි බහුල තැනට යන්න කියලා තමයි. කානිවල් යන්න ගියොත් නීති තියෙනවා. සමාජගත වෙන්න උත් නීති තියෙනවා. අපි වැඩල වහන්න ගියොත් නීති තියෙනවා. නිස්සද්දල පැත්තට ගියා මේ ලෝකෙ කිසිම තැනක නීතියක් අහුවෙලා නැහැ. එච්චර විවේකයක් තියෙද්දි අපි තමයි වුණා වෙ යන්නේ කාණිවලට. ගිහිල්ලා කියනවා කාණිවල යනකොට චෙක් කරන්න යන්න එපා කියලා. එයාපෝට් එකේදී චෙක් කරන්න ඕනේ. යන්නේ මොකටද? ගියත් කමන්නේ ඒගොල්ලන්ගේ බයරනේ චෙක් කරන්නේ දැන් මම තිගුර අඳගෙන ගිය ගමන් අත් දෙක දිගාගෙන කරන දකුණු කකුල ඉස්සරහින් තියන්න කියනවා ඉතින් චෙක් කරනවා ගලවන්න බැරි කියලා අහනවා සිවුරේ මං කරනවා මේක අමාරුයි ප්‍රසිද්ධිය චෙක් කරලා කමන්නේ ඒක දැන් මම ගිය ගමන් කකුල ඉස්සරහට දාලා අත් දෙක දිගට ඉස්සරහට එමන්ස් කරන පුරුදු විවාගෙන එන්න කියලා. ඊට පස්සේ මම කිව්වා තමයිලා ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් වල චෙක් කරන්නේ. තමයිලා චෙක් කරන්නේ ලෝකල් ෆ්ලයිට්ස් වල. මට තේරෙන්නේ නැහැ මේක කියලා. මම කරන්නේ ඉතින් අපිට තියෙන නීතිය කියලා යන්නේ කියලා. ඒ මං කරකවම් කියන අර පඩි දීලා තියෙන විදිහට ගිය ගමන් අත් දෙක දිගටලා මේ මේ මේ ඉත ගන්න බෑග් එක වැටෙයි. කවදාකවත් විරුද්ධ වෙලා හරියන්නේ නැහැ. මොකද මේ යෝගී ජීවිතයක් ඒ පොලිස් කාරින් දෝ සමාජගත ජීවිතවල විස්රාමයේ විවේකයේ හුදකලාවට නේ ජීවිත අපිට කවුන්ට් වෙන්නේ නැහැ. අර පෙනේරේ හිල් වෙලා වැටෙන දණ තියෙන. මුදයන්ස කියනවා මේක හැමදාම එහෙමයි. උඹ එතෙන්ට යන්න බලපන්. එතකොට උඹ සමාජ නීතියට අහු වෙන්නේ නැහැ. සමාජ නීතියට ගියොත් රණ්ඩුවම තමයි. අයිතිවාසිකම් අරකයි මේකයි උඹ සුදුසුකම් දෙන්නපන්. ඩෙන්ටි කාඩ් දෙන්නපන්. ඒකක් තියෙන්න ඕනේ. නමුත් ඒක තියාගෙන විවේක වෙන්න ගියාට පස්සේ හරියට අර වේදනාව තියෙද්දි හුදකලාවේ හිත යට තියෙනවා. අපි හිතට පුරුදු කරන්නේ මේ සිද්ධි බහුල ගතියට ඇදෙන එක තමයි මේ natural selection එකේ තියෙන්නේ. මේ ස්වභාවික වර්ණේ තියෙන්නේ එතන. මොකද එතන ත්‍රිට් එකේ ඉන්නේ. එතෙන්නේ ලාභේ තියෙන, වර්ධියනේ මාළු බාන්න පුළුවන්. නමුත් නිස්සලදියට අදින මිනිසයා වර්ධිය වර්ධිය මාළු බෑමේ චවල ගතියක් නැහැ යාළුවා. මට ඕනෙත් නැහැ. එයාලා විවේකයට කැමති නම් විවේකයේ සදාකාලිකව තියෙනවා. ඒක තමයි හොඳට හරියටම තේරෙන ආනපාන තියෙන ඒකම දැන් දැන් දැන් යනවා අනිත් ට්‍රැක් එක කියන. ඒ කියන්නේ හිස් භාවය කියන. දැන් දෙකම තෝරගන්න පුළුවන්. හැබැයි මේකට වඩා හිස් භාවය හොඳයි කියන ආනපාන තියෙද්දිම අරකට යනවා. ඒතකොට ඒකේ ඉන්න ගමන් තමයි දන්න මේ ආනපානියත් යනවා යන්නේ. එතෙන්දි මට අත දාන්න අවසරයි. එතෙන්දි ආනපාන 100%ක්ම නතර විටි කියන මිනිහට තමයි මූල ධර්මවාදී කියන්නේ. එයා හිතනවා මට විවේකයට යන්න ආනපාන 100%ක්ම නතර වෙනවා. වේදනා 100%ක්ම නතර වෙනවා කියලා පිස්සු. බුදුචානන්සේ කියන්නේ 100 100ක් අතර වෙන අවස්ථාවක දැනගනිමින් ආනපන තියෙද්දි විවේකේ තියෙනවා ආනපන නැත්තත් විවේකේ තියෙනවා තියෙද්දි තියෙන එක නැති එකට වැඩිය ශ්‍රේෂ්ඨයි මම දැන් එහෙම කියනකොට තේරෙනවා එහෙනම් එච්චර අපි කියනවා ලයිබ්‍රරි එකක් නඩත්තු කරනකොට ඒ මනුස්සයා report එක දෙනකොට 95%කට විස්තර දෙනවා නම් 100%ක් ලයිබ්‍රරියෙන්ම දෙනවා මේ ලංජන් නඩත්තු හොරකම් කරනවා පොත් තියෙනවා උඩ 100% දෙන්නේ නැතුව කිව්වොත් එimhe 100% උත්තර දීපන් කියලා කිසි කෙනෙක් ලයිබ්‍රරියෙන් වැඩක් කරයිද ස්ටෝරක ස්ටොක් ගත්තට පස්සේ ඒකේ සෑහෙන ගානකට ලැබන්ස් එකක් තියන්න තමයි දෝනේ. අපි මහවැලියේ වෙන කචල් දින කාලේ අපි පාස් අවුට් එක වෙච්ච වෙලාවේදී ගාමිණී සනාගම රැඳෙන්නේ දීකෝ ප්‍රධාන අමුතර කතා කරන පාටි දාන්න තහන. තහන. ගාමිණී මහත්තයා ඉතියා ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 5න් කරනකොට අපේ ප්‍රොෆෙසර් කතා කරලා ඇහුවා මේ මෙහෙමයි අපි සතුටු වෙනවා ලංකාවේ කරන නමුත් කරන්න බැරි වැඩක් නේද කරන්නේ. එක මහවැලි ඔෆිස් එක කොච්චර විනාශයක් නාස්තියක් වෙනවද? මහා ගාම්සන් මහත්තයා කිව්වා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට 110ක් වේස්ටේජ් එකට තියලා යන්නේ. ඔයා දන්නවද ඔෆිස් එක අතු ගහපම යන 60 කටු, ඉදි කටු, ඩ්‍රොයින් පින්ස්, ඒ ක්ලිප්ස් අවුලන්න මිනිහෙක් දැම්මෝ කීයක් යනවද පැකට් එකක් ගන්න එක ලාභයි කියලා. ඒක අතු ගාලා ඒ නිසා 110ක් යනවා. ඒක වාස්තවයි. නැත්තම් මේවා ඇක්චුවල් ප්‍රෝග්‍රෑම් එක නැහැ. නමුත් මෙච්චර නැෂනල් ප්‍රොජෙක්ට් එක 110ක් යන කොච්චරද සල්ලි ගන්නවද? සෑහෙන ගන්නවා. ඔළුවේ දුප්පත් ජාතියට පුළුවන් ද දරන්න? නමුත් එහෙම නැත්තම් පුළුවන් ද මේ වගේ ඇක්සලරේටර් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න? දැන් බුදුරජාණන් වහන්සේ ඒක ඔක්කොම දැනගෙනයි කියන්නේ. උඹලා හිතුවට මේ 100 100ක් වේදලා නැතරලා දරුවන්ගේ ප්‍රශ්න විසඳලා ඔක්කොම කරලා බාහනාට එනවා කියන්නේ අම්මු මූල ධර්මවාදයේ ඉන්නේ කවදාකවත් වෙන්නේ නැහැ. අඩු ගානේ මතක තියාගන්න ඔය විවේකයට යන ආනපනේ සංසිඳෙන්නම ඕනේ නැහැ. හැබැයි සංසිඳිලා ගිය දවසේ ප්‍රඥාවේ විනිවිදින්න ඕනේ. කියනවා ටිකක් තිබුණත් විවේකේ තියන. වේදනාව ටිකක් තිබුණත් ඒක නිසා අපේ පැත්තේ හිටියා මීමැසි කඩනවා. දෙයක් විතර කියන කතාව තමයි ලොකු අම්මා මේ මීමැස්ස මී හදන්න අසුචි මූත්‍රායි ටික ටික ගන්නවා. ඒක තමයි ඒක බැලන්ස් වෙලා තියෙන්නේ. අපි හිතන්නේ මේක රාජභෝජන දිග්‍ය භෝජනයක් කියලා. මීමැස්ස විතරයි ගන්නෙ. මොකද අපි හිතේ කුණු කණුවක් ගාව මීමැස්ස වයක හිතේ එතන. ඔය බලකයි. උන්නතර ඉස්රායිලේ ඇටසැකිල්ලක් ඔය බැල්ලිය ගැටසැකිල්ලක්. ඔක කුණු ගඳ ගහද්දි මම සුද්ධ කළේ එළියට ගෙනා. ගෙල වේලනකොට මීමැසි පොදියක් ඇවිල්ලා අරගේ පිට ඇටේ තියෙන අර කුඩු ඔක්කොම ඇරලා. මයි දෙමලික විසුද්ධ කරේ. ඉතින් මම දැනගත්තා මේක මී බැඳලා පස්සේ රාජ්‍ය භෝජන දිව්‍ය භෝජන කියලා කන්නේ අර වැල්ලිගේ ඇටේ තිබුණ ඒ වෙන් තමයි මී වැඩේ හදන්නේ. ඒක කක්ක තියෙන්නේ. නැත්නම් අන්තිමට බලනකොට දිව්‍ය භෝජනයක් බවට පත් වෙන නිසා අපිව මවාගෙන ඉන්න චිත්ත මේ තියෙන මේ තියෙන කරදර නැද්ද ඕන තරම් අපිට යන්න ඕන නම් සත්‍ය දකින්න ඕනේ නෑ. යන්න පුළුවන්. ඒකම ඔය ඔච්චර දරුවෙක් වදද්දී උනක් කමන්නේ විවේක වෙන්න. රාජ්‍යයක් විමසද්දී උනක් කමන්නේ විවේක වෙන්න පුළුවන් බුදුරජාණන්සේ තියෙන සෙල්ලක්කාරකම එච්චරයි. ඒ ප්‍රශ්න අදින්නනස අර ධානය හැටියට වචන හැටියට කියද්දී මේ මිනිස්සු හිතන ධානයකට ගියාට පස්සේ මේක සියල්ලම කපලා හැරලා අපි නිකම්ම අමුතුම භ්‍රමතලයකට අනේ කවදානම් අපි ඉදාට යන්දෝ කියලා ඉතින් නිකටල්ලි ධාන බලයි. ඒ වෙනකොට යන මිනිහා ගිහිල්ලා ඒ වගේ පේන්නත් නැහැ වගේ 100ට ගන්න දුක් තිබිලා තියෙනවා ආනපාන තිබිලා තියෙනවා කුෂ්ඨ දදත් තිබිලා තියෙනවා ලෙඩ රෝගත් තිබිලා තියෙනවා දැන් මේ ඒ වගේ කියනවා නමුසේ ආගම කණ්ඩා හදනවා එහෙම කොයිද මේ ගමුසේ දිල්ල අරගෙන තිබුණෙත් නැහැ නමුසේ ධ්‍යාන වටලා තිබුණෙත් නැහැ එහෙම යන්න දෙනවා මේ කියනවා පම්බුගා ගන්න අපි ගිහිල්ලා ඉන්නේ අර බුරු මෙහෙට බොන්චි ගොවිය කවුරුද 56 දී ගෑනිටත් කියන්නේ තෝ පන්සලට ගිහිල්ලා ඇවිල්ලා පැවිදිච්ච ගමන් රහත් මිනිහ කවදා පොතක් කියලාත් ගන්න මොනක්වත් නැහැ. සුළුම් භාවනා ක්‍රමය කියලා පටන් අරගත්තා. ලිවිං බුද්දිස් මාස්ටර්ස් කියන පොතේ එයාගේ චරිත දාලා තියෙනවා. මහසි සායද කියන්නේ මුළු ත්‍රිපිටකෙම ඉගෙන ගන්න. චත්ත සංගායනා මෙහෙවලා නමක් ගත්ත කෙනෙක්. මහසි සායද ගන්න මේ ශාසිකේ දැනුමයි තමන්ගේ දැනුමයි සමානයි කියලා. ඒ මනස බොන්චි ගොවියා. ඒ මනස ගියාම කරන්න තියෙන මොකද ඔය භාවනා කරනකොට ප්‍රශ්නක් තියෙනවා නම් කරලා බලන්න. ඔය කැම්පස් ඩෝප් එක අහලා තියෙනවා. අයියෙන් අයියෙන් හුස්ම ගත්තට පස්සේ ඔළුව මම වෙන්නේ යුනිවර්සිටි එකේ රැග් එකට දෙනවා කැම්පස් ඩොප් එක කියලා එකක් ඒක කරන්න කියලා හොඳට වාඩි වෙලා විනාඩි 10ක් විතර පිම්බ පිම්බ හුස්ම ගන්නයි කියලා ඇද්දලා ඇද්දලා මේක පාට නතර කරන්න ඔය ධ්‍යාන ඔක්කොම බර්ස්ටිං ආලෝකයක් එනවා ඔය ඔය මොනවාක්වත් නැහැ ඊට පස්සේ කියනවා ඇයි කහන කොහොමද ආවයන්වා කියලා දැන් අපේ මිනිස්සුෙක් භාවනා කළා ආලෝකයක් ආවම ඌ අතරකම දෙයියන්ට පූජා වට්ටියක් දෙනවා අන්නේ භාවනා හරිය ආලෝකය ආවයි ආලෝකයේ වෙන ඔක්සිජන් පොඩක් වැඩි කරන මේකේ නැත්නම් මාස්ක් එකක් දාන්න ඔක්සිජන් පැට ගන්නකොට ආලෝකය කිෂ්ණ මූර්තිතුමා කියලා තිනවා ඔබ ඇස් දෙක වහපන් ආලෝකයක් ඒක නැති වෙනකම් භාවනා කරපන් ඒක නිවන් දකින්න අපිට උගන්වන්නේ කොහොමද අම්බි ආලෝකයක් આવොත් ඒක නිකන් ඩක්ම ලෝකෙට එයාපෝට් પાස්පෝට් එකක් ගන්නවා ඉතින් මනසට ඕනේ නම් ඕනේ ආලෝකයක් මාන්න පුළුවන් ඕනේ අන්ධකාරයක් මාන්න අපිට කරන්න තියෙන එක කරලා පෙන්වන්න ඕන මනසට උඹ කියන බයිලාවට මීට පස්සේ නටන්නේ නැහැ මේ මායාවට අපි අහුවෙන්නේ නැහැ. හැබැයි මම ශික්ෂාව ගන්නවා. ඒක නිසා විපස්සනා කියන අවස්ථාවලයක්. ඔක්කොම අංග සම්පූර්ණ නිකන් බල බල ඉන්නේ. අවස්ථාව පැන්නනේ. තව ලයින් එක ආවනේ. ඩග්ගල ට්‍රාන්ස්මිෂන් එක වෙනවා. ඇත්තට කරන්න ඕනෙත් නැහැ වෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ අර රැඩිකල් වාදී ආකල්පේ විතරයි. අපේ සම්ප්‍රදාය බුද්ධ ධර්මයේ අපි නුසුදුසු කරලා තියෙනවා. බුදන් දීලා නැහැ, ඔබ සීල කරලා නැහැ, ඔබ දසපාරමිතා කරලා නැහැ, ඔබ ත්‍රි හේතු පාරිශුද්ධක නැහැ. ඒ නිසා ඌව කරන් යන්න එපයි කියලා. ඉතින් ඒ නිසා අර කපුව කැමති නැහැ. තිර ඇතුලේ තියෙන දේවල් මිනිස්සු දකින්න. ඇත්තම තිර ඇතුලේ මොකුත් නැති නිසා ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. දේවාලේ තිර ඇතුලේ මොකුත් නැහැ. ජීවිතේන අම්මෝ මේක දේවාභරණ තියෙන්නේ. ඒකට පේ වෙන්න ඕනේ. ඒක හඳුන් කිල් ගන්න ආනම මෙයාපා බීලා රින් ගන්න ඒක ඇතුලට. වෙන මිනිහ කියනවා දැක්කම කියනවා කෑවා දේවාලේ අපරාධයද කියලා. මොකක්ද? බුදු දනනික පටහැරලා වෙන්න ඕනේ මොකක්වත් නැහැ. දේවල් කතාවක් ඕනේ භාවනා කරන මිනිහගේ පපුවේ තමයි සාසනේ තියෙන්නේ පුළු පුළුවන් විදිහට කරපළයි ඒක කිසිසේත්ම උප්පත්ති කුලය දැනුම ජීවිතේ ප්‍රශ්න ඒක කොහොමද උත්තර තියාගෙන බුදුජානනාංශය බැසෙන්නේ අපි මෙවුවා ප්‍රශ්න කරගෙන ආයසරයක් නෑ මම මේකට සුදුසු නෑ අරක නිසා බෑ මේක නිසා බෑ නෝ බැන්නම් බෑ මට කියනවා ධම්මික හමුදුව කිව්වේ හැකි සංඥාව ගනි කරපන් ඊපස්සේ අවුරුදු 6 මගේ ජීවිතේ වැඩිම දියුණුව තාමත්ම කාර්යබහුල ජීවිතේ පැය 24 ක වැඩ ඒත් සති කරට. සුද්ධට හුස්ම ගන්න විදියක් නැහැ. පස්සේ සුද්ධ සුදු වැඳුමක් කරන සපත්තු සෙරප්පු ගාලා දාලා වැල්ලේ ඉඳගෙන හංගුවා මගේ උඹ කරන්නේ මොකද්ද කියලා කියලා දීපන් කියලා. මොකමද කියන්න තරම් දැනුමක් නැහැ. මොන දෙයකටවත් something at a time and that done day. එකයි එකවර ගන්න. ඒක හොඳින් කරුවාම ඔබට කෙලවරක් නැති වැඩ කොටසක් ඇති හැමතැනම ජොබ් සැටිස්ෆැක්ෂන් එක තියෙනවා. නිර්මාණශීලීත්වය තියෙනවා. හැබැයි වැඩ දෙකක් කරන අනාගත්තොත් අතත් කපා ගන්නවා, දිවත් හපා ගන්නවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. දැන් සෝට් අවුට් කරගනින්. මම කරන්නේ මේක විනෝදයක් විදිහට විතරයි කියලා. උගම මම කතෝලිකයෙක් පාදර් මෙතන ඉතාලි වාද කෙනෙක් ඉතාලි වාද කෙනෙක් මම හොඳ මිනිහයි කියලා. ඒකට උඹ කරන දේ මට තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැති බව මට තේරෙනවා. මට කිසි ටාස්ක් එකක් නැහැ. මෙන්න මේ දේ කරන්න ඕන කියලා මම ගත්තනේ මුළු හදින්ම කරා. ඒක වුණාට පස්සේ අද කිව්වේ බණේදී දුක් වේදනාව මේක ඉවර කරලා හිටපන්. සුඛ වේදනාවට දුවන්න. ඒකේ මුල මතක දැක්කට පස්සේ ඉබේ මේකට උත්තර තියෙනවා. ඒ නිසා අද තියෙන ඔය ඔය තියෙන ජාත්‍යන්තර ප්‍රශ්න, මානසික ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන හැබැයි මේක හරිය හිමීට සිද්ධ වෙනවා. very patient. එහෙම නැත්නම් හදිසිය යන්න බෑ. ඉතින් අද තියෙන ලෝකායත විශ්ේ කරලා තියෙන ඉක්මනට කරලා දෙන්න හදනවා. අමුඹ කන්න ගන්නවා. අමුඹ කවද්ද ඇතිලට. ඉජනකම් ඉන්න එකයි තියෙන්නේ. තාමත් එන්නේ ආගන්තුක පැත්තේ ප්‍රශ්න ඉන්නේ නැහැ කියලා මම බලන්නේ. අනේ ඉතින් කට්ටිය ආයේ මේ ධර්ම භාවනාව භාවනා මධ්‍යස්ථාන බලන්නේ මේ කැලිය බලන්නේ ආවේ ඒක බලාගත්ත නිසා මම හිතන ප්‍රශ්න අහුවෙනකොට ආපු කාරණා විස්තර වෙලා ඇති කියලා. සම්මත පොඩි පැහැදිලිවීමක් කළොත් පින සහ කුසල ධර්ම පින සහ පින කියන්නේ මොකද්ද පව කියන්නේ මොකද්ද කුසල කර්ම මොකද පොඩි පැහැදිලිවීමක් කළොත් ඇත්තටම පූර්ණ විග්‍රහයක් ඒකට නෑ. يعني එහෙම එහෙම පින සහ කුසලයේ සහ පින පව කුසලයේ කියන එක හරියටම රේඛාවකින් විමලා නැහැ. ග්‍රේ ඒරියා එකක් මැද තියෙන. ඒ නිසා සර්වඥාන්සේ පින සහ කුසලයේ කුසල පින වෙනකොට කුසලයේ කියනවත් පාවිච්චි කරනවා කුසලයේ කියනකොට පින කියනවත් පාවිච්චි කරලා තියෙනවා. මේ පින සහ කුසලයේ කියන එක ගූර්ණයක ඇති වෙන කේන්ද්‍රාපිසාරි බලය සහ කේන්ද්‍ර අපසාර බල දෙක වගේ. ගූර්ණ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න ඇතුළට නමන බලයක් ක්‍රියාත්මක වෙනවා පිට විසිකරන බලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දෙකම සිද්ධ වෙන්නේ ගූර්ණය නිසා. ඇතුළට නැමෙන බලේ පිනසහපව වෙන අතර පිටතට විහිකරන බලේ කුසලයේ කියන. ඉතින් මේ දෙකම මේ කැරකෙන්නේ නැත්නම්ක වෙන්නේ නැහැ. ගුරුනේ නැතුව සිදු වෙන්නේ. ඒ කියන්නේ ජවයක ඇති වෙන වැඩක් වැඩක ඉදී කරගෙන කරගෙන කරගෙන යනකොට පිනපව සහ පව කියන්නේ ඇතුළේ සංසාරේ වඩන සංසාරේ සැපදෙන භවයේ වඩන ජවවේගය. කුසලයේ කියන්නේ සංසාරේ කඩලා යන එක, තක්ෂණ එළියට පයින් එක, කේන්ද්‍ර අපසාරේ බලයක්. ඉතින් අපේ ලෝකායත විශේෂ සියල්ලම කේන්ද්‍ර අபிසාරි. බුදුදහමසේ කේන්ද්‍ර අපසාරි බලය අඳුනගෙන කිව්වා ওই බලයට හා සමාන බලයක් ඔය පූර්ණිම ක්‍රියාත්මක. ඒක හැබැයි සාපේක්ෂයි. කේන්ද්‍ර අபிසාරි බලය යම් තාක් ශක්තිමත් ඒ තාක් කේන්ද්‍ර අපසාරි බලය තියෙනවා. අපිට කේන්ද්‍ර අபிසාරි බලය නැති කේන්ද්‍ර අපසාරි බලයක් ගන්න බෑ. නමුත් මිනිස්සු අන්ධයි කියලා කියන්නේ ඒගොල්ලෝ කේන්ද්‍ර අபிසාරි බලය විතරයි ස්පෙෂලායිස් කරන්නේ. සංසාරේ කඩලා යන පැත්තේ යාට වෙන්නේ මහා භයානක දෙයක් විනාශයක් සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤායති කියලා කියනවා. ඇත්තා වූ සතෙක්ම උච්ඡේදයක් ගැන කතා කරනවා. බුදුහාම කියන්නේ මේ කේන්ද්‍රාවි බලයේ අභිධාරි බලයට සාපේක්ෂව කේන්ද්‍රාපසාරි බලයක් මම ඇති කෙරුවේ නෑ. මම මේ පූර්ණ චිත්තයෙන් උඹලට වෙන්නේ කියලා විතරයි කියන්නේ. ඒ නිසා අපිට දෙක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා නම් ඔය හැම පිනක්ම කරන වෙලාවේදී ඒ පින වඩා දක්ෂව කිරීමේ කුසලතාවයක් අපි එක්ස්පීරියන්ස් කවුන්ට් කරනවා කියලා කියන්නේ. අපි යමක් කරනකොට සාර්ථක කරලා ඒක නැවත නැවත කරනකොට ඒකේ අතහුරුවක් එනවනේ. ඒකේ ඒකට කියන්නේ කුසලතාවය කියලානේ. ස්කිල් කියන එක. ස්කිල් එක තමයි බුදුරජාණන්ගේ ප්‍රයෝජන ගන්න. පිනපව දෙක කියන එක අපිට තේරුම් ගන්න හොඳ නරක දෙකෙන් හොඳ නරක අතහැරලා හොඳ ගන්න කියයි. කුසලයේ කියන එක හොඳයි වඩා හොඳයි දෙක අතරින් හොඳ අතහැරලා වඩා හොඳ ගැනීම. ඉතින් කවුද කැමති හොඳ අතාරින්න වඩා හොඳ වෙන්නේ? කවුද කැමති? ඔක්කොමලා හිතනවා මේ හොඳේ ගත්තේ මම මේ විසාන නරක අපාවා දීලා මේ ඉතින් වඩා හොඳ වෙනියු එකත් හොඳ ආතාරින්න බැරි තරම් අපි සම්ප්‍රදාන කෝලයි මැට්ටෝ එහෙම නැත්නම් අපි මොළ මලකඩ කාදී ඉන්නේ ඒ නිසා අපිට වඩා හොඳේ වඩා හොඳ පේන්න අපි හොඳ බදාගෙන ඉන්නේ ඇත්තටම මම උඟ දෙනකොට වැඩි අපි හොඳයි මොකද අපිටයි අදාළ වෙන්නේ වඩා හොඳ කියන මාතෘකාව නරක කරන මනුස්සයෙක් නෙමෙයි ඉතින් අපිත් වඩා හොඳට අනුග්‍රහ නොකරුවොත් වඩා හොඳ අසරණ වෙනවා තාසනේ නාස්ති වෙනවා ඉතින් හොඳ තේරුම් ගන්න එක නම් දැනගන්න ඊගා පාඩම් පන්තිය තමයි නරකට ඇල්ල හොඳ වෙච්ච එක නම් හොඳින් වඩා හොඳට යන්නේ. ඒක ඒක තමයි උජුසුජුත කියන්නේ. නැත්නම් ප්‍රගමණය කියලා කියන්නේ ඒක ඉවොලුෂන් process එක. beautiful නැන්සා පින්තව තියෙන කෙනාට විතරයි කුසලයේ තේරෙන්නේ. කුසලයේ සංසාර වට කඩන එක. කක්ෂෙන් පිට පයින් එක. කේන්ද්‍රාභිසාරි බලය කියලා කියන්නේ කක්ෂය ඇතුළෙම දියසුලිය කරකවන. ඉතින් මේ දෙක දැනගත්තත් නොදැනගත්තත් තියෙන දෙයක්. මේක මේ අපිට වෙලා තියෙන අපි හරි හරි බයයි භීතිකාවක් තියෙනවා අපි අන්ධ බින්දුවට අහු වෙනවා බ්ලැක් ස්පොට් ඩාර්ක් හෝල් එකට වැටෙනවා කේන්ද්‍ර අභිසාරි බලය අපසාරි බලය අපි අභිසාරි බලය විශේෂණය කරගෙන ඉන්නවා දැනගත්තත් නොදැනගත්තත් ඒක වැඩ නැති වෙනවා. පින්දපාතේ පැවිදිත් වෙන නිසා අපි ගොඩක් වෙලා ධර්ම සාකච්ඡා ගත්තත් උනේ අපි සාපනිසය අපි ටිකක් වෙලා වැඩි කරගත්තේ. ඒ නිසා ධර්ම දේශනාවේ නිමාව සටහන් කරම ඊතාවතාවතා දිගතා සජ්ජායනා කරලා මේ පිළිතුරු වැඩ වෙනින් අපි කාර්ය කරනවා. චාර්කාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම කරා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ යං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ හිමිනා පුඤ්ඤගාමීනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්‍ය හිමිනා පුඤ්ඤගාමීනේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතත්‍ය මිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාසනා සතං සමාගමෝ හෝතු කාට කාන්තාව උඩහට ගන්න. ඒ නිසා මම කිව්වා මේ ශාන්ත මාත්‍යට ඒ වැඩේ කරන්න බෑ කියලා නමුත් ආපු නිසා අපි මේ වෙලාව ඇකොමඩේට් කරා.